ඒ වාගේ යත්තා වූ ගුණවත් ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය සලකලා සරුවචන් වහන්සේ දිවැසින් වූවා දැකලා ඉතින් වැඩම කරලා ඒ විතර්ක හතට අටවෙනි විතර්කයකට එකතු කරලා ඒක සම්පූර්ණ සරුවචන දේශනාවක් බවට නෛර්යානික තත්වයට පත් කරා. ඒන් පස්සේ සරුවත්යන් වහන්සේ මේ ඇති වටිනාකම දනවල දනගෙන මේක දින පිරිච්ච ස්වරූපේ දැනගෙන භික්ෂුන් වහන්සේලා රැස්වෙච්ච තැනට දැනෙලා මේ භික්ෂුන් වහන්සේලාට මේ කාරණා අට මහා පුරුෂ විතක්ක වශයෙන් සිටී තියාගන්නේ කියලා ධර්ම දේශනාවක් කරන්න දීමයි මේ අනුරුද්ධ සූත්‍රයේ කතා සාරියේ. එතනදී මෙතෙක් අපි සාකච්ඡා කරපු ඒ පුරුෂ විතක්ක තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ස්වාධීනව ස්වච්ඡන්දව පහළ වෙච්ච විතක්. මේ අද අපි ගන්න හදන්නේ ඒක භාගවත්යන් වහන්සේ විසින් අර පුලින් පත අනුමත කරලා අවසානයේට ඌණ පූර්ණේ කිරීමක් පමණක් නෙවෙයි මේ විතක් අහත කුඩු ගන්නෙ. මුදුන්පත් කරමින් එකට කරන ලද දේ තමයි මේ අටවෙනි විතක්. ඒක නිසා මේක සංග්‍රහ වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතේ. මොකද සර්වඥාන්සේ විසින් එකතු කරන ලද කාරණාව නිසා අනුරුදු ස්වාමීන් වහන්සේගේ හත මතක් වෙච්ච නිසා. ඉතින් මේ සූත්‍රය පෙරලා බලන්න කැමති කෙනෙක් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අත්තක නිපාතේ මේක අනුරුද්ධ සූත්‍රය වශයෙන් දැක්කලා. මේ සරුවචන වහන්සේ මේ එකතුපු කාරණාව, එකතු කරපු කාරණාව මහ පුදුම විශේෂත්වයක් දනවා. වෙන විදිහකට කියනවා නම් අර කලින් කාරණා දන්නේ නැතුව මෙතෙන්ට ආවොත් සම්පූර්ණ අන්දමන්ද භාවයක්, වික්ෂිප්ත භාවයක් වෙන්න පුළුවන්. අර කලින් කියාපු අත්‍යච්ඡතා, සම්පූර්ණතා, පවිවේකතා ආදී කාරණාදී එනකොට නම් එන්නේ එන්නේ එන්නේ එන්නේ ඇවිල්ලා අන්තිම සියුම් නැත්නම් අන්තිම ගැඹුරු අන්තිමම වටහා ගන්න අමාරු කොටස තමයි මේ කුඩු ගැනීමක් වශයෙන් මුදුන්පත් කිරීමක් වශයෙන් අවසානයේ සඳහන් කරන්නේ. ඉතින් මේක අපේ ශාසනික විවහාර වශයෙන් ගන්නකොට ප්‍රපංචකරණය. ප්‍රපංච කරන වශයෙන් තමයි දක්වලා තියෙන්නේ. වෙන විදිහකට සර්වඥාන්සේ මෙතනදි මතක් කරනවා යම් කිසි කෙනෙක් ඒ අල්පේක්ෂතාවය ලද දෙයින් සතුට වෙන බව විවේකයේ හොයන ගතිය ආරද්ධ විදියේ කියන අරමුණ ළඟ විදිය ඇති බව ඒ අනුව සතිය පිහිටුවා ගැනීම ඒ අනුව ඇති වෙන හිතේ සමාධිය නැත්නම් සමතය ඊට පස්සේ මතු වෙලා එන ඒ විපස්සනා ඥාන වගේ මේ කාරණාවලදී මෙන්න මේවා දැනගෙන ඒවට ලෑස්ති වෙලා යන කෙනෙකුට විතරක් මේ සරුවචන වහන්සේ දෙන්නපු මේ ගැඹිරත්වයට ගැඹුරට ආසනික රසයට ඕජාවට දැක ගන්න පුළුවන්. ඒවා ගැන නොදැන හිටියොත් ඉතින් මේ නොදන්නා තාකල් ආසනික රසය, ආසනික ඕජාව, ධර්මෝජාව ඉඳ ගන්න බැරි වෙනවා. ඉතින් ඒකේ අන්තිම කොටස තමයි පෙන්වන්නේ නිප්පපංච රාමස්සායම් භික්කවේ නිප්පපංච රතිනෝ ධම්මෝ. මහන්නේ මේ සාසනීය ධර්ම රසය ලැබෙන්නේ නිෂ්ප්‍රපංච පිළිබඳ කැමැත්ත නිෂ්ප්‍රපංච පිළිබඳව රාතිය ඇති කෙනාට පමණයි. නායන් ධම්මෝ පపంచ රාමස්ස පపంచ රති. ප්‍රපංච ක්‍රියා පිළිබඳව කැමැත්තක් එහි ආසාවක් යෙදී ඉන්න කෙනාට ධර්ම රස ලබන්න බෑ. එතකොට මේ ප්‍රපංච කියන වචනය දේශනාවේ <clears throat> නැත්නම් විශේෂයෙන් අද දේශනාවේ මූලික ධ්‍රුව පදේ වලට පත් වෙනවා. ඒක වශයෙන් තමයි ධර්ම දේශනාව කියන්නේ. නමුත් මම හිතන්නේ නෑ පැයක ධර්ම දේශනාවකින් මේ ප්‍රපංච කියන පදය කාට හරි සිතනේ වශයෙන් චින්තාමේ වශයෙන් භාවනාව වශයෙන් අංග සම්පූර්ණ ධර්මයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒක පිළිබඳව හඳුන්වා දීමක් පවා කරන්න පුළුවන් නම් මම බොහෝම සතුටුයි. මොකද ඒ තරම්ම ඒක ඒක දවසකින් ඉස්ස ගන්න පුළුවන් නෙවෙයි. එකක් නෙවෙයි. නමුත් මම ඉතාමත්ම යටහත් ඉතාමත්ම ගෞරවයෙන් මතක් කර සිටිනවා මට මේ ධර්මයේ කියාදීමේදී අපේ නායක ස්වාමීන් වහන්සේ මාත් අතරමැදෙන් ඉඳන් උදව් කරුවේ කටුකුරුගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ හිත මේ ධර්මය ගැන කියලා දෙන්න අද ලෝකෙ කිසිම කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ මේ ථේරවාදයේ යට වෙලා තියෙන මේ කාරණාව ඉතාමත්ම පිළිසිදුව. ඉතින් මේ සාහසම අපේක්ෂිත වෙන්න පුළුවන් අන්තිම පිළිසිදුව ඒ බෞද්ධ ගාස්ත්‍ර කාර්යන සමිතියේ ප්‍රසිද්ධ කරපු concept and reality කියන පොතේ. ඒ වගේම නිවනේ නිවීම දේශනා මාලාවේ ශක්ති ප්‍රමාණය විතරයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට ඉන්න හම්බෙච්ච එක ඒ ස්වාමීන් වහන්සේ කතා කරන්න හම්බෙච්ච ගැම්ම නිසා වෙන්නේ නැති මට මේ වගේ ධර්මයක් දේශනා කරන්න ප්‍රතිශක්තිය ලැබිලා තියෙනවා. නමුත් මම හොඳටම දන්නවා උන්වහන්සේත් එක බලනකොට මේ ඉර කියන තැනක දරුවාගේ අඟ කියන තැනකට අර වගේ අපිට අමාරුයි මෙවැනි ධර්මතාවයක තියෙන ගැඹිරත්වයට පිටසක් ගන්න ධර්මය. නමුත් උත්සාහය පව වටිනවා. එහෙම නැත්නම් මේක නොතේරුණත් කරබන්නේ කතිය අහගෙන ඉන්න එක පව වටිනවා. මොකද මේ ධර්මතාව පෙළක කුළු ගැනෙන අවස්ථාවක්. මුදුන්පත් වෙන අවස්ථාවක් නිසා. ඉතින් අපිට සිද්ධ වෙනවා මේක පිළිබඳව ශාසනික වාසනින් ත්‍රිපිටකයේ සඳහන් වෙන කොටස් ඒ වගේම භාවනා කරන කෙනෙකුට හම් වෙන පෞද්ගලික අත්දැකීම්, ඒ වගේම ලෝක විවහාරයට ගිහිල්ලා තියෙන නිදර්ශන ඉදිරිපත් කරගනිමින් මේක පිළිබඳව සියල්ලම එකතුව මේකට දැස ගන්න. එහෙම නැතුව මම දැනගෙන අනිකාට කියලා දෙනවා වගේ දෙයක් කරන තරම් මේ ප්‍රපංච ධර්මය නම් කිසිම කෙනෙකුට කිසිම වෙලාවක අධිකාරීත්වයක් දෙන්නේ නැහැ. ධර්මාධිකාරියක් දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සාමූහිකව එකිනෙකාගේ ශක්තිය එකතු කරගෙන මේකට දැස ගන්නයි මේකට නිදන් වෙච්ච නැත්නම් ඥානන්ද ස්වාමීන් වහන්සේ මේ මේ කතාව මේ පොත් මේ බණ කියනකොට මුල් කරගත්ත මූලික සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙන මධ්‍යපින්ඩික සූත්‍රය. ඒකේ නිදාස් කාරණාවට ගියොත් මම හිතනවා අපිට ආරම්භයට හොඳ අසුණක් සැකසෙයි. හරුවත් තමයි අපේ කපිලවස්තු පුරේ මහා අනේ වැඩ ඉන කාලේ කපිලවස්තුපුරේ වැඩ ඉන කාලේ දවසක පින්න පාත් වැඩලා ආනේ වළඳලා ඊපස්සේ ජංගා විහරණය සඳහා දිවා විහරණය සඳහා මහා වනයේ මහා වනයේදී ගිහින් බෙලුවන රාජ්‍යයට විවේක ඉන්නකොට ඒ ශාක්‍ය ජනපදයේ හිටපු වැඩිමහල් දණ්ඩපාණී කියන බ්‍රාහ්මණයා එයත් දවල් වරුවේ කැමෙන් පස්සේ මේ ඒක හයත් ඒ පැත්තට යනකොට සර්වඥා කියනවා දකින්න. දණ්ඩපාණි කියන වචනේ තේරුම හැරමිටියක් නැත්නම් දණ්ඩක් අකින්ගත් පුද්ගලයෙක්. මේ මනුස්සයා පුංචි කාලේ ඉඳලම වයසට යන ඉස්සෙල්ලම වගේ ඉඳේ වටිනා මේ රත්තරන් කියන්නේ හැරමිටියක් පාවිච්චි කරපු නිසා මිනිස්සු කතා කරලා තියෙන්නේ හැරමිටි කාර්යය කියන වචනේ වගේ දණ්ඩපාණි කියන අදහස. ඒ වගේම අතිවාව සපේන යම් විකරණයක් ඒක කැමතිනම් බාර ගන්නවා නැත්නම් නිකන් කිව්වා මේ පුද්ගල ස්වභාවයෙන්ම දේවදත්ත පක්ෂයේ ගත පුද්ගලයා. ඒ නිසා දේවදත්ත බණ හිඳුවට ගන්න මේ සර්වචන් වහන්සේට හැම වෙලාවෙදීම ඒ කරගෙන යන වලට යම් ආකාරයෙන් දෙනෙහිලි කරන ප්‍රතික්‍රියා කරන පක්ෂය. නමුත් දෙන්නම සාක්ෂ්‍ය වංශය. දේවදත්ත සාක්ෂ්‍ය වංශය. මේ දණ්ඩපාණි සාක්ෂ්‍ය වංශය සර්වචන්න්තේ සාක්ෂ්‍ය වංශය. ඉතින් අර දැක්කට පස්සේ මේ පුද්ගලයා නිකන් අහනවා මේ පාස්තා කරන්න වගේ කියලා යකුවාම මතක් කරන්නේ ඔබ වහන්සේ මේ ලෝකෙද මොන වගේ බණක්ද කියන්නේ? නැත්නම් ඔබ වහන්සේගේ මේ දේශනා මොකක්ද? ඔබ වහන්සේගේ දර්ශනය මොකක්ද? ඒකෙන් දරුවත් යන තුනක් කරනවා යම් කිසි විදිහට මේ ලෝකයේ ගැටුම් වලින් තොරව ජීවත් වීම සඳහා යම් දෙවියෙකුට බ්‍රහ්මයෙකුට තුනා ප්‍රාඥයෙකුට ප්‍රජාව සහිත කෙනෙකුට ගැටුම් වලින් වෙන්වීම සඳහා යම් ආකාරයක් තියෙනවා මම මේ ගැටුම් වලින් වෙන් වෙච්ච ආකාරයට ඒ අක්ක සමාදාන් කරනවා මමත් කරනවා ඒක තමයි මගේ වැඩේ. ඒ කියන්නේ විවාදයට යන්නේ නැහැ. න විවාදති අවිවාද කියන පදයයි මෙතන සඳහන්. ඊට පස්සේ බමුණා දැන් යාකේ ගැටුමක් ඇති කරගන්න වාදයක් ඇති කරගන්න පටලැවිල්ලක් ඇති කරගන්න බැරි තාලෙත් උත්තරේ ලැබුණේ. ඒක නිසා මේ මිනිස්සයා ජීව වනවලා වල රැලි ගන්නලා හ්ම් එහෙමද කියලා යනවා. එතකොට යාකාර ඒ බලාපොරොත්තු වෙච්ච විදිහේ දිගින් දිගට කතා සංවාදයකට සාකච්ඡාව තිබෙන්නේ නැති. මම ගියාට පස්සේ අපේතනාසේ සංඝයා දැක්කට පස්සේ කියනවා මානි මම අද දවල් ආන් පස්සේ මහාවනේ ඒ ජංගහවියනේ දිනකොට මේ දණ්ඩපාණි බ්‍රාහ්මණය ආවා දණ්ඩපාණි බ්‍රාහ්මණය ඇවිල්ලා ඒ මගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහුවා සමන් බවත් ගෞතම නායක ඔබ වහන්සේ එවැනි වාදයක් එවැනි දෘෂ්ටියක් එවැනි ධර්ම දේශනාවක් කරන කෙනෙක්. ඉතින් මම කියන්නේ යම් තැනක විවාදයට තුත් වෙන යම් දෙයක් තියෙනවා අන්න ඒක නොවීම පිණිස හැසිරීම තමයි මගේ මේ ධර්ම මගේ දර්ශන මගේ ඉගැන්වීම. ඉතේ බවුනා මේ මේ විදිහේ ඉරියව් වගේ පාරේ අඳිනවා. ඉතින් එතකොට එතන අහගෙන ඉන්න සංඝයා වහන්සේලාත් අර බමුණට පිට වැඩෙන්නේ. සංඝවංශන දන්නේ නැහැ මේ රගවතනාංශයේ මොකක්ද මේ කියන්නේ. ඒක සංඝවංශනාංශය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපිටත් මේ ඔබ වහන්සේ යමක් කියනවා නම් මේ විවාදයට තුඩු නොදෙන අපි දැන් ප්‍රතික්‍රියා නොකිරීම පිළිබඳ බණකුල ඔබ වහන්සේගේ සාරය කියලා ඔබ වහන්සේගේ දර්ශනය කියලා ඒක අපටත් විශ්ලේෂණය කරලා තේරෙන්නේ නැහැ. ඒකම සංඝවචනාංශය අර දතෝ නිදානං කුරිසං ප්‍රපංච සංඥා සංකා සම්දාචරන්ති යම් හේතුවක් කාරණාවක් නිසා යම් පුරුෂයෙකුට මේ ප්‍රපංච සංඥාව ප්‍රපංච ආකාර ප්‍රපංච ගණනට වැටිලා ඒ පුද්ගලයාට රාගානුසය, දෝසානුසය, මානානුසය ආදී අනුසය ධර්ම වැඩෙනවනම් අන්න ඒ අනුසය ධර්ම නොවැඩීම පිටිසයි මගේ ධර්ම දේශනා. මගේ දර්ශනය. සංඥාසලක් තිබුණට වැඩි හිරේ. ඒ තමයි මම කියන්නේ අමාරුයි මේ සර්වඥාන්සේ දෙන මේ රසායන දෙහෙට ඒ සින්දුරම් බේත් වගේ බේතක්. ඒ බේත ගිල ගන්න. ඊට පස්සේ කියලා ඒකෙන් සංඥා වංශලා දැන් ඉතින් කියන්නේ අන්දමන්ද වුණාට පස්සේ සර්වඥාන්සේ ආසනෙ නැගී ඉඳ කියලා. සම්පූර්ණට දිවස් සංඥා වංශලා එකින් සමෝන බලා ගන්නවා. කාට හරි අපි අතේ ඉන්න කෙනෙකුට මේ කියාපු ධර්මය වැටුණා කියලා කිසි කෙනෙකුට වැටෙන්නේ ඊට පස්සේ කියනවා දැන් මොකද කරන්නේ? සර්වඥාන්සේ ආපහු කන්නේ පිළියට වැඩියා. ඒ නිසා අපි කුමක් කරමුද කියලා. එක්කෙනෙක් කතා කරලා කියනවා මේ වගේ වෙලාවක බණක් පිළිසිදු කියලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ හැටියට බුදුහාමුදුරුවෝ අනුමත කළ තියෙන කච්චාන ස්වාමීන් වහන්සේ ඉන්වහන්සේ වැඩේ. එන්න අපි යමු කියලා. ඊස්සේ මේ කට්ටිය කට්ටේ අරගෙන ගිහිල්ලා කච්චාන ස්වාමීන් වහන්සේ ඉදිරියට කට්ටේල තුන්තරක් වැඳලා මතක් කළා කියන ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම පාඩයක් ප්‍රකාශ කරා. තෝනිදානම් පුරුෂං ප්‍රපංච සංඥා සම්දාතනන්ති සත්ත රාගානුකයන් වඩේති ආදි වශයෙන් දේශනා දේශනා කරලා සාන්ති ලැබෙන්නේ. ඒ වගේ මේක සර්වඥාන්සේ විහිං කල්පනා කරලා දේශනා කරපු දෙයක්. මේ අපෙන් අහපු ප්‍රශ්නයකට උත්තරයක් නැහැ. ඒ නිසා මේක අපි වටහා ගැනීම අපි ශ්‍රාවකයෝ වශයෙන් කළ යුත්තක්. එතකොට මේ කච්චාන ස්වාමීලා උඹලත් හරි මිනිස්සුෝ තමයි. මේ කැලේකට ගිහිල්ල ඉවර වෙලා රතුක් සහිත ගහක් හොයන මිනිස්සේ ඒක මේ මුළු කඳ අතු අතහැරලා ඒකේ තියෙන පුංචි අපි දිගේ ගිහිල්ලා කොළවල නැටිවල නැත්තම් කොළවල අරබෝ වෙනවා. මේ සරුවත්තරනාංශ වැඩ ඉන්න කාලේ සරුවත්තරනාංශ ඉක්මවල මේ මං වගේ නිකන් මේ පැත්තට ඉන්න පුංචි කෙනෙක් අල්ලන් හදන්නේ මයි ළඟ කොහෙද කාර්යයක් මං කොහොමද තේරුම් කළ දෙන්නේ අරවා ගල්ලා ගිහින් සරුවත්තරනාංශේ හමු වෙලා මේකේ අත්‍ය තේරුම් ගන්න ඕනේ. ඉතින් ඇත්තම තමයි ස්වාමීන් වහන්සේ අපි සරුවත්තරනාංශයෙන් බණහල සරුවත්තරනාංශයෙන් තේරුම් ගන්න නැතුව අපි ඔබ වහන්සේ ළඟට ආවා. අනිත් වහන්සේ ළඟට එන්න හේතුනේ මේකයි. සර්වඥාන්සේ කියන ධර්ම ගෞරවය. ඒ වගේම ඔබ වහන්සේ සර්වඥාන්සේ විසින් ගැඹුරින් දේශනා කරන ලද්දක් සහැල්ලු කොට තේරෙන කාට දේශනා කිරීමේ දක්ෂය අවශ්‍යම ඔබ වහන්සේට ගෞරව කරලා තියෙනවා පිළිගන්න තියෙනවා. ඔබ වහන්සේට අපේ ප්‍රශ්නේ බරක් නොවේවා. අපි ගැන අනුකම්පාවෙන් කරුණා කරලා මේක අපට කියලා දෙන්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ එහෙමනම් මහන්නේ නැත්නම් සහෝදරවරුනි මම මේ කියන්නේ හොඳට අහගන්න. සාදුකම් සුණාට මනසිකරෝත. මේක නිකන් මේ කලින් මිනින් නමල වතුවක් කරනවා වගේ නැතුව ඒ කණින් ඇවිල්ලා මේ කණින් යන්න දෙන්නේ නැතුව එහෙනම් මං කියන්නේ මේ අහන්නේ කිය උන්වහන්සේආරාර මේ ප්‍රතික්ෂේප කිරීමෙන් සහ බාර ගැනීම සංඥා තුළ ලොකු ගෞරවයක් ඇති කරගන්නවා. පසුබිමක් සකස් කරගන්නවා මේ ආවට ගියාට පස්සේ නෙවෙයි මේ සම්බුදයක් කියලා සාදුකම් සුණාට මනස්කරෝත කියලා මේ සර්වඥාසේ ධර්මයක් දේශනා කරන්න ඉස්සලා සාමාන්‍ය කරන අවවාදයක් වගේ අපි සාමාන්‍ය සභාවකට මේ කතා කරන්න ඉස්සලා attention please කරන ඒ වගේ කරුණාකර මං කියන දේ අහන්නේ කියලා පටන් ඊට පස්සේ මහන්සිය අර සර්වඥාසේ කරපු ඒ පපංච සංඥා සංඛා සම්දාචරන්ති කියන මේ පදයට යම් ප්‍රමාණයක මේ අර්ථ විවරණයක්. ඉතින් අපිට යන්න තියෙන අන්නේ අර්ථ විවරණය අනුව තමයි මේ ධර්ම දේශනාවට අපි මට්ටමට බස ගන්න තියෙනවා. උන්වහන්සේ එතනදී මේ චිත්ත වීතියක් වැඩ කරන හැටි පිළිබඳව ඒක හරියට මේ කුංචිලයක් අරගෙන ලොක් කරලා බලන කණ්ණාඩියකට දාලා පෙන්නනවා වගේ උන්වහන්සේ දෙන්නනවා ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඉඳුරන් වලට බාහිරෙන් අරමුණක් ආපාදගත වෙනකොට ඒක යන වැඩ පිළිවෙල. මේ වෙනන්නේ පු탁ඥයේ වැඩ පිළිවෙල. එහෙම නැත්නම් භාවිත මනසක් නැති මේ ස්වභාවයෙන්ම මේ කාම රාගයට වැඩිච්ච නැත්නම් කාමච්ඡන්ද ආදී නීවරණ සහිත පිටකලයේ සිටේ වෙන වැඩ පිළිවෙල. උන්වහන්සේ ඒක විස්තර කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උපපජ්ජති චක්කුවිනා. අපි එදා ධර්ම සාකච්ඡාවේදී ගත්තා වගේ ඇහැට රූපයක් ආපాతගත වුණු කල්හි වෙන වෙන ප්‍රධාන බාධක නැත්නම් බරපතල දෙයක් නැත්නම් හිත චක්කු විඥානේ බවට පත් වෙලා ඉතින් යනවා. ඉන්නම් සංගති පස්සෝ. අන්නේ විදිහට ඒ රූපයක් දිගටම තෙන්නේ පවතිනවා නම් ඇහි සංවේදී භාවය. එනකොට සාද රූපය කියලා කියනවා. ඇහි සංවේදී භාවයක් ඒ පැත්තට යෙමිලා කියනවා. අපි ඇහැරිලා කියනවා. එතකොට වෙන දෙයකට හිත වෙන මානසිකාරයකට හිත කියලා නැත්නම් හිත ඇහැ දැනෙනවා. අපි කියනකොට චක්කු විඥානය කියලා. මෙන්න මේ තුන එකට තියෙන තාක්කල් ඇහැ රූපය හිත. චක්කු විඥාන මේ තුන එකට යන තාක්කල් අපේ සාසනේ ස්පර්ශ වෙනවා කියලා කියනවා. රූපය ඇහි ගැටුණා කියලා කියනවා. මේ තුන එකතුනේ නැත්තම් ස්පර්ශ නැහැ. ඇහැ රූපේ දෙක තිබිලා හිතනවා කියනනම් රූපේ තේන්නේ නැහැ. ඇහැයි හිතයි විතර තිබිලා රූප නැතිුණා අන්ධකාර වුණා නම් රූප වෙන්නේ නැහැ. ඒ වගේම රූපත් වෙනවා හිතත් වෙනමුත් හොඳ ප්‍රසිද්ධ අන්ධ වෙච්ච නැති ඇහක් නැත්තම් රූප වෙන්නේ නැහැ. ඒ නිසා ඕනම සංසිද්ධියක් වෙන්න මේ දෙකට ගැටීමක් අවශ්‍යයි. ඒ කියන්නේ ඇහැ රූපයක ගැටෙනවා. ගැටෙනකොට තමයි හිත එතෙන්ට නොගියොත් ඒ රූපෙට එන්නේ නැහැ. ඒ නිසා මේ ඇහැ සහ රූපය දෙක ගැටීමේ ඵලයක් වගේම ඒ දෙක අත්‍යවශ්‍ය වූ මූලික අවශ්‍යතාවයක් තමයි එතෙන්ට හිත යොමු වෙලා තියෙන්නේ. නමුත් අපි අර ඉඳක් නැගියේ පාරක් මතක් කරගත්තා වගේ මේ හිත කන ඉල්ලන. නාමයක් ඉල්ලන, දිවක් ඉල්ලන, කයක් ඉල්ලන, හිත හිත මනායක නැත් ඉල්ලන. නමුත් මේ වෙලාවේ ප්‍රකට භාවය නිසා. හිතෝම දෙන්නේ රූපේ ප්‍රකට භාවය නිසා මේ වෙලාවේ හිත ඇහැට යොමු වෙච්චාම අපි ඒකට චක්ක විඥානය කියනවා. අන්නේ තුනේට දෙච්චාම ස්පර්ශ සිදුවේ. ඒ ස්පර්ශයේ සිද්ධ වුණේ නැත්නම් අපිට වින්දනයක් ලබා ගන්න බෑ. එහෙම නැත්නම් අපේ මතකෙට එකතු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට සිද්ධියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි නිදර්ශනයක් වශයෙන් මේකෙන් රූපයේ තියෙන එකක් නෙවෙයි විපර්තින සඳහා ඉදිරිපත් කරන්නේ ඇහැට රූපයක් ආපාතගත වෙලා හිත ඇහැට යන වෙලාවේදී කොච්චර දෝ ශබ්ද තිබුණත් කුටි කනක් තිබුණත් ඒ ඇහිලි අපට වර්තගත වෙන්නේ අපේ මතකයට යන්නේ නැහැ ඒක සිද්ධියක් වෙන්නේ නැහැ ඒ වෙලාවේ දැනෙන ගඳ අපිට දැනෙන්නේ නැහැ ඒ වෙලාවේ දැනෙන රස අපේ මතකයට යන්නේ නැහැ ඒකෙන් දැන අපිට කර්ම රස කරන්නේ නැහැ අපිට චේතනා පහළ කරවන්නේ නැහැ ඒ වගේම කයට ලැබෙන පහස හිතට එන ධර්මතා මොකක්වත් ඒ වෙලාවේ වළංගු භාවයටපත් වෙන්නේ නැහැ වළංගු වෙන්නේ යම් තැනකට මානසිකාරය ගියා දෙකෙන්ද නිසා මේ වෙලාවේ මනසිකාරයේ විදිලා තියෙන්නේ ඇහිය නිසා ඇහි වැටෙන රූපේ අපි දකින්නවත් එක්කම අපි බලන්නේ බවට පත් හැබැයි අපි අහන්නේ කියන එක අභව්‍ය වෙනවා. ගඳ බලන්නේ බවට අභව්‍ය වෙනවා. රස බලන්නේ බවට අභව්‍ය වෙනවා. පහත ලබන්නේ බවට අභව්‍ය වෙනවා. කල්පනා කරන්නේ බවට අභව්‍ය වෙනවා. අපි දකින්නේ බවට පත් එතකොට අපි කියනවා ඒ දැකීම මම වින්දා. ඒක සුඛ ආස්වාද වින්දනයක්, දුක්ඛ ආස්වාද වින්දනයක් නැත්නම් අදුක්ඛම සුඛ වින්දනයක් කියලා වේදනාව පිළිබඳව අපිට දොරටු තුනක් යොත් මේ දැකපු රූපේ නිසා හොඳ මංගල සුබ දර්ශනයක්ද නැත්නම් අසුබ අශෝභන දර්ශනයක්ද නැත්නම් ගණන් ගන්න දෙයක් නෑ වටිනාකමක් නැති මධ්‍යස්ථ දර්ශනයක්ද කියලා එනවා. මෙන්න මේ දර්ශනයේ නැත්නම් මේ විඳපු වින්දනයේ එහෙම නැත්නම් මේ වේදනාවේ හොඳ නරක මැදහත් බව තීන්දුව කරන්නේ යම් වේදයති තං සංජාන. අපිට කනින් ආසෙන් දිවෙන් එන දේවල් විඳින නිසා අපි ඒකට හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ එවැනි දෙයක් බහුවේ නැහැ. දැන් හඳුනා ගැනීම වෙන්නේ ඇහි දැකපු දේ. මෙන්න මේ හඳුනා ගැනීමේදී තමයි අපි අපේ මතකය, අපි අපේ රුචිආත්මකත්වය, අපි අපේ සුභාසුභ ගති තේරම අර රූපයට ආරූඪ කරා. දැකපු රූපයට ආරූඪ කරලා ඒ ආරූඪ කිරීම මතින් තමයි දැකපු රූපේ හොඳද නරකද මතයක් කියලා තියෙනවා. ඒක නිසා වේදනාව දක්වාම මේ ව්‍යාකරණය දෙන්නේ මුලින් පටන් ගන්න චක්කුන්ත පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනා පච්ච වේදනා එතෙන් යනකම් අනිවාර්ය වැඩ පිළිවෙලා ඒක පිළිබඳව අපිට අයිතියක් නැහැ කෙලසිලා නැහැ ඒක බුදුහාමුදුරණට ඕක වෙනවා දේවදත්තටත් ඕක වෙනවා බෞද්ධයටත් ඕක වෙනවා අබෞද්ධයටත් ඕක වෙනවා සමහර වෙලාවට බුදුහාමුදුරු හිතනනම් හරියට කියපු තිරසනාගේ තෙතෙන් දෙනවා ඊට පස්සේ යම් වේදේති තං සංජානක් කියලා ඔන්න අපිට හම් වෙනවා විල් එක. එහෙම නැත්නම් අපේ ස්වච්ඡන්ද භාවයේදී දහම් වෙනවා. එතෙන්ට එනකන් අපිට නෑ ස්වච්ඡන්දය. අපිට නෑ විනාශ කරන්න පුළුවන් ගැතිය ධර්මතාවය. ඒ නිසා යම් තින්න සංගති පස්සෝ පසුපත්ත වේදනා කියන දඬ යනකම් පස්සපත්ත වේදනා කියන එක නෙවෙයි තමන්ට කරන්න දෙයක්. එතනින් පස්සේ පු탁 යනයට නැත්නම් ආර්යයන් රහතන් වහන්සේට හම්බ වෙන අවස්ථාවක් මේ දැකපු දේ අතකට. අතකට නැත් මොදී ඉන්න බෑ. මොකද වේදනාව කියලා කියන්නේ මේ පුද්ගලික තහිති පෞද්ගලික බුද්ධය බුද්ධියක් නෙවෙයි. ඒක පෞද්ගලික බුද්ධියක් බවට පත් කරගන්නේ අපේ රුචියන් පැත්තට පත් කරගන්නේ මේ වේදනාව මතින් යම් වේදෙයිති තං සංජානන. ඒ දැකපු කොටස හඳුනා ගැනීමදී තමයි මේ තේරෙන පෑදිගියට බොරදියේ සිටින්නේ. අර කිලි කලයක ගොම කඳුල වැටේ. යම් සංජානාති සංවිතක්කේ. යමක් අපි හඳුනාගත්තා නම් අනේ මේ පාන්දර දර්ශනයක් දැක්කයි කියලා අපි හිතන අනේ මම පෙර තුන් කරලා තියෙනවා. මේ මනුස්සයා මගේ හොඳ හිතවන්තයෙක්. මේ මම දැකපු දේ හොඳයි. එහෙම නැත්නම් අර ඉති පාන්දරේ නිර්පේක්ෂ දෙයක් දැක්කම ඊට පස්සේ දෙන්න දැක ගන්නට 100ක් වටින් කියලා. ඒ නරකම දෙයක් දැක්කම බයි. දැන්නට පස්සේ බුද්ධලට දොස් ඒ මගේ නරක වෙලාවක් කියලා හිතෙනවා. ඊට පස්සේ විශාල වශයෙන් තමන්ම ඒකට සුභාසුබ සංඥා ආරෝපණය කරලා ආරෝපණය කරගත්ත සංඥාමත් ඉතින් ඉතින් විතර දිගින් විතර විතක් කරනවා. යම් විතක්කේති සම්පපංචේ. ඒ විතක්ක කරනකොට ඒ විතක්ක පුතග්ජනය තුළ ප්‍රධාන අතීත විකලි තුන් ආකාරයකට වැඩ. එකක් තණ්හාව නිසා මේ කල්පනාව ඉදිරියට ගියා. දෙක මාන්නේ නිසා අර යන්නයි මෙයා නරකන් මෙයා සුබයි අපිටයි කියලා මාන කියන පතේ දිගේ අපි මේ හිත විතක් පිළිල දිගට දිගට යනවා. එහෙනම් නැත්නම් දෘෂ්ටි දිගේ. තණ්හා මාන දිට්ඨි කියන මේ ප්‍රධාන පත තුන දිගේ මේක ගියාට පස්සේ දැකපු දේ කොහටද යනවා අපි විසින් ආරෝපණය කරපු දේ මත මේක දිගින් දිගට දිගින් දිගට අවුලෙන් අවුලටපත් වෙලා ඒ මිනිසයා ප්‍රපංච මතින් ප්‍රපංච ගොඩේ ගිලෙනවා කියලා හරියටම තමයි. ප්‍රපංච සංඥා සංඛා සමුදාකරන. ඒ ප්‍රපංච සංඥා සංඛාව මේ පුද්ගලයා ගිලගන්නවා. ඊට පස්සේ ඉඳලා මේ මිනිසයා කියන්නේ මේක උනේ අසවලක් කියලා. ඒක වුණා හොඳයි. නරකයි ආදි වශයෙන් දිග්ගතෝම ඒක හපහපා අර අර කටනකොල කාලා මම අර ලකන්නේ. අන්න වගේ තීන් කකා කකා කකා කකා යනවා. ඒ මනුස්සයාට විකතෝම දෙන්නේ Taman දැකපු සංසිද්ධිය මතින් විත ලෝක සාධාරණය නෙමෙයි Taman දැකපු සංසිද්ධිය. ඉතින් සර්වඥන්සේ සඳහන් කරනවා මෙන්න මේ විදිහට යම්ම අවස්ථාවක මේ වේදනා මට්ටමේ සතිය පිහිටවල නැත්නම් ඒ කියන්නේ මම අතින් දාන කොටස වේදනා මට්ටමේ සතිය පිහිට නැත්නම් අනිවාර්යයෙන්ම Tamanගේ පරණ මතක සංඥාවේ ඒ දකින්න වේදනාව හැඩගලක අතිශෝක්ති කරන්නේක හිතක් යනකට ඉබේ ලැබෙන බාධාවක්. එහෙම අතිශෝක්ති කරපු ගමන් ඒක විතරමයි ඔහුගේ කල්පනාවට ලක් වෙන්නේ ඒ වෙලාවේ අහපු දේවල්, ඒ වෙලාවේ කඳ බලපු දේවල්, රස බලපු දේවල් මොකක්වත් මාතෘකාව වෙන්නේ. හිත දුව වේදනාවක් තමයි ඇවිල්ලා නැති නිසා. ඊට පස්සේ ඒ දේ නැවත පමාරකෑමක්. ඒකම ආවර්ජනය කර කර කරගෙන කරගෙන යනකොට ඒ මතක ඒ පුද්ගලයා වැටිලා ඒක යනපත්. ඒක නිකන් අපි අර හිත ගිය තැන ආදර රජ මාලිකාවට ඇදී කියලා මොන දේවුණක් තමයි නෑ Tamanට හොඳයි කියලා හිතුනොත් කවුරු මොන જાතියෙන් කිව්වත් ඒක වෙනස් කරනවා. ඒ සංසිද්ධියම වෙන කෙනෙක් දැකලා නරකයි කිව්වනම් ඒ මනුස්සයාගේ නරකයි කියන එක වෙනස් කරන්න බෑ. මෙන්න මෙතන තමයි විවාදය හදන්නේ. ඊට පස්සේ ජේ මේ තුන්තුන් ඒ ශුන්‍යං ආදි වශයෙන් තෝ වර පළ කියමින් හිස් වචන කතා කරමින් පරිසු වචන කතා කරමින් අර ඇති කරගත්ත මතිය මතින් දෙගොල්ල කඳුරන. මේ සර්වකයන් සඳහන් කරන මගේ ධර්මයේ යොමුලා තියෙන්නේ අන්න එවැනි වාදවලට නොදෙන එකිනෙකා කෙරෙහි මේ ප්‍රඥප්ති ලෝකයේ තියෙන කුංචි දේවල් නැතිව හඳු නොකරන මේ ප්‍රපංච ධර්මයෝ නිෂ්ප්‍රපංච කරන්ටයි මම මේ බඳුගන්නේ. ඒක නිසා ඒ ඊට පස්සේ ආකෝපතික ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒක නිසා ඇහැ රූපය චක්කු විඥානයක් කියන තුන අත්‍යවශ්‍යයි මේ කටයුතු පිටේ ඇහක් නැත්නම් චක්කු විඥානය නැත්නම් රූපයක් නැත්නම් මේ කටයුතු වෙන්නේ එතකොට අපි කියන්නේ අන්ධ වුණා කියලා මහා අසරණ අබද්ධ නා කාල කණි තත්ත්වයක් කියලා අපි කියන්නේ ඇහත් කියලා රූපයක් කියලා ඒකට චක්කු විඥානයක් ඇදලා එහෙම නැත්නම් අපිට ඕනේ තාලෙට අර්ථකථනය කරන්න පුළුවන් නම් අපි හිතන එක විපස්සනා හිතන එක මානව අයිතිවාසිකමක් කියලා. ඉතින් වැඩේම දකින්න දකින්න සෑම දෙයක් මතම මේ ප්‍රපංචකමින් තමයි කියන්නේ. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා යම් ආකාරයකට ඇහැකන දිවනාසය නැහැ. ඇහත් රූපයක් විඥානයක් නොලැබී ගියානම් එතනින් ස්පර්ශයක් එන්නේ. ස්පර්ශයක් නොලැබී ගියානම් කවදාහත් වින්දනයක් එන්නේ මේකට හොඳ නිදර්ශනයක් මේක පිළිබඳව කතා කරනකොට මේ මහායාන හුඟක් ලැබුව උපමා රූපක මාර්ගෙ දෙන්නන්නේ ඒගොල්ල අහනවා මිනිහ කවදාකවත් අධිජත් වෙලා නැති මිනිහක් දවස් 7ක් යන්න වෙන තරම් ගැඹුරු කැලයක් ඇතුළේ අද්දා කැලයක් කියලා කියන්නේ අද්දා කැලයක් ඇතුළේ විශාල හඳුන් ගහක් ඇදගෙන දැක්ම ශබ්දය ඇහි කියලා ඉතින් ඕනේ තරම් ප්‍රශ්නයක් මෙතන තියෙන විතරේක සිටිවිදි ඉස්සරලාදී අහන්න කෙනෙක් නැහැ. ඉතින් ඕන කෙනෙකුට ඕන උත්තරයක් දෙන්න පුළුවන්. අන්න වගේ විශාල ප්‍රශ්න කාශයක් ඒගොල්ලෝ අහනවා. මේ දේවල් ඇත්තටම කියනවා නම් දැන් අපි භාවනා කරන ශබ්දයක් ඇහෙනවා. මේ ශබ්දය ඇහෙනකොට අපි මේක නෑ අහුවනම් මේ ශබ්දෙ හිත් වලට සම්බන්ධයි. අපි තමයි ඇත්තට මේ ශබ්දෙට කරදර කරන්නේ. එතනක කරදර ශබ්ද අපිට කරදර කරන්නේ නෙවෙයි. අපි මේ සීළු වැඩ බහ තබලා අර සද්ද අහන්නේ. අහපුවාම මේ සද්ද සාමාන්‍ය වාදයට පිට වෙන්න තිබුණේ නැහැ. ඒක පොඩ්ඩක් නතර කරලා ඒ මතින් ටෙලපති කරගෙන අර මනුස්සයාගේ අම්මා මොනකෝ දන්දන ඉතින් අවුලක් ඇති ඒක නිසා මේ මේ හබ්ද කැලයක් මැද හඳුන් ගහක් කරිච්චාම සද්දයක් ඇහෙනවද කියන උපහැරන දිගේම අහනවා කියනවා මේන ශබ්ද නැත්නම් මේන ශබ්ද වලට අපි කරදරක සමිස ඒ ශබ්ද කවදාකවත් අපි කරා එන දේවල් නෙවෙයි. ඒ කොහෙදෝ යන්නේ. ඒ වගේ මේන වේදනා අපි ඒ අරමුණ අමතක කරලා වේදනා දිහා බලපු නිසායි වේදනාව තනතන ගන්න. ඔටුවට වේදනාව වගේ වැඩක් නෙවෙයි කෙරෙන්නේ. ඉතින් මේක කෙරෙන්න හේතු තියෙනවා අපේ පරණ පව්. එහෙනම් අපේ ප්‍රකාරණ සංඛාරණ වේග ඒවා අපේ රුචි අරුචිකම් මේ নানা ආකාර දේවල්. ඒ තේරම මේ මෙතෙදි ගණන් ගන්නවා. නමුත් සර්වඥාන්තික ධර්මයෙන් චිත්‍ර කරලා දෙන්නේ මේ ආසන නයි රෙද්දාට දාගෙන කනවා කනවා කියන ලෝකයක් නිතියි. මේ ධ්‍යාන්තනේ දන්නවනම් අපිට පුළුවන් එක තැනකදී මේක කඩන්න. එතෙන්ද තමයි මේ කොටිපු ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? යන් මේ ඉන්න සංගති පස්සෝ පස්සපච්චය වේදන එතෙන්ද නිකන් කිසිම තැනක පැලිරක් නැහැ කවදාකවත් බලන්නත් කඩන්නත් විනාශ කරන්නත්. ඒක ධර්මතාවය. යම් වේදේති තං සංජානාත් වෙන තැන උන්නිසි කලයක් තියෙනවා. වේදනා විඳින දේ දකින්නකොටම විඳිනකොටම මෙනෙහි කරනවා. එහෙම නැත්නම් එළඹ සිටි සිහිය තියෙනවා නම් සංඥාව එන්නේ ඉස්සරලා. නැත්නම් සංඥාව එනකොටම සංඥාව දැනගන්න හෝ නොත් සංඥා නොවෙන්න සංඥාවෙන් නොකෙලසෙන්න ඒක නිසා අපි මේ ආනාපානෙ මතු වෙනකොටම ප්‍රමාදීය. තමා නොවි මේක ආස්වාසි මේ ප්‍රසවාස වගේ මෙහි කළොත් මේ ආසාවේ හොඳ එකක් නරක එකක් වේවා නොවේවා කියන මේ ප්‍රපංච ධර්ම වලට මතියෙන්න වෙලාවක් නැති. මේක හොඳට කැපී පෙනෙනවා භාවනා කරන පිරිසක් නිසා නිදර්ශනයක් වශයෙන් ගත්තේ අපිට ප්‍රියමනාප විසභාග නැත්නම් ඉස්ත්‍රියවට පුරුෂ රූපයක් පුරුෂයකට ඉස්ත්‍රි රූපයක් වගේ හොඳ ප්‍රියමනාප රූපයක් දකින්නකොටම අපි දන්නවා අපි මේ සදාචාර සම්පන්න නැති හික්මීමක් නැති කියන බැලුවොත් අනිවාර්යයෙන්ම නාස්ති. නමුත් එතකොටම අපිට දැනගන්න පුළුවන් වුණොත් දැන් විස භාවරයක් දැක්කා මගේ හිතේ රාගය ආවයි කිය. අපි රාගෙට යට වෙන්න තියෙන අවස්ථාවදී. අපි ඒ වෙනකොට උඟක් ආරසා වෙන්නේ කියලා මේ භාවනා කරන කෙනෙක් ඒක මොකක්ද ඒ කරගත්තේ කියලා අපිටම බයලජ්ජ පහළ වෙන්නේ ඉඳ තියෙනවා රාගය රාගය වශයෙන් දැක්කොත්. නොදැක්කොත් රාගයට නිසින්ින්ද හම්බ වෙනවා අපිව යටපත්. ඊට පස්සේ අපි රාග රක්ත පුද්ගලයෙක් වශයෙන් අර රූපෙ පිටිපස්සේ යනවා, ෆොටෝ ගන්නවා, ලොක් කරනවා, පිටියේ ගහ ගන්නවා, මගේ කියා ගන්නවා නානාපති. නමුත් ඒ වෙලාවේ රාගේ රාගේ වශයෙන් දැක්කනම් ෆොටෝ ගන්න වෙලාවක් නැහැ. ඒ කිසිම දෙයකට පිට යන්න වෙලාවක් නැහැ. එක එන්නේ හරියටම කඹේ ඇවිදින්න වගේ දැන් මේ රාගයට ඉඳ දුන්නොත් මෙයාට වෙන නිසා රාගේ රාගේ වශයෙන් මෙන්න කරා. නැත්නම් රූපේ රූපේ වශයෙන් මෙන්න කරපන් කියලා අන්නර සංඥාවේ තියෙන බරපතලකම උන් ශක්තිමය කරගන්න උදව් හැබැයි ඒ සංඛාර පුරාගෙන ආපු ඒ සංඥා සංඛා මේ <clears throat> පංච සංඥා සංඛා එක පාරෙන් හදන්න. ඒකට සාමාන්‍යයෙන් කොමාවක් විදිහට කියනවා භෞතික විද්‍යාව විනෝදේ කියන පොතේ එක ලියලා තියෙනවා ඒ විශාල පාලමක් එහෙම නැත්නම් ওই විශාල මේ තතු ගොඩනැගිල්ලක් කියලා මේ තතු ගොඩනැගිල්ල ඒකට භෞතික විද්‍යාඥයෙකුට විග්‍රහ කරන්න දුන්නොත් ඔහුගේ ගුරුත්ව කේන්ද්‍රය අල්ලගන්නවා. ඒ පාලනය හෝ ගොඩනැගිල්ල හෝ ඕනම ස්ට්‍රක්චර් එකක් ගත්තොත් ඒකේ ක්‍රම තියෙනවා ගුරුත්ව කේන්ද්‍රය. ඒ ගුරුත්ව කේන්ද්‍රයට ගැහුවොත් ගම්මිල් සැකේකින් මුළු බිල්ඩින් එකම වෙනවා. ඉතාලම තුනී නමුත් කම්පනයක් පැත්තකට ගන්නවට වැඩිය හරියට ගුරුත්ව කේන්ද්‍රයට ගැහුවොත් ඒක පුංචි කම්පනයක් කරනවා මේ ඇටේට ගම්මිල් සැකේට බලනවා. ගිල් බෝලකින් ගැහුවොත් ඒකත් හා සාපේක්ෂව කම්පනයක්. ඒ අනුව දෝලනයක් ඊට පස්සේ ඒක කියන්නේ. නමුත් මේ දෝලනයේ හරි වෙලා බලලා හරියට වෙලාවට දෙවෙනි ගම්මිටට ගැහුවොත් ඔය දෙවෙනි ගිල් බෝලෙන් ගැහුවොත් අර දෝලනේ පොඩ්ඩක් මෙන්න මේ විදිහට හරියට ගුරුත්වකෙන්ද දැන ගම්මිස්සක් වලින් ගහලම කාලමක් කරන්න පුළුවන් කිය. ගිල් බෝලකින් ගහලා බිල්ඩින් එක කුඩු කුඩු කරන්න පුළුවන් කියන එක භෞතික විද්‍යාව උපකරණ. දැන් භෞතික විද්‍යාව විනෝදයේ කියන එකේ පෙන්වලා දෙනවා මේ කොච්චර ලොකු දෙයක් වුණත් කුංචි දෙයකින් විතර තට්ටු කර කර හිටිය කලන්තය. මෙන්න මේ මූල ධර්ම නිසා පාලමක යනකොට කවදාකවත් හමුදාවේ කට්ටියට වම දකුණ තාලෙට යන්න දෙන්නේ. මොකද පාලම දෙදෙනා. ඒ නිසා කියනවා ඒ ආහාරේ කඩලා යන්නේ. හැමදේම පුරුදු කාලෙන් හරි කියන්නේ. බැරි වෙලා හරි වම දකුණ වම දකුණ කියලා පාලමේ කම්පනයක් එක්ක මේ කම්පනය આવොත් කණ්ඩායම හැරෙකට යන්න දින වාල්ම කුඩු වෙලා වැටෙනවා. අන්න ඒ තමයි සංසාරයක් අපි දෙන අපේ මේ මෝහ පසල එක ගම්බිරි සැපකින් කඩන්න බෑ. එක මෙනෙහි කිරීමකින් කඩන්න බෑ. නමුත් එක මෙනෙහි කිරීමක් හරියට වේදනාව එනකොටම ඒ කියන්නේ ආස්වාසේ මතුවලා වෙලා ගිල්ලා නෙවෙයි. ආස්වාසේ මතු වෙනකොටම මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් සංතානෙම කාලය. ඒ කෙලෙස් මෝහ පසල ඒ චිත්තක්ෂණේ අර විශාල අන්ධකාරයක් තිබි අකුණු විදිහට විදිහට හිතුවා වගේ ඒක පාරට පෙන්න යනවා මෙතන සානෝ මෙතන කන්ද මෙතන ඇල මෙතන ගඟ කියලා පෙන්න. අර ඊගා චිත්තක්ෂණේ සම්පූර්ණ අර අන්ධකාරයට. අන්න වගේ යම් දවසක යෝගාවචරයා ඒ එහින් රූපයක් දැකලා කනින් ශබ්දයක් අහලා නාසයෙන් දිවෙන් රසයෙන් කයෙන් මොකක් හරි අත්දැකීමක් එනකොට අප්‍රමාද වෙනවා. ඒ වගේම එතන හරියටම මගේ දැන් තියෙන්නේ ඇහි හිත කනේ හිත තියෙන නාසයේ හිත තියෙන මේක දැකීමක් මේක ඇහිීමක් මේක ගඳ බැලීමක් මේක රස බැලීමක් පහස ලැබීමක් මේක කල්පනා කිරීමක් කියලා එන්නකොටම ඒ කියන්නේ සංඥාවකට කියන්නේ තව චිත්තක්ෂණ තිබ නොතබා එන්නකොටම මෙන්න කරොත් ඒ ඒ පුද්දලට තේරෙන පටන් අර ගන්නවා දෙන්නටම අද තිබ්බව. හැබැයි මහසීහාරය ඒ කියන්නේ මේ මෙහෙ කිරීම පිළිබඳව මෑතදී අසාර යෝධෙක් විදිහට ජීවත් වෙකේ ස්වාමීන් වහන්සේත් මතක් කරනවා ආධුනිකයට මෙච්චර ලස්සන කියලා දුන්නත් ආධුනිකයට කවදාකවත් ස්වභාවයේ ඊගාව චිත්තක්ෂණය මෙහෙ කරගන්න තරම් දක්ෂයි. දැන් සාමාන්‍ය මෙහෙ කරනකොට චිත්තක්ෂණ තුන හතරක් ගිහිල්ලා. මේ විදිහට අපි කියනවා ආශ්‍රව ප්‍රසාරය බලන්නේ කියලා. කවමදාකවත් ආධුනිකයෙකුට ගා ප්‍රයත්න කරගෙනකොට ආශ්‍රවයේ මුල දකින්න බෑ. ඒක සෑහෙන දුරට ගිහිල්ලා ගොරෝසුනාට පස්සේ තමයි වේදනාවක් වශයෙන් එයාට ලැබෙයි. නමුත් ඒකම දවස් ගණන්, අපි ගණන් කරගෙන ඉන්නේ මේක අහසෙන් කරන කිච්චක් නෙවෙයි ඊට පුංචි තැන තියෙනවා මේ දෙන්න. ඒ නිසා පුංචි තැන අහුවේ. ඒක දිහා බලනකොට ඊටත් පුංචි තැනක් තියෙනවා. මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම ආනාපානයේ අනිත් ආස්වාදයේ මුලද මුලද මුල වලට යන්නේ මුල් මුල් කොටස් වල ගොරෝසු ගොරෝසු දේවල් අල්ලාගෙන කරන වෙලාවට. එතකොට වෙන්නේ යම් ප්‍රමාණයකට අපිට වේදනාව ඇති වෙලා ඒ වේදනාව දිගින් දිගට චිත්තක්ෂණ රාශියක් යනවා යනකොට වේදනාව ගොරෝසු වුණාට පස්සේ තමයි අපේ මේ ගොරෝසුකට අහුවේ. නමුත් මේක කරගෙන කරගෙන සතිය වැඩෙනකොට ගොරෝසු හිත ඉන්නේ ඉන්නේ කුණී වෙනවා. කුණී වෙනකොට ආනාපාන හැදීගෙන යන පිළිවෙල අහුවේ. ඒ වගේම ගෙවිගෙන යන පිළිවෙලත් වෙනදාට වැඩි ටිකක් දුර අත ගන්න යන පුළුවන් ගැටයක්. ඊට පස්සේ ආන ආශ්‍රත් ගෙවිල කියලා පස්වාසේ එනකොට සූදානම් කරගෙන ඉන්නවා. අපි වෙන විදිහට අප්‍රමාදී වෙනවා නම් ඊනකට වඩා සියුම් මට්ටමින් අල්ලන්න. ආහනේ බල බල බල බල යනකොට එන්නේ එන්නේ එන්නේ සති ධාරාව අඛණ්ඩ වෙන්න වෙන්න මේ සංඥාව කරන හොල්මන කෙරුවත් ඒකට වැඩි මුල් බැස ගැනීමක් වෙන්නේ ඉස්සරලා මේක දැක ගන්න පුළුවන් වෙනකොට කාරණා තුන හතරක වෙනසක් එකක් තමයි හිතේ තියෙන සංවේගීකම එන්ටෙන් එන්ටෙන් දෙක තමයි අරමුණ සහ හිත අතර තියෙන වෙනස එන්නේ එන්නේ අඩුයි. ඒ වගේම තමයි අරමුණ දෙකන ආශිර්වාදසාක එන්නේ එන්නේ එන්නේ තුනී වෙනවා මොකද මේ සංසිද්ධිත් හිතකට උත්තර හයියෙන් හුස්ම ගන්න ඕනේ. වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඕනේ. හුස්මත් අඩු වෙනවා. ආනෝය කාරණා වෙනකොට තුනී තුනී තත්ත්වවලට සියුම් සියුම් තත් වෙනකොට මේ එකලස දිගට පවත්තන්න නම් එක වරුවකින් එක පාරකින් කොච්චර දක්ෂ වෙලාවක් කරවත් කරා. මෙන්න මේක පළවෙනි හැරේටම අරමුණට සමීපව අරමුණ මතිනවා සහ සමගම මෙනෙහි කිරීමෙන් පමණයි නිෂ්ප්‍රපංච tattට යන්න පුළුවන් කියලා. අහලා ඊට පස්සේ මේක මේ ධර්මයක් සහිත දෙයක්. ආවද ජර කට ගන්නවල කියන දෙයක් නෙවෙයි ඒක. ඒක තියෙන මේ චින්තාමය පැත්තක් කල්පනා කරලා උත්සාහ කරනවා කියලා හිතන්නේ. උත්සාහ කරනකොට කවදා හරි යෝගාවචරයට ඊයේ දැක්ක ගොරෝසු මට්ටමට වැඩිය අඩු ගොරෝසු මට්ටමකින් මට දැන් ආනාපානය අල්ලගන්න පුළුවන් කියලා ඒ චිත්තක්ෂණයක යෝනිය සංස්කාරය පහළ වුණා නම් අපි ඒකට කියනවා ආසේවනය කියලා. ඒ වාක්‍ය ඉස්සල්ලාම තමන්ගේ සතිය සේවනය කරනවා. සේවයේ යොදවනවා. අසුරු කරනවා. එතකොටම තේරෙනවා මේක කල් වෙච්ච නැති වැඩක්. ඒ කියන්නේ ලෙඩක් එන්න ඉස්සර වෙලා ඒ ලෙඩ හැදීගෙන එනකොට දැනගත්තොත් ඒක කරන්න බෑ. සාමාන්‍යම සම්බන්ධ විද්‍යාවේදී උගන්වනවා ඕනම ලෙඩක් මුලින් ඇල්ලුවොත් ලුණු වතුරෙමයි උණු වතුරෙමයි හඳුනගන්න. මෙන්න මේ මුලින් අල්ලන වෙලාවේදී ඒක තේරෙන්නේ නැති වුණොත් තමයි ඔක ලුණු වතුරෙම උණු වතුරෙම මොන වතුරෙන්ම හඳුනග කරගන්න බැරි තරමට පුරවල්. ඒ නිසා සංවේදී නම් තමන්ගේ ශරීරයට ඕනම රෝග ලක්ෂණ. ඒ මතුවෙන වෙලාවේදී අල්ලගත්තොත් ඒක හදන්න වෙයි. සාමාන්‍ය සිංහලෙන් කියනවා පොරවෙන් කපන තරමට ලොකු වෙන්න දෙන්න බෑ. මේකත් එක්ක මේ ලාවක ඉවර කරගන්න. ඉවරදන්ත මේක තමයි මුළු බණ කරන කියන්නේ. මේ කෙලෙස් හැමදාම අපිට අවස්ථාවක් දෙන්නේ අපි ඉදිරි පිට රංගනය කරමින් තමයි වැඩේ. අන්නේ වැඩෙන එක එක සැරේ කරන්න. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මෙච්චරම ගන්න බහල වෙන්න ඉස්සලා දැක ගන්න ලැබුණොත් ඒක තමයි ආශේවනය කරන්නේ. ඊට පස්සේ ඒ වැඩේ ඒ ආරක ඒ තාලෙටම දිගට දිගට කරගෙන යනකොට භාවනා කරනවා කියන්නේ. අර ගත්ත පද ගත්ත එකලස දිගට දිගට කරගෙන යනකොට ඊට කලින් චිත්තක්ෂණේ ඊට කලින් චිත්තක්ෂණේ ඊට කලින් චිත්තක්ෂණේ මුලතනකට අදිනක තමයි හත හොදලක් යන ගුණන්නේ යෝනිසමනිකාරය. මුලට අදිනවා. ඔන්න යෝනිසමනිකාර වෙනකොට සාමාන්‍ය කෙනාට මේක අන්දමන්ද වෙන්නේ මොකද? අරමුණ නොදෙන යාම ඉතින් ගහම මෙනෙහි කරන මොමහලව දාර කරගන්න බැරි වෙන එක මම සතියේද ඉන්නේ නැද්ද කියලා පටලවා ගන්නවා. මොකද ඉස්සර වගේ අරමුණ නොදැනියම. මොකද මේ තාම ශුන්‍ය තත්ත්වයට බලන්න කරන්නේ කිනි වෙනකොට දීර්ඝ හුස්මක් ඕනේ නැහැ. බුදුපතන් සූත්‍රයේදී වරවත්තනාංශේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති කියලා ඊට පස්සේ සංසිඳීගෙන යනකොට රස්සං වාස සන්තෝ කියලා කියනවා. ඊටත් පස්සේ කියනවා පස්සම් බයං අස් කාය සංකාර. සංසිඳුමෙන් සංසිඳුමෙන් හුස්ම ගන්න යනකොට සියුම් ධර්ම පිළිබඳව නොදන්නා වූ සමිපරල පුද්ගලයාට බාහනයි. නමුත් මෙතන වෙන්නේ අර පොරෙන් කපන ධර්මයේ ඉස්සෙල්ලා නියොත්යෙන් කන්න මොකද මෙන්න මේ විදිහට මේ සංඥාව වැටිලා සංඥාව වැඩිලා ගියොත් පොරෙන් කපලවත් වෙනවා නේද අනිවාර්යයෙන් මේ සංඥාව හිතීමටත් හිතීමේ ප්‍රපංචවටත් ප්‍රපංච දිගම අපිව නැවත හැරිලා කාදාස්මිය කරන පැත්තට පත් ඉතින් ඒ නිසා කොටිත් ස්වාමීන් වහන්සේගේ මේ විවරණයෙන් අපිට ගන්න තියෙන්නේ වේදනා මට්ටමේදී මොන දෙයක් හරි කමන්නේ එනකොටම කිසිම විදියකට ඒකට යමක් එකතු නොකර ප්‍රතික්‍රියා නොකර ඒ දේ ඒ තාලෙම මෙහෙ කරගන්න පුළුවන් නම් අපිට පුංචි අවස්ථාවක් තියෙනවා අර ප්‍රපාණයේ සංඥාවලින් කෙලසීම අඩු කරගන්න. බොහෝ කාලයක් කරලා කරලා කරලා ආශේවනය කරලා පුළුවන් බව භාග්‍ය බව දැනගෙන භාවනා කරලා මේක යොදන යොදන කාලයට හා සාපේක්ෂව අපි සියුම් සියුම් තත්ත්ව දැනගන්න පුළුවන් වෙනවා කියන එක දැනගත්තාම බහුලීගත කිරීම අර ආශ්වාස ප්‍රශ්වාසයේ ගත්ත එක නාසයේ ගඳක් එනකොටම දැනගන්න. දිවට රසක් එනකොටම දැනගන්න. කනට ශබ්දයක් එනකොටම දැනගන්න. ඇහැට රූපයක් එනකොටම දැනගන්න එක දක්වාම මේක විවිධාංගීකරණය. මේකට තව සිද්ධාන්නාසික උපමාවක් ගත්තොත් අපි සක්මන් කරගෙන ඉනකොට සක්මනේ නැග හරියේදී ඒ සක්මනේ යාවේ. ඉන්දවල තියෙන තියෙන දේවල් පාසා වම වම වශයෙන් දක්න දක්න වශයෙන් නැත්නම් ඇසේ හිතකින් වශයෙන් අයින් වෙනවා කෝකර දෙයක් ගන්නවා වගේ. හොඳට වැටෙනවා. නමුත් අර කෙනෙකුට ගියාට පස්සේ අර වේදිකාව. එදින අපි දැන් හැරෙනවා. මොනවාම සමය දක්න කියලා එතනදී අර කයේ නිකන් කයේ තිබුණු අවධානය ඇහැ ඉදිරියට ඉදිරියට ගන්න උත්සාහ කරනවා. මොකද ඇහැ තමයි හැමදම දෙන්නේ. නමුත් මේ වෙලාවේ කාය කාය විඥානෙ දෙන්නලා තියෙනවා. ඉදිර ගන්න වෙනවයි කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම රූප ගන්න පැත්තට ඇදෙනවා. භාවනා කරගෙන නැදීන් බලාගෙන නම් රූප පේන්නේ නැතුව නෙවෙයි නම රූප පේන්නේ නැහැ කියලා. ඇත්තට මොකද අපි මම දකුණ දකුණ ඉස්සාර වැඩි පාර පාවිගෙන යනවා වගේ පේන. ඒක මට තේරෙන්නේ. නමුත් අර පෙරවරට ගිහිල්ලා ඒ ධාරාව කැදෙනකොට පාරට ඇහැට අපි ධානය ඇද ගන්නවා. ඇහැ ඒ තරම්ම එතෙන්දී තමන්ගේ බලය පෙන්වනවා. එතකොටම දකින්න රූපේ ගැන හොඳට සතුටුමත් වෙනොත් ඉස්ත්‍රිආවද්ද පුරුෂයෙක් දිගන්නේ සිංහලෙන් කියන සුද යන්තම් දැක්කේ. මේ සුද දැක්කේකට අවධානය යොමු කළොත් තමයි ඒක ස්ත්‍රීද පුරුෂද ලාංකා වෙනවද ඇකට යනවද කියලා දැක්කේ. සුද දකිනකොටම මෙනෙහි කළොත් ආපහු සක්මන්ට හිත ගන්න දෙන්නේ වැඩි. සුද ගන්න එක බලන්නේ නැතුව මම මේ රූපයක් දැක්කා කියලා රූපයට ඒක යොමු කරුවොත් අනිවාර්යයෙන්ම සක්මන් ලැබෙන ආදායම කොහොම පාවද? පාවදේල රූපෙට. ඒ කියන්නේ ආහකනනයි රෙද්දක් දාගන්නයි කියන්නේ මම කියන්නේ. අවදාකත් ඒ රූප දැකීම එක පාරින් අපි ඔළුවට ගන්නවා. ඉස්සලා සුද්ධ වෙන්නලා අවස්ථාවක් දෙන්නවා අපිට. ඔබ මොකද කියන්නේ සක්මන යනවාද රූප බල. ඉතින් අපේ හිතම සංඩාල නිසා, නැහැදිච්ච කම නිසා, කඩප්පුලි නැති නිසා රූප කියන්නේ. ගිය ගමන්ම රූපේ විස්තර කරලා දෙන්න මේ කිච්චියාව. කිච්චිකේ කරා වෙනවා. නැත්නම් දෙන් යනවා ආදි වශයෙන් තෙන්නකොට අපි සෑහෙන ප්‍රපංච ප්‍රවේදයකට යනවා. මෙන්න මේ කියන්න හදන්නේ මේක දෝෂයක්වත් මේක වැරද්දක්වත් වශයෙන් කියන්නේ. මේක තමයි සංසාරේ ස්වභාවය. ඒක නිසා අපි කරා පැමිණිච්ච රූපෙට දොස් කියනවා නම් අර කැකිල රජුගේ නඩු කින්දි අර කාන්තාවට දොස් කිව්වා වගේ. ඉතින් මොන තරම්ම මේ හැඟුම්බරද කියලා හිතන්න. කොච්චර සංඥාවට ඉඩ දෙනවද කියලා. එහෙම නැතුව රූපේ සුද්ධ දකින මට්ටමේදී අපිට සක්මනට හිත යොදා ගන්න පුළුවන් වුණොත් අපිට පිළිගන්නවා කොයි නාඩ ගන්නට ගලුවත් මගේ හිත ලැබෙනවා. දැන් විදියෙන් විශ්වාසය හරුවත් යනවා විතරක්. මාර්ගයේ කුම් දෙනාම ඇවිල්ලා දාන්න තියෙන අඟරපඟ අඟර දැක්කම අඟර දැක්ක නෑ කොහොමද? ඉඳන් තමයි කඩේ නෑ දෙකක් ඇරියේ. දන්නා රති ළඟා කියලා කියන්නේ ඕනම කෙනෙක් වශී කරන්න පුළුවන් මේ වැයුම් වැයුම් නැටුම් සහිත කුණ්ඩේ. සර්වඥයන් සායිනේ නැහැ. බුදුන්වහන්සේ දන්නවා මේ සතිය එන්නේ නිවන් දක්කන්න නෙවෙයි. ඒ 64 මායම දාන්න මොකටද කියලා දාන්න. ඒ නිසා උන්වහන්සේ දිහාවක් බැලුවේ. හැබැයි උන්වහන්සේ දන්නවා තුන් දෙනා නතරපා. ඒ දෙන්නට ඒ තුන් දෙනා සංසෙන් ලොකුම නිග්‍රහය තමයි නිබලන්නේ. ඕකම තමයි ජීවිතයේ අතරින් දවස් ඉස්සර දවස් ඉතල. මෙතුආ කල් හැමදාම මේ නාටිකාංගනාවෝ නිඳාගෙන ඉන්න වෙලාවට යතිලි කරලා මත් කරනවා. මේකෙන් තමයි නිඳ දැනෙන්නේ රාත්‍රියේ බොහෝම ජයත හීන දැක දැක බුදියරන්නේ. මොකද ඒක අභාග්‍යකට හෝ නැත්නම් අපේ භාග්‍යයට හෝ සතර පෙර නිමිති දැකලා හිත කලබලලා තියෙනවා. ඒ සංඝාතයට දැක්කම මේ කොක නැත්තම් බල බල ඉන්නේ. ඒ හොඳයි. දික්ති වැදලා. දික්ති වැදහකට මේගොල්ල නටලා නටලා නටලා බැලුවා අනේ බලනකොට බලන්නේ එකම මිනිහා හිතේ ඉන්න දික්ති වැදට හැරිලා මේගොල්ල එතන ඉඳගෙන ඉන්න නැටුම නටලා කියලා බුදියරන්නේ. අන්න නැගිටලා බලන්න කොහොම කොට. සමහරු හෙලියයි. සමහරු කෙල වැගිරිනවා කටෙන්. සමහරු ගොරෝනවා. ඒ නාටක පහක්කම ඒ කොහොම සංගීත බහන්න වැටිච්ච වැටි හිටන්නේ. ඒක දිහා ගන්නකොට ඔන්න නාඩගම දැක්කා. ඒ නිසා ඒ ඇත්ත නටවන්න ඕනේ නම් කරන්න තියෙන්නේ බලන්න. නැටවිල නටන්න ඕන නතර කරන්න ඕන නම් කරන්න තියෙන්නේ විශ්ය පැත්තට හැරෙන්න. එච්චරයි බුද්ධහගමේ කියන දේ. මේ ලෝකේ නාඩගම කවදාකවත් නැත. අපි යෝග දිහා බලලා පුඩි ගගහ මේක කොච්චර කැතද කොච්චර නරකද මේ අසභ්‍ය දේවල් මේක දෙන්නේ ලංකාවේ වගේ මේවා පෙන්වන්නට වටිනවලු අර කන්නේ ගල් කියලා පුදුමාකාර නයි ඒක දවසක් මම අහගෙන හිටියා සාකච්ඡාව කලාවේදී නරක දේවල් ඕනේ දේවල් දෙනවා ඒකදී එක්කෙනෙක් හරියට ගොස් කිව්වා මේ ටෙලිවිෂන් එකේ නරක දේවල් තියෙනවා අනිත් එක්කෙනෙක්ව ටෙලිවිෂන් එකේ ස්විච් එකක් තියෙනවා ඒක ඔක්කොම ඉවරනේ ඒක බලලා අර මිනිස්සුන්ට මේ මේ අසභ්‍ය දේවල් කියනවා කියලා කියන්නේ මොනතරම් නිඳිතද කියලා හිතන්න. මොනතරම් කොන්ද පයින් නැති කතාවක්ද කියලා හිතන්න. පත්තරේ අරක දේවල් බලතරනවා කියලා බලන්න. පත්තරේ ගල්ලි කිසි කෙනෙක් නෑ එතෙන්ද පයින් ගිහලා හල්ලි කියලා පත්තරේ අරගෙන ඇවිල්ලා ඒක බලලා ඒකට දොස් කියනවා. ඔච්චර තමයි අපේ ජීවි ජීවිතේ. ඒක නිසා මේ ප්‍රපංච සංඥා සංඛාවතල කොච්චර ගෙවනවද දෙන්න හැන්ද වෙන්නේ. විහළු වෙලා කියන එක සම්බේධයක් පෙන්වන්නේ ඒක බුද්ධහරම කියලා දෙන්නේ ප්‍රපංච සංඥා ගැන උගන්වන්නේ කියන වක්තරෝත්තු ඒක තියෙන්නේ ඔබ කරන්නේ ඒ නිසා අපිට එකක් තියෙනවා ටෙලිවිෂන් එකේ ස්විච් එක තියෙනවා ටෙලිවිෂන් එකේ ස්විච් එක ඔෆ් කරලා දිනනවා නම් ඔබ ෂෝරූම් එකේ දිනනවා නම් ඉවරනේ ගෙදරට ගෙනල්ලා ස්විච් ඔෆ් කරන්න ඕනේ නෑනේ ඒක බොහොම ප්‍රසිද්ධ කාරණා පත්‍රේ ගෙනල්ලා බැනින්න නැතුව වත්තරේ බලන්න නැතුනොත් එහෙම මොකද නිකන්නේ ඒක තමයි දෝමනසිකාරය කියන්නේ. යනල්ලා ඒක බලලා හොඳටම කුප්ප වෙලා ඊට පස්සේ අසභ්‍ය කාය ගැන කතා කරනකොට හොඳ කතාවක් තියෙන කතෝලික සාහිත්‍ය. කතෝලිකාවේ නේද කියනවා සාන්තියේ ගෝල් කොටයි. ඒ හොතයි කියන්නේ බොහොමත්ම දිගින් භාවිත මනසක් ඇති ලොකු අනුකම්පාවක් මයිත් එකක්. නන්නේ මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා මේ ගෝල් කොටා කියන කියන්නේ සාන්තිය රීතිය. ඒකත් තාම සාන්ති භාවය ප්‍රකාශ කරලා නැහැ. දවසක් මෙයා ඒ පිටිහෙත් බඳ පලාකට මේකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අවුරුත් වගේ දන්නවා මොකද ගෝල් කොට ඇවිල්ලා. නමුත් එදා දවසේ වෙනකොට ඒ තමයි හිතුව වෛශ්‍යාවක් අල්ලලා කනුවක බැඳගෙන ඊයන්වහන්සේගේ පොතේ නියමයේ හැටියට ගල් ගහලා මරන්න දින්න කරපු දවසක්. ඉතින් අර ගෝල් කොට ඇතුලේ බණ භාවනා කරගෙන ඉන්නකොට අර ඉස්තිගාව ගෙනලා කන්නේ දැනෙනවා. දැන්දලි වරිලා ඔක්කොම නා දැන් ගල් ගහලා මරන්න ගල් අරගෙන ඉන්නකොට අර ගෑණි බන්නවලු අර මිනිස්සුින්ද ඉති තේරම රැයට මං කරා එනවා දවල්ට මට ගල් ගහන්න වෙනවා මේ සබ්ද වෙන්න හදන්නේ උඹලා නේද උඹලා නේද මගේ ගාවට එන්නේ කියලා මරහඬ දෙනවලු මොකද පාවොඩින් ගල් ගහනවා ඒකට ගෝවදාර කාමරයක් ඉඳලා අනලු විශාල ගෝසාවක් එහා එදියේ කෙනෙකුට නර මල්ලාට කියන්නේ මේක දෙද්දකට නතර. ඒවල මොකද උඹලා කරන්නේ? එදියේ දෙකලකන් මේ ඒකේ සඳහන් දඬුවම හැදෙක වෛශ්‍යවක් විදියට ඒ වගේ සබ්දේ නිසා ගල් ගහ මරන්න තියෙනවා. ඒකත් අනිත් බොහොම හොඳයි. බොහොම හොඳයි බයිබලේ හැදෙක තියෙන හැබැයි පව් කිසිම පාපයක් නැති කෙනෙක් ගහපල ගන්න කියනවා. අර ගල් තේරෙන්නේ නැහැ. ගෝල්වට විතරයි එතන පාපයක් නැති කෙනෙක් තියෙන්නේ. එයා කියලා කියනවා උඹලා සුද්ධවන්තය ගහපල පළවෙනි කලකේ. කිසිම කෙනෙක් ඒ තරමටම අපි අනුන්ගේ වැඩ දිහා බලනකොට අපි අනන්ත අප්‍රමාණ අසීමිත විවේචනය කරනවා. ඒ විවේචනකන්ට එක හේතුවක් නෑ. ඒ වැරද්දම Taman ළඟ තියෙන නිසාමයි වැරද්දක් ඉතිරි ඒක ලෝක තත්ත්වය. අපි නැත්නම් මේ වැරද්දක දන්නකො. ඒක නිසා අපි ඥානන්ද ශාන්තිය concept and reality කියන වෙනවා. මට කවදාකවත් මගේ වැරද්දක් මට අනුන්ගේ වැරද්දක් දකින්න බෑ මා තුල නැති ධාතියක්. අනුන්ගේ වැරද්ද තියෙන නිසා තමයි අපි අනුන්ගේ වැරද්දක්. අපියෝක වහගෙන තමයි මේ සදාකාරයක් කතා කරන්නේ. ඒක නිකන් කොච්චර ඇඳින් ඇඳින් හිටියත් ඇතුලේ හෙළුව තියෙනවනේ. අන්නේ. නිසා මේ ප්‍රපංච සංඥා සංඛාවන්ගේ වැඩ පිළිවෙල බලනකොට පිට එකයි කියන්නේ ඒ මොකද අපි පුරුද්දට යනවනම් අනිවාර්යයෙන්ම මේ සංඥාව අපිව වහනවා. ඊට පස්සේ ඒක අපිව වහලා ගන්නවා. ඊට පස්සේ අපිට බලමක් නැහැ. ඒ නිසා අපිට කරන් තියෙන වේදනාව මත වෙනකොටම නැත්නම් අරමුණක් ආබාධගත වෙනකොටම ප්‍රතික්‍රියා නොකර ඒ අරමුණ නෙමෙයි. එහෙනම් අරමුණට මනසකාරය යොදවනවා. මේක විස්තර කිරීම සඳහා මේ ආනන්ද සංඝ උපමා දෙකක් එකක් ත්‍රිපිටකයෙන් අර ගන්නවා අනිත් එක උන්වහන්සේ මනින සාහිත්‍යකින් අරන්. ඒකේ කියන්නේ කුමාරවරු තුන් දෙනෙක් රජ කෙනෙකුට හරියන රජුන් බොහොම සත්‍යක් පහල වෙනවා දැන් රාජ්‍ය දෙන්න තුන් දෙනෙක් ඉන්නවා. ඒ රජු රුණාමේ වයසටම දෙනේ රාජ්‍ය අපල. ඒ නිසා මම දක්ෂයාටම දෙයි. ඒ නිසා මම ඔබලා කියන දිනකට අවුරුදු 3ක් දෙනවා. මෙන්න බක්ලක් තියෙනවා කහවණු 100ක් 1000ක් තියෙනවා. මේක අරන් ගිහල ඔබට සුදුසු ශිල්පයක් ඉගෙන ගන්න ශිල්පේ කෙලපැන්නේ ආවිල්ලා ඒ ශිල්ප දක්ක පෙන්නන තමයි මම වැඩකම දෙන්නේ. ඉතින් දෙනාම කැලයක් නගර ගිහිල්ලා දැන් තමන්ගේ රාජ්‍යසී මන්ත්‍රීත් දෙන්නා සමුගන්නවා. අපි නම් අපි තුන්දෙනා පාරවල් තුනක යන අහුවෙන ශිල්පයක කෙලපැන්නේ නැත්නම් අපි ආපහු අවුරුදු තුනකින් එනවා. අවුරුදු 10කින් කියන්නේ කොහොම හරි අවුරුදු තුනකින් පස්සේ නැවතත් මේ කියන හරියට අර වෙන්නේ කියලා හිතෙනවා. ඒක කියලා නැවත සහෝදර සහෝදරයෝ වශයෙන් හඳුනගෙන ඊට පස්සේ කියනවා තුන්දෙනාම තුන ඇත්තටම සන්තෝෂයි අපි මම ගියේ පාර මට හාරයි. ඒක තුන්සින් මල්ලි කතා කරලා කියනවා මම ගියේ පැත්තේ මට ඉස්සෙනා කියන හම්බුණා මම එතුමන් වහන්සේට ධර්මයදල මේ කාරණා ඉගෙන ගත්තා. මොකද්ද මම ඉගෙන ගත්තේ මේ කැලේ නැද ඕනෙම තැනක පරණ වෙච්ච දිලච්ච සතෙකුගේ ඇට කඩල්ලක් වෙනවනම් මට පුළුවන් ඒ යටකබල දිහා බල සම්පූර්ණ සතහන. මේක තමයි අද ඔය මේ පරිණාම වාදයේදී මිනිස්සු කරන්නේ ඔය හාරලා හාරලා පිටට කැලලා ගත්තාම ඒ යටකැලල කොකද කියලා බලලා ඒකේ තියෙන දිගපල්ලන්නේ තමයි ඔය රයිනෝසිරස් ඩයිනෝසිරස් කොමම වලදී. ඒක අටකැලක් ගත්තොත් ඒකට පෝෂණය තමයි අනිත් සේරම ඇට. ඒ නිසා යට කොටින් තියෙන දේ බැලුවොත් හරියට කියනවා. ඒ නිසා ඒක කැලක් කමොත් ඒකල කරනවා. එන්න මේ සත්‍යයක් තමයි එදා කියලා කිව්වේ ඊට පස්සේ මල්ලි කියලා කියන මම මේක දන්නේ. ඊට පස්සේ මෙයාට ඉහිලුම් නැහැ මේක දෙන්නන්න ඒ නිසා සින්දනා දෙකක් කළා තියෙනවා. ඇට කැල්ලක් වරන් බන්නකොට සින්දනා එකිනෙකට ඇට කැල්ලක් හම්බෙනවා. පස්සේ ගුණාට පස්සේ මෙයා නැහුවලු බොහොම දුක විශාල සත්‍යයක්. ඒක දෙවෙනි මල්ලිට ලොකු සතුටක් ඇති. එයා කිව්වලු මම ඉගෙන ගත්ත සාත්‍රය මොකද්ද? යම්ම සතෙක්ගේ ඇට සියල්ලම සම්පූර්ණ මට ඒ සතන් මාස් වලින් පුරවලා මම කිව්ව මහන්න පුළුවන් පන්න ඇති සතෙක් වගේ. ඉතින් ඒ නිසා කිව්වා එහෙනම් මල්ලි වැඩි වුණා ඊපස්සේ මම තමයි ගැට කිව්වා. සත්‍යනාරි කිව්වා එහෙනම් මේක මස් පුරවලා හදන්න. ඒක හොඳ විශාල කිසි යාගයක් ඇති. ඒක අයියා ලොකම අයියා කිව්වා හතින සන්තෝෂයි මට යම්න ශරීරයක අඩුපාඩුකම් මොනවත් නැතිව පණ නැති වුණාට මට ප්‍රශ්නයක් නැහැ මට අඩුපාඩුකම් නැත්තම් හරිය පණ දෙන්න පුළුවන්. ඊට පස්සේ කිව්වා එයාට හදිස්සි ඉක්මන තමයි තම ජීව වාහන ව්‍යාගය දැනලා තුන්දෙනාම කාලා ගන්නවා. උගයි කතා. ඕක නෙමෙයි අපිට. අපි මේ බොහොම අමාරුවෙන් කැලක් ගන්න අවිලක මාත් පුරවල ඇට පුරවල ඒක කෑවට පස්සේ තමයි අපි මේ ශිල්පයේ දක්ෂකම තේරෙන්නේ. ඒක තමයි උන්වහන්සේ කියන්නේ සංඥාවක් අපි මේ ආකයන වේදනාංකල පොවලා. ඒ සංඥාව ගැන හිතලා ඒක ප්‍රපංච කරාට පස්සේ ප්‍රපංචය ආපිට කරලා ගන්න. සර්වඥාන්සේ මේකට දෙන්නේ මුග කන්දේ තමයි. උන්වහන්සේ මතක් කරනවා පුංචි නිගෑටයක් පොළොවට වැටිච්චාම බොහොම පුංචි ගහක් උඩට මතුවේ. මතුවලා ටික කාලයක් යනකොට යනකොට මුග ගහේ හරහාට යන අර අතිදිගේ අරලු බහිනවා කියලා එකක්. පුංචි කෙඳි පල්ලෙහාට ඇවිල්ලා ඒ කඳ පොළොවේ තහවුණා අර පස්සේ. මපහත බහිනේ කෙඳි වලට මුල මුල් දැකගත්තට පස්සේ ඒක කඳ වාගේ අර වටේටම හැදෙනවා. ඒ නිසා ඒ ගහ විශාල ප්‍රදේශවලට පැතිරෙනවා. කඳ මුලමත් නෙවෙයිනවා අපි නැගත් වෙනවා අගත් වෙනවා දිගට පැතිරුණාට පස්සේ අක්කර ගණන් කරලා සර්වඥයන්සේ මතක් කරනවා අර මුලින් ලැබිච්ච පිළිම කඳ උඩින් පල්ලෙහාට ආපු අරළු වලින් ගහුණාට පස්සේ මුල් කඳ හොයාගන්න බැහැ අපි ගිහිල්ලා දකින්නේ අරළු අර වටෙන් දාපු අරළු ටික ඉඳීවට අපි කියන කඳ දැක්කා කියලා ඒකම කඳ කියන්නේ පහළ පිට ඉහළට වැඩෙන එක අරළු කියලා කියන්නේ ඉහළ පිට පහළට වැඩෙන එක අපි දැන් දකින්නේ පහ කියලා උන්වය ගහින් නැති වෙච්ච අරලෙකට. අන්න ඒ වගේ තමයි අපි දකින්නකොටම මතු වෙනකොටම අරමුණක් ඒ ඇති කාලෙම මෙනෙහි කරගන්න බැරි වුණොත් දැක ගන්න බැරි වුණොත් අපි දකින්නේ අපි විසින් මේකට අන්දමන ලද රිදිතික. නැත්නම් අපි විසින් කරවන ලද සංස්කරණික. ඊට පස්සේ අපි කියනවා දැක්කා. මේක අසුබෙද දැක්කා සුභේට දැක්කයි. නමුත් වෙන කෙනෙක් බැලුවොත් එයා ඒක සංස්කරණය කරන්න වෙන විදිහකට නම් අපි අසුභයි කියන්නේ එයා සුභයි කියන්නේ. ඉන් වාද විවාදයෙන් තෝතෝ වරපල තේසින්නම් ආදි වශයෙන් ඇඳි කඩිය. ඒකත් මතක් වෙනවා මගේ ධර්ම දේශනාවේ වටිනාකම මෙන්න මේ විදිහට තුන් තුන් තේසින්නම් කියන විදිහ ගහ බල ගැනීම වාද විවාද නොවීම පිණිස යම් ප්‍රපංච සංඥා සංඛාව ඇති වෙනවා නම් අන්න ඒක නැති කිරීම පිණිසයි මගේ ධර්ම ඉතින් මේක තමයි අපි මේ දවස් අතේම විද්‍යත්ම මතක් කරේ අරමුණක් එන්න ප්‍රතික්‍රියා කරන. අරමුණක් එනකොට ඒකට හැප්පෙන්න යන්න එපා. අරමුණ ඇති කාලය. කියන කාලෙන් බැලීමයි මේ සඳහා තියෙන එකම চৈতසිකේ සතිය. අනිකුත් ඕනම চৈতසිකයක් අරමුණක් එනකොට තෝරන. අරමුණක් එනකොට බේර. තෝරන් බේරන් ගිය ගමන් අපි කරන්නේ ඒකට මොනවද ආරෝඪ කරනවා. මොනවද ආරෝපණය කරනවා ඊට පස්සේ අපි දකින්නේ අපි විශ්ින් කරන ලද ආරෝපණය විශ්ින් කරන ලද ආරෝපණය ඉතින් මේක තමයි මේ නෑතකදී ඉතාමත්ම ප්‍රසිද්ධව ප්‍රකටව පේන්න පටන් අරගත්තේ මේ පාටිකල් ෆිසික්ස් නැත්නම් හයියනේදී ෆිසික්ස් වලට යනකොට ඒගොල්ලෝ අන්තිමට ද්‍රව්‍ය කඩාන කඩාන ගිහිල්ලා ඉස්සලා මේකුවා අණුව තමයි ලොකු දෙය. කුංචින දෙය. කඩාන කඩාන යනකොට තේරෙන්න පටන් ගත්තා අණු ඇතුලේ පරමාණු සමාන එක දෙක තියෙනවා. ඊට පස්සේ පරමාණු තමයි. පරම අණු. මේ කුංචින දේ. ඊට පස්සේ බලනකොට දැනගත්තා ඒක ඇතුලේ න්‍යස්යක් සහ අපේ දුවන ඉලෙක්ට්‍රෝන වශයෙන් මේකේ මණ්ඩලයක් තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනයේ ගති ලක්ෂණ ප්‍රෝටෝනයට වඩා වෙනස් බව තේරුම් ගත්තට පස්සේ නිව එක එකට වෙන වෙනම ඉන්න පුළුවන් බව. ඉලෙක්ට්‍රෝන විසරක් වෙන වෙනම ගත්තාම විදුලි ධාරාවක් ආදි වශයෙන් තෝරාගෙන තෝරන ගමන් දැන් මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන කඩන් දෙනවා. ඒ වගේම ප්‍රෝටෝන කඩන් දෙකන ගන්නවා. ඇක්සලරේටර්ස් දැන් දෙක තුනක් ලෝකෙ හදලා තියෙනවා. කැනඩාවලත් එකක් තියෙනවා. මේ යුරෝපේ එකක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ හෙම්බරාවල එකක් තියෙනවා. මෙල්බන් වල එකක් තියෙනවා. ඒක තුන හතරක ඒගොල්ලෝ බලනවා මේ උන්සිම අංශුවක් ඉලෙක්ට්‍රෝන හෝ පාටිකල් එකක් අරගෙන දෙකක් එකට ගන්න. ඒ දෙක එකට ගන්න කොටම ඇති වෙන දර්ශනය බැලුවොත් ඒගොල්ලෝ හිතනවා වංශ විද්‍යාවෙන් හිතේ නොදාගත්ත එකක් ගන්න පුළුවන්. මෙන්න මේක ප්‍රයත්න කරගෙන කරගෙන යනකොට මේක කඩාන කඩාන යනකොට මේගොල්ල එක තැනකට හිර වුණා මේ තත්ත්වයේදී නිරේධයට ශක්තියක් තියනවද දෙයක් කියනවද කියලා ගන්න බන්නේ නම ගන්න බැරි නේද. කුංචි කරගෙන කරන යනකොට ඒක ශක්ති පමණයි ඒ ශක්ති සමහර වෙලාවට පටේ වශයෙන් තෙමී සමහර ආපෝ වශයෙන් තෙමී සමහර තේජෝ වශයෙන් තෙමී සමහර වායෝ වශයෙන් තෙමී ඒක ආයස්තරයක් ශක්ති බාටපත් වෙනත් පුළුවන් වෙන විදිහකට තේන්නත් පුළුවන් මේක බලාන බලාන යනකොට කොච්චර මත් වුණාද කියනවා නම් නැත්නම් විදිහට ගන්නවා මත් වුණා ඇයි බලන්නා මතින් තමයිදී ඒ ශක්තිය මොකක්ද කියලා කියන්නේ බලන්න දෙන්න නමයි ඒක නිසා ඒගොල්ලෝ කියනවා අපේ බාහිර භාෂාවෙන් කියන චක්කු විඥානය එන්නේ ඉස්සෙල්ලා ඒක ශක්ති තරංගයක්. චක්කු විඥානයේ ශක්ති තරංගය වැදුනට පස්සේ තමයි ඒක රූපයක් බවට පත් වෙන්නේ. එතකන් ඒක රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් බවට පත් වෙන තුන ශක්ති තරංගය. ඇහැ නොගැටුණා නම් මේක ශක්ති වශයෙන්ම පවතින. ඒ නිසා ඒක රූපයක් වෙන්නේ බලපො නිසා. ඉස්සරහට ඒක රූප තියෙන නිසා පේනවා. දැන් සම්පූර්ණ මේ අනිත් හැරුණාට පස්සේ දැන් කට්ටියට මොන මොන බලා ගන්න වෙලා තියෙනවා. භෞතික විද්‍යාවකෙත් තියෙන භෞතික ගතිය නෑ. කිසිම සටහනක් කිසිම ආකාරයක් තීන්දු වෙලා නෑ. ඒ තීන්දුව බලන්නාමසයි තීන්දුව වෙන කිව්වට පස්සේ මේකේ භෞතික විද්‍යාව ගන්න සම්පූර්ණයෙන්ම අන්ධබන්ද වෙලා තියෙනවා. මේක සරුවත්යන් වහන්සේ දේශනා කරේ අවුරුදු 2550 කට නෙවෙයි අතරින් වෙනවා. නූගාන විසල යේන යේන මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් ඔබ මඤ්ඤනා කරන්න ගියොත් ඒ මඤ්ඤනා කරන පමණින් මේක විනාශයක් වඩපත් වෙනවා. ඔබ මඤ්ඤනා නොකර හිටියොත් ඒක නික්ෂේපිකක් වෙන්නේ පවතියි. මඤ්ඤනා කරනවා කියලා කියන්නේ සංඥායකට දාගෙන මේක මගේ මේක මම මේක මගේ ආත්මික අර ලෝකෙ කොහෙදෝ තියෙන එකක් තමයි බුද්ධියට හිම කරගන්නේ. ඒ සාමාන්‍යක නැතුව ඇතිදී ඇතියට දකින්න නම් අපි ඒ දකින්නකොටම ප්‍රතික්‍රියා නොකර ඒ තණ්හාමාන දිටි කියන ප්‍රපංචති නොකර ඒක දලා ගැනීමේ ශිල්පය මෝඩ තැන ඉඳලා දක්තන ඥානවන්ත තැන දක්වා ගොරෝසු තැන සිට සියුම් තැන දක්වා කාලයක් පුරුදු කරනවා. පුරුදු නොකළොත් අපි හැමදාම දකින්නේ අපිට ඕන දේ. ඉතින්මා වස්තුසී දැක්කුවා. මේ යමක් දකින්නවාද ඒක නෑ ඉන්නේ. අපි මේ ලෝකයේ දකලා යම් වෙලාවක හිතෙනවා නම් අනේ මේ ලෝකෙ හොඳද? මේ ලෝකේ හුඟක් මේ බණ භාවනා කරන්න උදව් කරන පරිසරයක් තියෙන හොඳයි කියලා හිතෙනවා නම් දැන් ලෝකයේ පිළිබඳව යන්න හිතසුව එළවන ගැටියක් ඇති වුණා නම් ඒ අපේ මෛත්‍රී හිත තමයි. මෛත්‍රී හිත ආවම ලෝකෙ ඔක්කොම හොඳයි තමයි. යම්ම වෙලාවකට ද්වේෂයකට ආවන මේ මුළු ලෝකෙම අසත්පුරුෂ බයලජ්ජ නැති ඉන්දිය සංවරයක් නැති එන්නේ එන්නේ කෙලසන ලෝකයක් කියලා කියනවා. ඇත්තම කියනවා ලෝකෙ කිසි වෙනසක් නැහැ. අපි අර බලන වෙලාවේ පවතින මානසිකත්වය තමයි අපි කියන්නේ. ඒක කොච්චර වෙනස් වෙනවද කියනවනම් අපි උදේ බලන ලෝකෙ නෙවෙයි දවල් මේක වෙනස් ඉතින් ගන්නවාන්සේ මේකදී ගිය යුක්තක් නෙවෙයි එකක් අත්තේ නෑ උන්වහන්සේ මේක සාහිත ගත්තා වෙනස් වෙනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණය මුල්ම දේ වෙනස් වෙනවා ඒක නිසා මෛත්‍රියෙන් බලන එක නාම මොහොතකින් මේ ලෝකේ ද්වේෂයෙන් බලනකොට වෙනස් වෙන නිසා මේ ලෝකේ මෛත්‍රී කියලා ද්වේෂයෙන් බලන කෙනෙක් එක්ක රණ්ඩු කරන්න යන එක මොන්න තරම් බලද මොන තරම් ළමාද මොන තරම් මේ සන්නාමාන දිට්ඨියෙන් කොටු වෙලා කියලා බලාගත්තාම මේ ලෝකේ තියෙන තාක් වාද ලෝකේ තියෙන තාක් ගැටුම් ලෝකේ තියෙන තාක් විවාද ලෝකෝ වරපල කිච්චා පොළු අයගෙන දඬුවම් කරගෙන ඉතින් කරන මේ යුද්ධ සේරම පිටිපස්සේ තියෙන මඤ්ඤාවක් ඒක. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ බාහිර ලෝකයේ ඇතිවෙනා වූ මේ යුද්ධයට ප්‍රධාන හේතුව ඇතුලේ ගබ්බේ කරනවත් මහත කීවේ යුද්ධය කියන්නේ හිතයි හෘදේ වස්තුවයි මොළේ අතර. මොළේ නිතරම තර්කයක් බලන. හෘදේ වස්තුව නිතරම හැඟුම් වලට බලන. හෘදේ වස්තුව දින වේලාවට අපි හැඟුම් බරව කටයුතු කරනවා. ඊට පස්සේ තාක්ෂණය කියනවා මොකක්ද උඹ කියන්නේ එන්න නිකන් හැඟුම් වලට යට උනාන කියලා ඇතුළට. ඉතින් මේ දේ තියෙන ආකාර බාහිර ලෝකෙ යුද්ධ පාලනය. අපි ඉස්සල්ලාම තේරුම් ගත්තේ මේ දෙන්නයි අයිකොලොන් වගේ සංසාරයක් එකට ඇවිල්ලා තියෙනවා. ඔය හිත කියන්නේ හිත කියාගත්තා වගේ මොලේ කියන්නේ මොලේ කියාගත්තා. හෘද වස්තු කියන්නේ හෘද වස්තු කියාගත්තා වගේ කියලා ඒ ඒ දේවල් ඒ ඒ වෙලාවේ මනසකාරය පවත්නවා නම් මේ ගැටි අපිට ආන්දුමත් කරන්න දෙයක් නෑ. ඒක දින අනාත්මයක්. දැන් මේ වෙලාවේ හැඟුම්බර වී යුතුමයි කියලා අපි වැඩි මතයකට හිතනවා නම් ඉතින් ඒ තරම්ම ඔලමනයි. ඉතින් ඒ තරම්ම පතු මහසහිතයි. අපි මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒ නිසා අඟුම්බර මොලේ ලෝකෙත් ලෝකය, තර්ක ලෝකෙත් ලෝකය. ඒ නිසා හෘදවත් දෙන්නේ අඟුම්බර රෝගේන මොලේ වැඩ කරනවා තර්කෝකේන දෙන්නේකට ඕක කියොත් ඉතින් දෙන්න ගන්න. අද ඇතුළේ වෙනකොට අපි දන්නේ නැහැ. මොකද එකවරකට එකයි හදේ. ඉතින් මේක දැන් ටිකක් තව මේ නියුරෝලොජි වලට යනකොට වෙනස් වෙලා තියෙනවා. ඒගොල්ලෝ දැකලා තියෙනවා තර්ක මනස නැත්නම් පු탁ජන මනස වැඩ ගන්නෙ මුලේ දකුණු පැත්තේ. මුලේ වම් පැත්ත සම්පූර්ණයෙන්ම අලුත්. ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට ඒගොල්ලෝ මේ සජීවි මොලේ දැන් තියෙන තාක්ෂණය අනුව රූපගත කළොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙන්නේ දකුණු පැත්තේ වැඩ කරමින් තියෙන හිත ක්‍රියාශක්තිය වමත මාපේන කියලා. වමත මානන් පස්සේ ඕන දයක් බාර ගන්න, උපේක්ෂාව බාර ගන්න, නැත්නම් අදුක්කම සුඛ වේදනාව ගන්න. ඒ පැත්ත ක්‍රියාත්මක වෙනකොට අර මෙතෙක් කල් තිබුණු තර්ක මනස නිකම්ම පච වෙනවා. දැන් තියෙන තර්ක මනස විතරයි අභියෝගයක් නෑ මේ. බාර ගන්න උපේක්ෂා මනසේ ඒ නිසා යාරදේ. යම් වෙලාවක මේ දකුණු පැත්තේ තියෙන වැඩ කාර්ය ක්‍රියාකාරීත්වය වමට මාරුම අවශ්‍ය අපි කියන නිවන් දැකයි. දැන් තියෙන්නේ ඒ පැත්ත වහලා. පෙන්ෂන් විස්රාම වේගය. දැන් කියන සාමාන්‍ය දේශපාලනය කරන කෙනාගේ දෙකම විස්රාම කරලා තියෙන කියලා. කිසිම දෙයක් කල්පනා කරන්නේ ඔක්කොම රෙකට්ටිනේ කරන්නේ. අපේ නම් දකුණු පැත්තවත් වැඩ. මොකද අපිට හම්බ කරගන්න එපයි කියක් හරි. මොහොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වම් පැත්ත වැඩ ගන්න නම් ඒ තර්කෙට ඉඳ දීලා බෑ එන එන දේට යතුම් ඇති කරන්නේ නැතිව ප්‍රතික්‍රියා කරන්නේ නැතිව එන දේ බලන්නේ කියලා සෑම දෙයක් පිළ බුදුම සෞන්දර්යයක් සෑම දෙයක් වෙන ධර්ම ඕජාවක් තියෙනවා. සෑම දෙයක් වෙන බුදු හංග ජීවත්. සෑම දෙයක් වෙන ධර්මයේ සංගයයි. සෑම දෙයක් වෙන ගත යුත්තක් තියෙනවා. දැන් අපි පුරුදු කරලා තියෙන්නේ සම්පූර්ණ පළුවයි හොඳ අනිත් පළුව ඉෂ කරා. කිසිම දෙයක් ඉෂ කරන්නේ නැහැ. ඔක්කොම තියෙන අපි ධර්මයේ ගන්න. ඒකනම් කරන්න තියෙන්නේ සංඥාව කියන එක දැනගෙන සංඥාවේ තියෙන විස්තරීන ස්වරූපය දැනගෙන ඊට වැඩ කරන්න දෙනවා නිසි නෙමෙයි. වැඩ කරන්න කියලා හොඳට බලන්න. ඒක හරියට රහසුත් දෙවියේ පුද්ගලයේ හොරා දැක්කට කවදාහක් තමයි නිදාගින් හරි මොන හරි අඟවන්නේ. එයාට හොඳට හොරකම කරන්න ඉඩයි. ඒ වගේ මේ රහසුත්යේ ඉන්න කනට ඒ හොර අල්ලන්න විදායක බලකලක් සිවිල් බලකලක්. එයා කරන්නේ කිසිමින්ද හොරකම කරන්න නැලා පොලිසියට කියලා කියන අසවල් වෙලාවට එන්නේ මම ඉන්දියාත් වලට පුද්ගලයා කොටක් ගන්නකො රස්සා ගන්නකො මම කියලා දෙනවා. සිංහල පොලිසිය නිසා අල්ලන්න අරලා භාවල්ලාගේ අහවල් ඇන්ටි බඳගෙන අහවල් දෙක පිළිවෙල නැද්ද කියලා සාක්ෂි දෙනකොට අර මනුස්සයා සම්පූර්ණයෙන්ම වියකීවිලා කියන්නේ කියලා යනවා. ඒ විතරක් නෙවෙයි. යම්ම දවසේ ඒ හොරා දැනගත්තොත් සාහසික ශරීරයට මම දැන් අහුවෙලයි කියලා බලාගෙන ඉන්නවා. ඒ වගේ තමයි මේ සංඥාව මරන් දැන්නේ. එයාට නිසි විඳි සංඥාව ඇති කරන්න දෙන්න ඇති වෙන්න කොතන එයා මේ වර්ණ ගන්නවන හැටි ඒ අනුව ඒවට අර්ථකථන දෙන හැටි බලන්නේ විද්‍යාම අපිට තේරෙන්න පටන් අර ගන්නවා. මේක ඇතුලේ තියෙන සම්පූර්ණ මේ වේදිකාවක සංගපාන නළුනිලියෝ වේශ නිරූපණය කරනවා කියලා. ඕනම කෙනෙක් රජෙට රජෙට බඳි. ඕනම කෙනෙක් ගොරළු පාලයක් බඳි. අන්න වගේ ඕන දෙයක් කරනවා. ඒ වගේ තමයි එන ඕනම දෙයක් ඒ ඒ පහක අර්ථකථන දීමේ මූලික අයිතිවාසිකම අපිට කියනවා මුතියත් දෙන තාක්කල් අනිවාර්යයෙන් මේ සංඥා විසින් විතක්කණය කරනවා විතක්ක ප්‍රපංචනය කරන්නේ කරනවා නැත්නම් තණ්හාමාන දික්කේ අනිවාර්යයෙන් යනවා ගිය ගමන් ඒවා විසින් අපි යයි. නැත්නම් අපි ඒවට දහසක් විතර ඒ නිසා මේ ධර්මතාවය දැන් ඉතිග්ගේ විද්‍යාවේ දියුණුවට ප්‍රධානම ඒකට බාධාවක් මේ විද්‍යාව දැන් මේකට එල්ල වෙලා නිසා දැන් විද්‍යාව කියන්නේ ඉස්සර කිව්වේ භෞතික විද්‍යාව গুপ্ত ධර්ම පිළිගත්තේ නැහැ. දැන් විද්‍යාව කියලා දෙන මේ গুপ্ত ධර්ම පැත්තකට ගන්නොත් විද්‍යාව භෞතික පැත්තේ කිසිම ජීවියක් නැහැ. නිසා අලුතෙන් පටන් ගන්න විද්‍යාව කියන්නේ මයින්ඩ් සයන්ස් කියලා. හිත පිළිබඳව හිතන. නැත්නම් ප්‍රේමක. මේක මෙතකල් සම්පූර්ණ විද්‍යාවෙන් පැත්තකට දාලා ආගමට බාර දීලා තියෙනවා. දැන් ආගමිකත්වය හා විද්‍යාව එකතු වෙලා දෙගොල්ල එකතු වෙලා මේ මයින්ඩ් සයන්ස් වලින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විතර කීපෙන කිසිම සාක්ෂි නැහැ. ඒ නෞංකාර දෙවියන් වහන්සේ මනසේ නැවි. සංඥා. ඒක නැතුව මේ චිත්තේ සම්පූර්ණ කරගන්න බැරි නිසා ඒක හදාන හැම දෙයකම ඒක දඩමීම කරගන්න ගියාට බුදුරජාණන් වහන්සේ ඒක නිලදී ගන්නට යකටනේ. මේක කල්පනා කරලා බලුවා මේ සේරගෙන තියෙන්නේ අපි විශ්ින් අපි කරන ලද ප්‍රක්ෂේපණයක් කියලා ඒ මහායාන නිකායක් තියෙනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධිය කියලා. ඒ විඤ්ඤාති මාත්‍රතා සිද්ධියේදී මේක අන්තයකටම ගෙනලා තියෙනවා මේ මුළු ලෝකෙම ඔබ විසින්ම අවන ලද්දක්. ඒක නිසා ඒක කවදා හරි දැනගත්ත දවසේ ඔබ ලෝකෙට ප්‍රේම කරන්නවත්, බහිද කරන්නවත් යන්නේ ඒක හීනෙකදී දකවදයක්. ඒ ඇත්තටම අපි හීනෙදී කලමරමර දේවල් කනවා. ඔක්කොම කරනවා එළියෙච්ච දවසේ දන්නවා අයියෝ. ආම කොහොම කියලා විතරයි කාලා තියෙන්නේ. එන්න මොනවක්වත් හම්බෙලා නැහැ. අන්න ඒක තමයි ගරුවචනාංශෝය මේ ඉන්නේ අතු ආවේදී මතක් කරනවා. උන්වහන්සේ කරා පැමිණෙන අර වේරංජක් ප්‍රශ්නය බණි. මොකද බණින්නේ උභාසයේ මේ කලකෙත් සහිත මධ්‍යම වයසින් ඉඳි මම වගේ ඒකදහිත මිනිසෙක් වෙනකොට ඉදිරියට එන්නේ නැහැ ආසනයක් දෙන්නේ නැහැ අපේ ධර්මයේ හැටියට වැඩි කියන්නේ වරුදුමක් කියලා තියෙනවා ඔබතුමා ගාව අනිවාර්ය මේකවත් නැහැ කියලා. ඉතින් මොකද කියනවා මම පොඩි ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න. කිසිලක් විතර දාන දවසින් දවස දවසින් දවස හත අට වුණාට පස්සේ මේ කිසිලි ඒ ඔක්කොම එකතෙන් කරලා රකින්න. කුකුල් ගඳ ගස්සන. එහාගෙන හර පෙරිනවා. ඔහොම කර කර ඉන්න වෙලාවේදී එක විතරක් කුකු කුකුල්ලාගේ පැත්තේ ඇවිල්ලා. ඊට පස්සේ තව දවසකින් තව පැටියෙක් ඉතියෙනවා. මේ පැටව එළියට එන්නේ වටිනාකම වයස පිළිගන්නේ පිටර දාපු තාලෙට. එහෙනම් පැටව එළියට ආපු තාලෙට. හරියටම කියනවා. ඒකට බම්මා කියනවා නෑ නෑ අපි එකක් එළියට ආපු දා. ඒ වගේ තමයි මේදී පු탁ගෙන ලෝකෙම විතර ඇතුළේ. මම විතරයි ඉස්සෙල්ලා එළියට ආපු මිනිසයා. ඒ නිසා මම තමයි වැඩිම ආවේ. උඹලා තාම හීනේ අන්ධකාරයේ ගොරෝන જાතිය. උඹලා දඟලනවා තමයි නමුත් මේ තේරෙම හීනේද. මම විතරයි බුද්ධ. මම ප්‍රබුද්ධ නිසා මම පිළිගන්නේ. ඒකට බම්මා කතා කරනවා. ඒ නිසා අපි ඇතුළෙන් ඉන්න මේ බුදුහාමුදුරුවෝ ප්‍රබුද්ධ කරගන්න නම් මේ සංඛාරගතව ගෙනාව මේ ධම්ම ගති රුචිරිතකම් සංඥා එකවරම ප්‍රතික්ෂේප කරන්න එපා මෙන්න මේ යන්ත්‍රේ වැඩ කරන හැටි දැකගත්තොත් ඒ දීප උපමාවල හැටියට අපිට තේරෙන්න පටන් ගන්නවා මොන විදිය ළඟට යනවද කියලා. ඉතින් ඉඳලා හැන්ද වෙනකම් අපි ජීවත් වෙන අනුන්ගේ ඇස්වල. අපි අන්ධකාරයට ගිහලා අපේ වැඩ දිහා බලන්න පටන් අරගත්තොත් අපේ බයි. අනිකන් දෝෂී. දකින්න බැරි යනවා. ඒ මොකක්වත් නැහැ. ආනාපානෙ හිත දාලා ආනාපානය මෙනෙහි කර ගන්න බැරි තරම් සංඥාව දුරු වෙලා යනකොට මොකද වෙන්නේ බලන්න. පුදුමාකාර ප්‍රශ්නයක් ඇතිවෙන ඊළඟට මොකද කරන්නේ කියලා. ඉතින් යනද මේ මේ පාඩේදී මේ විස්පංච රාමයේ පිළිබඳව කියන්නේ මොකද්ද කියලා උන්වහන්සේ අහන ප්‍රශ්නෙදී උන්වහන්සේ සඳහන් කරනවා ඉක්කෝ මේ ඉදදීක්කවේ දෙක්කුණෝ ප්‍රපංච නිරෝධ චිත්තං ප්‍රපංචයන්ගෙන් නිරුද්ධ චිත්තං ඒ අර මධිවිද්‍යා සූත්‍රයේ අන්න සමීකරණය තමයි ප්‍රපංච ඇති කිරීමට ආසන්න උත්සන්නම කාරණා තමයි සංඥා. සතියක් නෙවෙයි, අධහාවක් නෙවෙයි, වීර්යයක් නෙවෙයි, ප්‍රඥාවක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, සංඥාව තමයි මේ නැලවිල්ල, මේ නැටවිල්ල කරන්නේ. නිසා සංඥාවන්ගෙන් තොර වූ නැත්නම් මෙතන ප්‍රපංච නිරෝධෙ කිච්චේ. නිරෝධේන කිච්චේන පක්ඛන්දති පසීදති සම්පිත් විමුක්තිය. අන්නේවැනි සංඥාවන්ගෙන් තොර වූ හිතක් આવොත් ඒකට දැස ගන්නයි කියන්නේ. ඒකේ පිළිකණ්ඩේ කියලා කියනවා. ඒකේ හොඳට සීනි දෙන්නේ කියලා කියනවා. ඒක තමයි අපි සැබෑනි වාහන. ඉතින් නැතිලිසිච්ච හිත. ඒක එනකොට බයක් ඇති වෙනවා. ඒක එනකොට තනිකන් දෝෂය කියනවා. ඒකට එනකොට ඒකාකාරී ගතියක්. ඒක එනකොට මේ වැරදිලාගේ ප්‍රතිලාභ කියලා කියනවා. මෙන්න මේක තමයි අපි නැවත සංසාරෙට ගිහින් දාන්නේ අර පුරුදු කණවැන්දුව හොඳයි නුපුරුදු ජීවිතයට වැඩිය කියලා අර සංඥා නැති වෙගෙන යනකොට අයියෙන් හුස්ම ගන්න. එනක නැති දැල්ලා බලනවා කැලේ ටික ඔක්කොම තියනවාද නැත්නම් ඒව නැතිලාද කියලා. භාවනා කරනකොට අනිවාර්යයෙන්ම ඔතෙන් යනකොට පේන දෙයක් තමයි මේ ශරීරයේ වමනාවෙන් බැලුවත් පේන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය වෙන්නේ මොකද්ද? මේ සංඥාව පවතින්නේ මානසික අපිට. කාලමානී සහ දේශමානී. කාලමානී කියලා කියන්නේ අතීත නාගත පැත්තට පන්න කියන කාලය. දේශය කියලා කියන්නේ මෙතන උතුරු දකුණ ලංකාවේ ඉංගලන්තයේ නව ශ්‍රී ලංකාවේ කියන මේ දේශය. මේ දෙකම සංඥා දෙකක් අන්න. එහෙම නැත්නම් මේසාවේසි ඇති කරනවා. දැන් අපි මේ වෙලාවේ රැය 8යි කියලා අපි ඉරදී හදලුවට ලංකාවේ තුනයි. 10 වෙනකොට තුනයි. ඒකම ඉර තමයි. මම බලන අපිට ඇති කරලා තියෙන සංඥා දෙක වෙනකොට. ඒකට අපි රාත්‍රියේ කියන ඒගොල්ලෝ දවල් කියලා. එකම ඉර. ඉරක බැලුවොත් ඉරද තියනවාද මේ රෑ ආසයි දවල් තුනයි කියලා. අපි ඉන්න පැත්තෙන් බලනකොට ඉර දිහා බලනකොට අපි ඉර සාහකොපණය කරනවා මේ රෑ අටේ ඉර. රෑ 10 ඉර. දවල් තුනේ ඉර. ඉර පැත්තෙන් බලුවේ මේ වගේ මේ සංඥාව අයින් කරපු ගමන් දේශය සහ කාලය කියන එක නැති වුණාට පස්සේ පිටච්ච වෙලා හිතියද කියලා හිතනවා. මේ කායයෙන් ඉඳගෙනද හිතගෙනද මොකක්වත් නැහැ. මේක නැති වෙච්ච ගමන් අපිට හිතෙන්නේ නැරිම ආවා. ආය නැති වුණා වාගේ. ඉතින් හයියෙන් හුස්ම ගන්නවා අත ගන්නවා මේක නොකරන කෙනෙක් නෑ. ඒ තරම්ම අපි මේ සංඥාවේ දුවන ලෝකයක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කියන දිලි කියන්නේ බුදුගෝ පිටිපස්සේ යන මුවාව. නැත්තම් හේන් හදලා තියෙන පඹයට කපුට බය වෙනවා. සත්තු ඒ පඹය දකපුවම හිතෙන්නේම පණ තියෙන කෙනෙක්. ඒකින් ගොවියට ලාභයි. ගොවිය පඹේ කපනවා. ඒ වගේ තමයි අපි මේ විදිතෝම අර ගත්ත සංඥාවේ, ගත්ත මෙරිගේ, ගත්ත මේ රූකඩේ බය වෙලා දුවන ගිරිල්ලක් මේක පන්නන්න තියෙන එකම ක්‍රමය තමයි මේ වේදනාව මත වෙනකොට නැත්නම් වින්දනය මත වෙනකොට මෙන්න කිව්වේ. එතකොට සංඥාවට ඇවිල්ලා කුක්ක ගහගන්න, අකුල දාගන්න, ඉන්නගන්න ඉඩ අඩු වීම තමයි කරන්නේ. මේ අඩු වෙන එක සාර්ථක බවට ලකුණු තමයි ආශ්‍රව වස්සන්කේ ඉන්නකොට ආශ්‍රවාසේ ඉන්නවද පස්වාසේ ඉන්නවද කියලා අඳුරගන්න බැරි වෙනවා. ඉගෙන ගන්නවා කොටෙන්නේ. අන්න එතනදී සංකීර්ණති, අක්ඛණ්ඩති, පසීදති, විමුක්ති. අන්න ඒක සතුට වෙන්නේ. අපිට නගල කියන්නේ ඒකට අනුතර කරන්න එකයි ඒකෙම ඉන්නේ. ඒක හොඳට මනාවකට පිළිගන්න. ඒකේ දැඩිව හිටින්න. ආන ඒකට අපි අභීතව බය නැතිව මේ සංඥාව නැති වුණාට මොකක්වත් වෙන්නේ. ඒක අපේ සැබෑ නිවන. එහෙම නැත්නම් වර්ණ නොගන්නපු ප්‍රකෘතිය. ඒක වර්ණ ගන්නාට පස්සේ නම් මේ කාලය, දේශය නැත්නම් සටහන් සහ ආකාරය එන්නේ. නම් වනම් විඥාන සම්මුති හේරමෙන් සංඥාව ආවට පස්සේ. නමුත් මනුස්ස හිතට පමණ මේ සංඥාව එන හැටි දැකලා සංඥාවෙන් ඉස්සල පවතින ප්‍රකෘතිය දැක්කන්න පුළුවන් නිසා බුදුරු කහයෙන් මනුස්සයෙක් තමයි. ඉතින් දෙනකොට මේක අහලා ප්‍රදාහකක් අත්දැකීම. කල්පනා කරන්නත් බැහැ. පරිේශන දාලා කරන්නත් බැහැ. ඉතින් කෙනෙකුට හා සමානයි ජීවර සමාවෙන්නේ මිත්‍යා දෘෂ්ටිකටත් බෑ. මිත්‍යා දෘෂ්ටිකෙන් තමයි මේක කවදාකවත් මිනිස්සුන්ට කරන්න බෑ. මේක දෙවියන් වහන්සේගේ නිර්මාණය නිසා විමුක්තිය තියෙන දෙවියන් වහන්සේ. ඉතින් ඥානිකන දෙවියෙක් නිර්මාණය කරලා තියෙන උඹ එතන උඹට ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒකට උඹට විහිිත භාවයක් ඕන. උඹට වීරත්වයක් ඕන. හැබැයි ඒක තකමලා ගන්න බෑ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ප්‍රතිපදාවේ ටික ටික චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් වාස කරගෙන යනකොට ගන්න පුළුවන් බවට ලකුණු තමයි සක්මන් කරනකොට වමද දකුණද දන්නේ නම් හොඳටම තමයි තේරෙනවා මේ කියලා කියන කම්පන සංකල වේග. ආශ්වාස ප්‍රශ්වාස කරනකොට මුලින්ම සීලා පැහැහිලා එනකොට ආශ්වාසයේද ප්‍රශ්වාසයේද දන්නේ නැහැ. නමුත් සංකීර්ණ නැතිලා නැහැ. අන්නේ වෙලාවේ තියෙන සංඥාවට ඔය උදාන භාගය සඳහන් කරලා තියෙනවා එක තැනක න සංඤ සංඤී න අසන්න නෝපි අසන්නේ න විභූත සංඤේ න සංඤ සංඤේ න න සංඤ සංඤේ නෝපි අසන්නේ න විභූත සංඤේ න නෝපි අසන්නේ න විභූත සංඤේ ඒ සංඥාව දැන් අපි අර ආනාපානේ මොනවත් නොපෙන වෙලාවේදී සංඤේ සංඥාවක් නැහැ ඒකට හම්බෙන සංඤේ සංඥාවකින් නෙවෙයි ඒක දෙන්නේ අපි දන්නේ නැති ලයිස්තුවක් ඇතුළේ න විසඤ්ඤ සංඤේ අපි විසඤ්ඤ වෙලා නැහැ අපිට ක්ලාන්ත වෙලා නැහැ නෝපි අසඤ්ඤය. අපි අසඤ්ඤ තත්වයට ගිහිල්ලා හෝ මේව සංඥා නා සංඥාට ගිහිල්ලත් නැහැ. මේ විභූත සංඥා සංඥාව නැතිලත් නැහැ. ඒවන් සමේතස්ස විභූති රූපං. අන්න එවැනි සංඥා වෙනකොට රූපේ විභූත වෙනවා. රූපේ නැති තත්ත්වයකට පත් වෙනවා. ඒක රූපේ තිබුණට අනිත් ඒකේ වෙන් කළ අඳුර ගන්න බැහැ. විඥා නිදානානි පපංච සංඛා. සංඥාව පදනම් කරයි මේ ලෝක පදනම් කරගන්නේ මේ ලෝකේ ප්‍රපංච ඇති වෙනවා. අන්න අතෙන්ද ගියාට පස්සේ ප්‍රපංච කරන්න බැරි වීම නිසා තමයි අපිට පාළුවක් වෙන්නේ. අපිට එපා වෙන ගැටයක් එන්නේ. අපිට බය ගැතියක් එන්නේ. ඉතින් අසන්න වෙලාවේ මේ ගුරුවරයා හරිද මේ ක්‍රමයේ ඉති හැදෙයිද නැත්නම් අන්ත භාගයටයිද මොනවා වෙයිද නැහැ කියලා පුදුමාකාර බයක් ඇති වෙනවා. ඒකම මානවස්සින් ඇවිල්ලා කියන ඕක තමයි මං කියේ භාවනා කරපුවම පිටු හැදෙනවා කියලා නැගිටලා බලපන් බලන්න. බලන්න උන්ට මුළු ඇඟම තියෙනවා ඉතින් ඇවිල්ලා කරකත් දාගන්න. අපිට පේනවා මාර්යා බුදුහාමුදුරන්ට වැඩි වත් නැහැ. ඒ වගේම අපිට මේ කර්ම දෙක්තරම ආය ආරම්භ වෙන්නේ. ඉදිරියදාන කියන මට කරන්න දෙයක් නැහැ. ඕක උඹද අප කරන්න ඕනේ. ඒක පරියන්කට යනකොටම මේ කාය ජීවිත දෙක බුදුහාමුදුරන් පූජා කරනවා. ධර්මයට පූජා කරලා, සංඝයාට පූජා කරලා. මගේ වචනෙන් කියනවා නම් ඔක තම්බන කන්නේ තම්බන කාපන්, බඩගෙන කන්නේ බඩගෙන කාපන් කියලා දීලා වාඩි වුණා නම් මාතය එනකොට කියන ඕ බඩ දීලා කියන ඔබ කොහොමද කරන්නේ? ඒකකට අර මාරු පුත්‍රයන්ට වගේ නාටිකාංගන නාටක විචිදේ තමයි ඒ වලගේ ප්‍රകൃතිය දැක ගන්න පුළුවන්. හම්බ කරන්න ගියොත් තමයි මේගොල්ලෝ දැන් හමාගිනකොට දෙවියන්ට වැඩ කරන අපි දැක්ක ඒක සමහරවිට හිතට බරාලින් ඉඳන් කට්ටේ එකවරම අතාරිනවා. අනික කටේ නෙමෙයි. පස්සදී නෑ. අල්ලගෙන හිතුවොත් තමයි රණ්ඩුව තියෙන්නේ. කට්ටියෙන් ඉඳලා එකවරක ඔක්කට කරදින වෙලාවට අතාරලා දැම්මම අර කට්ටියට දෙන්න කිසිමක් කරතුමක් මොකුත් නැහැ දඬු නැතිවම හම්බ වෙනවා. ඒකේ මායාව ඇවිල්ලා උරුට්ටු වෙනකොටම හිතට බරාල්ලා අතාරපු ගමන් මහරජා පස්සේ දින තම තමයි නතර වෙන්නේ මේ බුද්ධ ශ්‍රාවික පිළ දෙල්ලම් කරන්නේ. දවසක් මහරජා ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ සාහිත්‍ය කාවට ඇවිල්ලා <clears throat> අන්ධහර පාලා තියෙනවා. ඉන්දර මේ සංඥාව ඇති නොකර ඉඳ තිබුණ තැනක් මම කියන්නේ. කොච්චර දඟලුවා. මොනවා කරත් දැන් ඉඳ. ඉන්නේ ආවිත් ඇත්තටම මාර්ගය කියලා වගේ අහලා බලලා කියන්නේ ඇත්තටම ඔබතුමා විතරයි අපරාධේ මහන්සියලා භාවනා කරලා වැඩක් නෑ කියන්නේ. ඔබතුමා ඇතින් බලන මොන්න තරම් දේවල් කිරීමේ හැකියාව ශක්තියක් තියෙනවා නේද? එහෙම තමයි මතවාදය කරන්න පුළුවන්. ඒක විදිහට ඉතින් කොච්චර වයසද? ආ මම බොහෝම වයසයි. ඉතින් අපි බුද්ධහමතුන් ඉන්න කාලේ දැකලා අයියෝ මේක මට මේ ඉදී දැක්කා. බොහෝම මම දැකලා තියෙනවා. ඔබතුමාට බැරි දෙන බුදුහමතුන් රූපේ මාන. ඒනකොට මානේ බුදුහමතුන් රූපේ නෑ. මම මොකද මේ ආන්දරේ ඒක බුද්ධාගමන කීකේ ඇති කරගෙන ධ්‍යාන පොදවන රහත් වෙලා. ආර්ය විද්‍යාවේ රූපෙන් අයිනවා ආන්දරට. ආන්දරෝ නිවන් දැක. මායя ඉදිරියට ආවත් වැඩ ගන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන් පුහුණුව තිබුණ කම. නැත්නම් මායя අපේ වැඩ ගන්න. ඒක නිසා අපිට රාගේ එනකොටම ඒ රාගෙ දිගන්නේ අන්නේ ඔයා බොහොම බලවත් බොහොම සාත බලධාරී දෙවිකෙනෙක් වගේ බොහොම ඒ පොඩ්ඩක් කතා කරගෙන කාගෙද යකදන්න දෙන්නේ නැති ද්වේෂය ආවත් කියනවා. මේක එකක් වුණු දීති ටිකක් ඔබ වාඩි. මොහේ ආවත් ප්‍රශ්නයක් නැහැ. ඒකම කලබල වෙන්න දෙයක් නෙවෙයි වාඩිලා පොඩ්ඩක් ඉන්න. අනේ එතකොට මොකක් කරන්නේ? එනකොටම දොර වහලා එළියට දාන්න ගියොත් තමයි මේ ප්‍රශ්නේ සම්පූර්ණ. ඉඳන් ඉවත් කියන දේ එක දවසෙන් කරන්න. මොකක්කල් වැඩ කර කර යනකොට අපිට මෙන්න මේ වගේ අපේ ජීවිතත් එක්ක පරදුර තියෙනවා. සෙල්ලම් කරන්න පුළුවන් තැනක් තියෙනවා. එහෙම කරන්නේ නැතුව මේ ආපි ඥාන ළමන්ට ඒ තමයි ප්‍රපංච සංඥා සංකල්පන බලනකොට ඇත්තටම දාඩි දාන්න දෙයක්. ඇත්තටම තකමන්න දෙයක් නේ ඥානෙ නම් කියන්නේ. ඉතින් අපි විහිං ඇති කරගන්න දෙයක් නම් අපිට කියන්නේ මේ தත්ත්වෙ එන්නේ ඉස්සල්ලා සිවරූපයේ ඉතින් නිකන් මේ සුතමේ ඥානෙ හිතාගන්න. චක්කින්ත පටිච්ච රූපේසු පටිච්ච විඥාන සින්නා සංගති පස්සෝ පස්සපච්චා වේදා. එතෙන්ට එනකම් පිවිසිදු. ඉතින් කිසිසේත්ම තාම ප්‍රපංච වෙලා නැහැ. මෙතනදි තමයි ප්‍රපංචය. නමුත් අපි ආධුනිකයට බෑ වේදනාව එනකොට අල්ලන්න බෑ. නමුත් අල්ලන්න පුළුවන් තැන ඉඳලා ගොරෝසු තැන ඉඳලා සියුම් කරගෙන කරගෙන යනකොට වෙන්නේ මොකද්ද? වේදනාව වෙනකොටම අල්ලනවා කියන්නේ සංඥාවෙන් කෙලෙනවා. එතකොට තමයි අපි දිනේ පාළු ගතිය. එතකොට තමයි අපිට බය ගතිය. එතකොට තමයි අපිට ඒකාකාර ගතිය. ඒක තමයි මෙනෙහි කරගන්න බැරි වෙන්නේ. ඒක සරුවත්යන්ට කිලින්ම මෙතන මතක් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් නිප්පංච රාමෝ නිප්පංච රතෝ ඉද පිටකේ දික්ුණෝ ප්‍රපංච නිරෝධ චිත්තේ. පක්ඛන්දිති පරිසති සංකිට්ඨති වුංචි. ප්‍රපංචයෙන් තොර වූ හිත බව දන්නවා. ආ ඒක පක්ඛන්දනය කරන්නේ ඒකට දැසගන්න. සංනිශීදති හොඳට තහවුරු වෙන්න ඕනේ. සංසිද්ධති. එතනම දඟලන්නේ නැතුව මට මේක තවත් වෙලා ඉඳගත්තා. දිගින් දිගට තාම මේක වැඩි කරනවාද කරන්න ඕනේ කියලා. ඒ ඇතිවිච්ච අර මෙතෙක් නොවිච්ච නැත්නම් නසඤ්ඤ සංඤී, නවිසඤ්ඤ සංඤී, නෝපිය සංඤී, නවිභූත සංඤී කියන දඬ එනකොට මේකයි මේ බුදුහාමුදුරුවෝ කියපු දේ කියලා. බුදුන් කරණ යනවා, ධර්මයේ කරණ යනවා, සංඝ කරණ යනවා, සද්ධාව වැඩි කරගන්නවනේ උලන් අදින්න තැනකපත් වෙන පහන් දැල් වගේ හොඳතෝම නිසලීන් කියලා බලන් හිටියේ මේ චිත්තක්ෂණේ දිගට පාවා. ඒකට සංසාරයේ ඉස්සලාම වතාවට සංඥාවේ නිකලස් චිත්ත ප්‍රෝක්තියක් දක්වන්න පුළුවන්. හැබැයි එකක් මේක විස්තර කරන්න. ඒක වචන නිසා ගන්න. ව්‍යාකරණයෙන් නගන්න බව සංඥාව තියෙන තාක්කල් තමයි ව්‍යාකරණය කියන්නේ භාෂාව කියන්නේ. ඒ නිසා මෙතෙන් යනකොට ගොළු වෙනවා. නමුත් භාවනා ගුරුවරයා හොඳ තෝම් තේරුම් ගන්නවා මිච්චි කියලා දැන් සම්දිස්ථාන ඇවිල්ලා. ඒ මොකද එක දවසේ නෙවෙයි මේක වෙන්නේ දවස් ගාණක් ඇත්තට කතා කරනකොට තේරෙනවා සංඥාව දැන් මේ දෙවිගෙන යනවා. හැබැයි සංඥාව දෙවෙන්නේ වෙන්නේ යෝගාවතර හිම් බාලියා. බය වෙනවා මොකියා ඉන්න බෑ. ගුරුවරයා පුළුවන් තරම් උනන්දු කරනවා. ඒකට උඩ ගෙඩි දෙනවා, අත්හැල් දෙනවා. ඉතින් මෙතෙන් යනවා නම් අම්මා කරලා ඒක හොඳට අභිආරම්භ කරනවා. ඒ කියන්නේ කමට අහිමි දෙනකොට මතක් කරගන්න කියලා දෙන්නේ මොකද්ද මේ ආඩන සංඥාව මේ වගේ තුනී වේගන යනවනම් විභූත තත්ත්වයකටපත් වෙනවනම් එතෙන්දි රූපය අඳුරන්න බැරි වෙයි. ඒක ඒ කියන්නේ සතිය නැති වෙන්නේ. සමාධිය නැතුව මේ භාවනාව වටිනකම. නිසා ලොකු ස්වාමීන් වහන්සේ ගොරෝසු ආනාපානෙ, මධ්‍යම ආනාපානෙ, කාසීම ආනාපානෙ ගැන කතා කරනකොට කියලා කියනවා මෙතන භාවනාවේ වැදගත් වෙනවා. ප්‍රගමනයක් බව යෝගාවචරය දන්නේ නැතුනොත් මේක මුක්ෂාකාරයි. අන්නේම උනොත් ඇතුළේ ගුරුවරයෙක් වගේ. එන් යෝගාවචරය දන්නේ නැහැ. මොකද මේ බණ කියන්නේ. හරිම සාකච්ඡා කරන්නේ අපි ඔක්කොම එක තුල එක වහලකට ඉන්නේ භාවනා කරපමණින් මේ සංගද්දිකේ පහළ වෙන්නේ. අනිවාර්යෙන් පරිභෝගෝසය අවශ්‍යයි. අනිවාර්යෙන් සාකච්ඡාව අවශ්‍යයි. මේ සාකච්ඡාවත් මේ පරිභෝගෝසයත් තමන්ගේදී භාවනා කරපු කෙනෙක්ගෙන් හම් වෙනකොට ලකෝ ආශිර්වාදයක්. ඒ නිසා මෙතන ඉන්න බර ගාණක් මම දන්නවා. ඒ එළිය කාවෙන් මන්නේ මට හඳුතු වටිනම ලාභය තමයි බොහෝ දෙනෙක් මෙන්න මේ නසඤ්ඤ සංඤී නවිසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිභූත සංඤී කියන තැන ගිහින් තක්කමුකේ කියලා. නූල් බඳින්න යනවා, කේන්දර බලනවා, එහෙම කියනවා, භාවනා ක්‍රම මාරු කරනවා, ගුරුවරු මාරු කරනවා, වුමනාව කියන. නමුත් ආය බර වායක පිටිකරහය අභිහෙත් බඳිනසේ අර මම යන තමයි උත්තර දෙන්නේ. මේ දෙකම මනය නැති වෙන එක. ඒක හරියට තේරුම් කරලා දුන්නාට පස්සේ භාවනා මුලින්ම කියලා දුන ගුරුවරයෙක්ට වැඩිය කියන කෙනෙක් අපිට ගෞරවයක් ඇති වෙනවා. මොකද කවදාකවත් ඒක කරන්නේ. ඇත්තට මුල් ඇත්ත අපිට අර නැති බැරි වෙලාවේ කියලා දීපු එක ඒක මේ පුදුමාකාර සත්‍යයක් වෙනවා. ඒ නිසා මුල් කල්යාණ මිත්‍ර කවදාකවත් මොනම හේතුවක් නැවත අමතක නොකර දැන් මේ වෙලාවේදී නතර නැති හැලිට කඩේ මේකයි කියලා කරගෙන යනවා. මිස අපි මෙතෙක් ගත කරපු මේ කාලය මේ සද්ධාව අදාකත් පුංචි කරගෙන ගන්නවා. මේ කියොත් මේ මෙහාට යන්නේ. ඒ නිසා මේ <clears throat> මේ බනවා තේරෙන්නේ මේ අමාරු කරගෙන යන්නේ යන මුල් ආයෝජනය. ඒක නිසා මේ ධර්ම දේශනා මාලාවේ අවසාන අවසාන ගැන අවසාන විස්තරේ මේ කතා කරන්නේ ගැඹුරුයි. නමුත් මම උත්සාහ කරේ උන්වන්තරම් මේ අහල පහල දෙන්නේ දක්වන්න කරලා ධර්ම කාරණාත් එකතු කරලා ඒක පහු කරපු යත්තන්ට ඒක පිළිබඳව යම් ආකාරයක හැඟීමක් ඇති කරලා දීලා ධෛර්යය මත බලදී දීපට යන්න. පහුවෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් මේ ශාසනය කියලා කියන්නේ සුඛයෙන් ගන්න පුළුවන් දෙයක්. චින්තාවෙන් ගන්න පුළුවන් දෙයක්. ඒක අනන්ත අප්‍රමාණ භාවනා කරලා වැරදිලා කවදා හෝ එකලස් වීමකින් අකාලිකව මතුවෙන තැනට මතුවෙනවා. ඒක අපි ලොකු ශ්‍රද්ධාවක් වෙනවා. ඒ ශ්‍රද්ධාව තහවුරු කියලා නැතිවක් කඩා ගන්නවා. මේ කරගෙන මේ ප්‍රපංච සංඥා සංකාවන්ගෙන් තොර වෙච්ච ඒ නිෂ්ප්‍රපංච ත්‍ත්වයට යන්න පුළුවන් උනොත් සර්වඥාගේ විසින් අතන වදාගලද මහා විතර්කයක් අනුව අපිට කරනවා. ඒක අනිවාර්යම අපට නිබෝ කාලයේදී මේ බුද්ධ ආර්යත්වයන් වහන්සේලා සපයි සපයි සාන්තයි දේශනා කරන මේ ධර්මයේ දැක්කන්ට ලැබේවා, දකින්න ලැබේවා කියන සාමූහික මෙන්න පුද්ගලික පරාර්ථනාවේ අද මේක මේ ධර්ම දේශනා මෙතන නැත කරන බලාපොරොත්තු වෙනවා. පිළිදෙනාගම සැලකීමේ භාවීවා කියලා. හරියටම ඒකමරක් ගත වෙලා තිනවා දේශනාව සඳහා. ඉතින් මේ මේ පිළිබඳව ප්‍රපංච කරන්න තියෙනවා නම් කාලෙක මතක් කරන බොහොම වේග රිලේෂන්ෂිප් එකක් වගේ සංඥාව අඩු කරන අඩු කරන යන්න නම් එකම දේ නැවත නැවත බැඳීම් කරන්න. ඒ වැරද්ද වෙන්න අරලා ඒක නැවත නැවත බලන්න. බලන්න බලන්න බලන්න අර වැරද්ද ප්‍රමාණය ඉන්න අඩු වෙන ගතියක් ඕනම ලෝක ස්වභාවය. වැරද්ද වෙද්දිම වැරද්ද දිහා බල බල හිටියොත් එච්චරම වැරදෙන් ඉස්සලා අතර වෙන එක ලැජ්ජාති කෙනෙක් වෙන දෙයක්. අන්නේ එකම දේ නැවත නැවත කිරීම භාවනාව නම් ඒකෙන් හම්බෙන ඵලයක් තමයි යොමුසුනත්තාවය. භාවනා කරනවා තමයි කාර්යය නෙවෙයි. භාවනා හැමදේම ඵලයක්. සංඥාව අදි වෙන්න අදි වෙන්න අදි වෙන්න ඉතින් යොමුසුනත් කාර්යය කියන්නේ සිද්ධියේ මුලට ඇදෙන. විකලෙත් නැන්ද යන්නේ. ඒකට ඒක පිරිසුද්ධියක් කියන එක සමහර විටක කෙලෙස් එන්න නොදී යටපත් කිරීම චිත්ත විසුද්ධිය කියලා කියනවා. මෙතනින් නෙමෙයි. කෙලෙස් එන්න ඇරලා කෙලෙස් වල ක්‍රියාත්මක වෙලා යන හැටි චිත්ත විසුද්ධිය නිසා මේ විසුද්ධියට කියන්නේ කියන්නේ විපස්සනා චිත්ත විසුද්ධිය. කෙනෙක් යටපත් කරලා ගන්න විසුද්ධියට කියන්නේ සමත චිත්ත විසුද්ධිය. ඒකයි වගේ යම් යම් සම්බන්ධකම් තියෙනවා. නමුත් විසුද්ධි කළ දැනගත්තොත් භාවනා කියේ. සම්මා සතිය පිටිය සකස් කරගන්න. ඒක වැඩෙන භෝගය තමයි යොන්සන. අල්ලගන්නවා හෙට මීටත් වැඩි කලින් අල්ලන්න. මීටත් වැඩි අරින් අල්ලන්න ඕනේ කියන එක වෙනවනම් ඒ වැඩ පිළිවෙලට දෙන්න නම තමයි යොන්සන. ඒ සඳහා කරන අනවරත ප්‍රයත්නයට කියන්නේ සතිය පිළිබඳ. සතිය පිළිබඳ කියන පරිසරය තමයි යොමුන විකාන් මිසින්ද වැඩෙන්නේ. ඇති වෙන්නේ පරිසරය සකස් කරලා. භාවනා නොකළොත් ඉති පලාතකට ඕක වෙන්නේ ඉවතර දොර ඇරෙන්නෙම නෑ. අපි එළිය තමයි ඉහසකටපත් වෙලා ඉඳුරන් ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයමයි ගත කරන්නේ. මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණය හිමී දෙන්නේ පස්සේ පස්සේ එන්නේ. සංඥා සංගය කියලා කියන්නේ මේකට නමක් දාන එකනේ. එන සිද්ධියට නමක්. නමුත් නමක් දැම්මට පස්සේ ඒක ඒ සාධන ශරණදී අපි වැඩි කරගන්න, ලොකු කරගන්න, අනන්‍යන කරන දෙන සංස්කාරය. ඒ කියන්නේ අපි ලක්ෂයක් ප්‍රෝග්‍රෑම්. ඒකට කපොත් ඒවා අපිට හිත ගන්න. හිතන පස්සේ අපි ඒක එන්ලාජ් කරනවා, ලොකු කරලා ඒක සුදුසු තැනකට ගන්න. ඉන්ටීරියර් ඩෙකරේෂන් එකේ බලපෑම දානවා නම් කියලා බලන කාලේ දුකකට අයිති දෙයක් නෙවෙයි සංස්කරණය. ඒ නිසා මොන දෙයක් අපි මේ කුණ සංසාරයෙන් අවුලා ගත්තොත් මේක මේක හැඩ කරන්න අපිට නිකන් අමුතු බයක් එනවා. ඊට පස්සේ තමයි මේක මගේ වෙන්නේ. ඉන්නේ කරන අපි කරන මේ කොපි අපි කරන මේ නිරන්තර දේශ නිරූපණය කියලා අංග සංස්කරණය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ අපි කීක ඒ කාලෙන් දැන් මොනවා දුලත් එක කනකොට කොණ්ඩක කන්න නිකන් අල්ල කඩන් දුන්න අලු කඩන් නැතුව යවොත් නිකන් නාගය නාගලෝකෙන් දෙනවා කුවිස තියෙන දැල්ලේ කුණෙයි. කඩලා තමයි කන්නේ. මේ බුලස්වලින් නිකම කන්න බෑ. ඒක පොඩ්ඩක් මාගේ බාහිර ගත්තම කොහොම කඩනේද? ඒක තමයි දිගටම අපි ළඟ තියෙන්නේ. මොන මොන දෙයක්වත් මේක මෙහෙම තිබුණාට ඒකට ප්‍රතික්‍රියා නොකර ඉන්නවා. ඒක පොඩ්ඩක් හැද කරන්නේ, නිහඬ කරන්නේ මේ ඔක්කොම වෙන්නේ මොකද අපි ඉතින් අපි චේතනාවකින් ඒකට සම්බන්ධ වෙන අරක පොඩ්ඩක් ඒ වෙනවා නේ. පඬිතුයෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතුයෝ සමාජයේ එහෙ මෙහෙ කරති ඒක තමයි සංස්කරණය ඒ කියන එක පොඩ්ඩයි එයාට ඒක ඉන්න බෑ මොකද එයාගේ පඬිතුකම පෙන්වන්න බෑ මේ විවස්ථාව හරිනම් මේක පොඩ්ඩක් හදන්න මේ ගමන මේ හිතෙන්නේ මේ මේ කිරුවේ නැත්තම් මොකද මොකද ආගේ ඇඟට නිකන් උනවා ඒ අතිපඬිතුකම ඒ කවුද මේ මේ මේ මේ ආගේ හිතිලි කිය කියලා පොතක් දෙන්නේ පියදස්යාම් කියලා ඒක තමයි ඒක. පඬිතුයෝ සමාජයේ මෙහෙ කරති අතිපඬිතුයෝ සමාජයේ තියෙනකත් එහෙ මෙහෙ කරති. අන්තිමේ දැනේ තියෙනක මේ සකස් කරනවා. එහෙම කරනවා සංස්කරණය කරනවා. එදික් කරනවා. ඒක අපේ ඇති. අපි මොන හරි දැක්කොත් ඒක අපි අපි මොන හරි එකට දාන්න ඕනේ. කියන කාමෙන් කරන්නේ. ඒ සංඥා නැත්නම් අපිට හැදුවක් නැතත් තිබුණත් නැතත් ඒකයි මේකයි ඒ කියන්නේ මේකට කියන්නේ සමරසය ආවට පස්සේ. අන්න දේම සමරසය ආවට පස්සේ choice එක නැති. මේ සමය නීතියනේ මේ කොමල එකයි නමත මෙයා ඉස්සර වෙන්න මෙයා පස්සට යන්න මොකක්වත් නැහැ. choice එක නැති කියනවා adjust කරන්න ඕන තමයි කියන්නේ. අදාහකට adjust කරන්න ඕනේ. choice එකෙන් තමයි අපි මෙයාට වැඩි මෙයා හොඳයි කියන්නම ඊට පස්සේ තමයි මේ මගේ කරගන්න මුතු කරගන්න ආනමන ඉතින් කන්නවා නෙකිට වැඩක්. මේ ඇති කාලෙන් තියෙන අරිනවනම් දැන් අපි එනකොට මේ තිබුණ ලෝකේ මේ කාලෙන්න තියෙන මැරෙන්න පුළුවන් නම් මම හිතන එක තමයි ලොකුම සේවය අපිට කරන්න පුළුවන් මේක. අපි මේක ඉන්නේ හදලා කියලා කිව්වොත් මැරුණා සහලා. මේ ඇදී මේක ඉඳලා හිටියා නේද මේ ඉර්ලාගේ පාරවගේ මේකක් ගන්න ගත්තල කියලා. මුන්නෝ කරන්නේ හිතාන දෙන්නේ යන්න පුළුවන් නම් ඒක නෑ රහතන් වහන්සේ කියන්නේ. අනේ කිසිම දෙයකට කිසිදයක් පරිසර වෙනස් කරන්නේ පුළුවන් තරම් බලනවා මේ ජීවත් වෙන්න ඕන නිසා. ඒ දේ කරන ගියාට කිසිම දෙයකට amendments adjustments වාද විවාද මොනක්වත් මේකදී දැන්නේ කලා විවාද දේශුන්යන් තුන් තුන් සේරම නැති වෙන ආකාරයට යම් ප්‍රපංචයන් ඇති වෙන ආකාරයට යම් ප්‍රපංච සංඛාව ඇති වෙනවද මේක නැති කියන තැන බද්ධ ඒක නේද ඒකට අතිවාව සඳහන් කරනවා විද්‍යාන්ත සඳහන් කරනවා කිසිම කතියක් මොනවද කියනවා මම ලෝකයේත් කවදාවත් වාද කරන්නේ ඒක තාමත් ලෝකේ මෛත්‍රියට වාද කරනවා. ඇත්තටම නිකෝම මනසෙන් ඉඳලා කතා කරන මේ ප්‍රකාශය ඇත්ත. අපිට කියන්නේ රාගයක් ඇති වෙනකොට අපි රාග රත් වෙලා ඉවරයි. ඒ කියන්නේ ද්වේෂ වෙනකොට ද්වේෂයෙන් සැලහිලා ඉවරයි. මෝහයක් වෙනකොට මෝහයෙන් ඉවරලා ඉවරයි. නමුත් මේකදී කියන්නේ එහෙනම් ජීවිතෝන් තාවක විල් පවර්. අපිට ඒක විල් එකක් නැහැ. නමුත් අධ්‍යානකට කරගෙන යනකොට තේරෙනවා රාග වෙච්ච දෙනාට රාගේ ඉන්න බව දැනගැනීමේ ශක්තිය රාගයේ තම සම්බදයි. ඒ කියන්නේ මොකද නහුතට නැගලා තියෙන්නේ කියලා කියන්නේ කොච්චර නහුතට නැගපුවව දැනගන්න පුළුවන් ශක්තිය නහුතට නැති කරන්නේ නැහැ. ඒකයි. කොච්චර තරහද මට තරහදීව දැනගන්න පුළුවන් ශක්තිය තියෙනවා. කොච්චර රාග රත් වෙලා දෙවෙනිගෙන කාමෙන් කලකරවන්නේ ආඩද. කාමේ ඔළුවට ගහලා නතනවා. එහෙනම් මම රාගයෙන් මිසිනේ දැනගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ වගේ මේ තියෙන මොනම දෙයක්වත් මට තේරෙන්නේ නැහැ කියන්නේ. ඒත් මට තේරෙන්නේ නැති මොහොතේ තියෙනවා කියන කියන්නේ. මෙන්න මෙතනින් තමයි බුදුරජාණන් වහන්සේ අකීර්තන සැලවිද ගන්න. රාගයේ රාගයේ කියනවා දැනගන්න පුළුවන් ශක්තිය, දේශේ දේශේ බව දැනගන්න පුළුවන් ශක්තිය, මොහේ මොහේ පුළුවන් දැනගන්න ශක්තිය බොහෝම පුංචි දෙයක් නේද කියන්නේ. මොකද ඒක පිළිගන්නත් නැහැ. ඉතින් කවදාකවත් දන්නේ මේ රාගය ඇවිල්ලා තියෙන එක මිනිස්සු පිටිට කරන්න හොඳ නැහැ. මේ ද්වේෂය ඇවිල්ලා තියෙන එක කැතවලයි එතන මේක ගන්නෑ. ඒ නිසා බයලජ්ජාව පිටන්න බෑ. මිනිස්සුන්ට බයලජ්ජාව දීලා මොකෝ දන්නවා රාග බව නොකල යුතු බව දන්නේ මොකද? ඒ කියන්නේ අර බුදු දන්වාන්සේ මේක ගන්නේ රාගය රාගය බව දැනගැනීමේ ශක්තිය දැනගැනීමේ ශක්තිය මම හිතේ. උනාට කියන්නේ රාගය දැනගන්න. අද්ධාව දැනගන්න. මොන දේ දැනගත්තත් දැනගැනීමේ ශක්තිය ඇති කියලා කියන සමානයි. අකුරු. අකුරක් උනාට මේක ඉවර කරගන්න. ඒක තමයි කියන්නේ අපි ක්‍රමයෙන් පහර දෙන්නේ. ක්‍රමයෙන් පහර දෙන්නේ ඔය දැන් මේ ප්‍රකාශය මෙතනින් ඉස්සරට. රාගයේ ඉන්නකොට රාගය දැනගත්තොත් රාගය යන්න කැඩෙනවා සත්‍යපස්. ඊගාව දවසේ ඒක නිසා ඊට කලින් සාම චිත්තකන කරේ. ඒකයි ඒක කරගෙන කරගෙන යනකොට අපිට රාගයේ මතුවෙන දිහාවට යන්නේ තමයි යන්න පුළුවන්. දැන් තියෙන රාගයෙන් රත් වුණාට පස්සේ දැනගන්නේ නමුත් ඒ චිත්තක්ෂණේ රාගයේ බව දැනගැනීමේ සත්‍ය නිසා රාගයේ විසිනෙන්න වැඩෙන්න දෙන්නේ. හරිද? ඒ චිත්තක්ෂණ අන්දස දෙකක්. තුනක් කර කඩ ඉන්නකොට කියන්නේ මේ එන්න ඇරලා සමුදුනට වැඩිය හොඳයි නේනෙට. ඒකෙන් තමයි ඒක දැන් කියන්නේ. ඒ කියන්නේ සීල කියන්නේ සියලු පරිසර සාධක ෆික්ස් කරන්නේ. ඕන ඕල් ද වේරියබල්ස් ඔක්කොම විසංගේ සාධක ෆික්ස් කරන්නේ. ඒක මේකටම බල බල ඉන්නේ. ඒක රාගයේ විචිත වෙන දවසට ලක්ක කෝටි වාරයක් වෙනවා. ඒක ශ්‍රීයස්ත. මොනිද යන්නේ? සද්දා මුදා. මොනිදේ වැඩිලා. නමුත් ඒක හරි පැත්තට දාගන්න පුළුවන් උනොත් රාගය එනකම් බලන් ඉන්න මනසට රාගයට යට වෙන තේනාලු. ද්වේෂය එනකම් බලන් ඉන්න එක නේද? ද්වේෂයට ඇවිල්ලා කරන්න ගන්න. මොහේ එනකම් ඒ කියන්නේ අපි රාගරක්ත බුද්ධලයන් වගේ දුෂ්ම අනුපාදකම් ගන්න පිළිගන්න කෙනා ඉච්ඡරේක බලපාන. ඒක වසන් ගන්න ගියොත් Lái lắm. ඒක පාලියෙන් යන්නේ ඉඳලා කියන වචන කියලා කියන්නේ මම මමය මාගේ ආත්මය කියලා කියනවා. මම කියලා කියන්නේ තණ්හාව, මගේ කියලා කියන්නේ මාන්නේ, ආත්මය කියලා කියන්නේ දෘෂ්ටි. මේ කියන්නේ මේකන් මම මේකන් මේකන් මම මේකෝ හමස්මි නමේසෝ අත්තා මේකන් මම මේකන් නමේසෝ අත්තා නේ කොහොමද මේකන් නම මේකන් හමස්මි මේක මමේ මම නෙවෙයි මේකන් හමස්මි මේක මගේ නෙවෙයි නමේසෝ අත්තා මේ මගේ ආත්මය ඒ නිසා මම මං මං ස්ටෙස් කරන්නේ මං දැන් නාටකේ කරලා විතරෝම් බණකින් යටින් යතනයි මේ කෙලෙස් පිළිබඳව මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්නේ ඕගොල්ලෝ අත්කින් දීලා කියයි. මේ කවදා හරි ඕගොල්ලෝ ඉගෙන ගන්නවා ඕගොල්ලෝ ඇති කරන සීලයක් ඒක නෝ එකිනෙකක් නැති දෙයක්. ඕකල කියන්නේ සීලය නම් මගේමයි. ඒක මගේ ආත්මයමයි. කවදාකවත් සීලෙන් ඇති කරන දෙයෙන් ඕගොල්ලෝ ගැලවෙන්නේ. සීල හොඳටම ඇති කරන්නේ. නමුත් මතක තියාගන්න ඒකත් කතාවක්. ඒකත් මා ප්‍රපංච ධර්ම. සමාධිය ඇති කරගන්න. සමාජය ඇති කරන්නේ නැතුව කරන්න බෑ. ඇති කෙරුවට පස්සේ සමාජයෙන් ගලවා ගන්න බැරි එක තමයි නිකන් කියන්නේ. අවදා හෝ මේ සමාජයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි අන්තිම මානසිකාරේ තාමත් සිද්ධ වෙනවා. මෙච්චර මේ මහන්සියෙන් වඩන සතියක් දුක්ඛ සත්‍යයට අහු වෙන්නේ ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ. ඒක කියනකොට නම් කවුරුට පිළිගන්නේ නැහැ. සතිපට්ඨාන කියලා වැඩි ප්‍රේමයෙන් වැඩුවේ මේ පුතා නේදෝ කියලා සිංහ බාහුව කියන්නේ අන්තිම ඒ පුතා විදිනවා දැන් එක විදිනකොටත් දෙනවා දෙක විදිනකොටත් දෙනවා තුන් වෙනි එක ගන්න ඉති ප්‍රේමයෙන් වැඩපු සතියක් ඇතිවෙනවා ඒක දුකයි ඒක අනිත්‍යයි ඒක අනාත්මයි ඒක සතිපට්ඨාන දිහාවට අපි නම් කිසිම අනුකම්පාවක් එකක් කියන්නේ ඒක පිළිබඳව ප්‍රපංචනකම මට්ටමට යනවා කියුවාම ඉතින් හරි අමාරුයි මේ ಗುಣ ධර්ම දිහා ප්‍රපංච කරන කර ඉන්නවා කියන එක මේ විශේෂයෙන්ම මේ සීතරිත වාදයට දෙන්නේ. සීතරිත වාදී අනිවාර්යම අහුවේ. ආගම දන්න කෙනාට අහුවේ. ධර්මයේ මෙලොවන මනසට තේම බුදුන් වහන්සේ ඒක හත හෝදන සීමුකෙන් දේශනා කරේ ධම්මෝ විෝ වික්‍රේ පහතබ්බ පොළේ වදන්. මාන්නේ ධර්මයක් වලට කරින්ද දෙනවා. අධර්මය ගැන කුමන කතාවක්? අපි හිතන්නේ නේ නරුණත් ධර්ම නම් අතාරින්නේ කියලා හිතන්නේ. ඒ කියන්නේ කියන්නේ මේක හරියට අල්ලගන්න ඕනේ. හැබැයි මේ ධර්මයේ තේරෙන්නේ ඉතල අධර්මය අතහැරලා. ධර්මයේ කුරුදු කරන කුරුදු කරන අන්තර කියනවා කොයි දේ ඇල්ලුවත් අහුවේ. තමන් අහුවේ. මේ ධර්මය අතාරින්න පුළුවන් මොකද බුදුරජාණන් ධර්ම නිෂ්ක්‍රප්ත කරලා තියෙන ධර්මය අනාත්මයි. ඒක පිළිගන්නේ නැහැ. මතානෝ ලොකු සත්‍යක් ඇති. ඒක ඇත්තම අදිශීල කියන දැනට වැඩිය හොඳ සීලයක් වෙනවා ඒකට අදිශීල කියනවා. දැන් අපි රකින්නේ අදින්නම් නව සීලේ අදිශීල. නව සීලයක් වෙනවා දස සීලේ අදිශීල. දස සීලයක් වෙනකොට සාමනීර සීලේ අදිශීල. සාමනීර සීලයක් වෙනකොට උපසම්පදා සීලේ අදිශීල. අන්තිමට ගිහලා මොනවද අරියකන්ත සීලයට ගිය දවසේ තමයි සෝවාන් වෙච්ච දවසේ තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ. එතකන් අර ඉනෝසන් කියලා ලෝක නිතර දාර්ශනික කියන ඕනම දෙයක් මේක වඩා හොඳින් කිරීම තමයි. එනිසා මේ සීලය මේක වඩා හොඳින් කරන්න පුළුවන්. අද මෙතන ඉන්නේ අපි ඊට වැඩි හොඳින්. අදට වැඩි හිතට. ආ මේක බලන්න. හැමදාම හිතන්න අපි කිව්වන්ත නෙවෙයි. ඊට වැඩි හොඳ වුණා නම් අපිට අද වැඩි හිතෙන්න පුළුවන්. ඒක කවදාකවත් නැත කියලා නැත්නම් අපි හැමදාම දෙන්නේ. සමාජෙත් රාජෝ දීප හොඳයි. මේක නෙමෙයි අපේ අවසාන. මේක නෙමෙයි. ප්‍රශ්නාවක් තියෙනවා. අන්න එහෙම අදිචිත්ත අදිශීල අදිපඤ්ඤා දිකට යනවා කියන එක කියන්නේ අපේ ඉදිරි ගමන පෙර දැක්ම මොනම හේතුවක් නැවත ආවා. හරියටමගේ සඳහන් කරගෙන අනාගාමී ඵලය ලැබුවා. මහත් වෙනතෙක් සක්මකාරී. එතකොටත් සංසාරෙ ඉන්න බොහොම ක්ලේශයක්. හරියටම කියනවා අසුචි මල මුද්‍රාදේක ලේශයක් උනත් ගඳ ගන්නවනේ අම්මාකාරයේ. ඒ නිසා අනාගාමී ඵලය ලැබුවත් ඉතුරු වෙන ලේශයක් ගඳ ගන්නවා. ඉවර වෙන කම්ම මල මුණක් නේද නේද තුනක් නේද හටගත්තාම ඌරට ගෙනා ගහන කම්ම රගහන ඒක මා මුද ස්වභාවය ඒ වගේ තමයි මේ සාධනේ මේ නෛර්ය මොකද මේ උපනයන ගතිය සිල්ලෝරකම යනකම් යන්නේ අපිට කියන්නේ ඒක ඉඩදී ඒකට හරක් කරන්න තියෙනවා සීල පිටුවක් නෑ ඒක සමාධිය කියන කතාවයි ඉන්නේ මම කිව්වද ඔව් ඉතින් හරි ජීවෙන්නේ මම බාධා හරි හරි කිව්වා දැන් විපස්සනා සමාධිය ගැන හිතන්නේ මොකද ප්‍රශ්නේ නෑ ඒක කිව්වේ නෑ ඒකලගේ විපස්සනා සමාධිය නෑ ආයෙ ආයෙ ප්‍රශ්නේ වරණ කරමු නෑ සමාධියේ ඉන්න එක සමථ සමාධියේ ඉන්නේ සමථ සමාධියේ ලෝභකම නිසා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කියන්නේ සමථ සමාධිය වල ප්‍රපංච ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. විපස්සනාවේදී ප්‍රපංච දෝෂය කපලමයි. කියන්නේ ඒක නෙමෙයි කියලා කවදාත් සංඥා මාන දෙති විපස්සනා සමාධිය එන්න බෑ. මොකද මොනවද එන්නේ? ඔව් ඒක තිබුණාට විපස්සනා කියන්නේ සංඥා නැති දෙන්නේ. විපස්සනා කියන්නේ සංඥාවේ මුලමදාග දැකීම. සංඥා කියන්නේ මොකද්ද කියලා දැනගන්න. සුඛයක් තිබුණා නම් සුඛය මුලමදාග දැනගන්න. විපස්සනා කියන්නේ කිසිම ලෙඩක් ළඟා කිරීමක් නෙවෙයි. ඉබේ තමන් කරා දැනෙන දේ මුලමදාග වශයෙන් දකින්න. ඒක ඇදිකින් පැඩකින් නැතිවෙන් දකින්න. ඒක සංස්කාර ස්වરૂපයේ දකින්න විතරයි. සංඥාවේ කියන්නේ මේ සංඥාව ඇති වෙනව පවතින ලෝකෙක සංඥාව ගැන බලන්න ඇති වෙන්නේ ඉස්සෙල්ලා සහ නැති වුණාට පස්සේ කියන දෙක දැකපු දවසේ තමයි අපි මේක වෙනම විශයක් වශයෙන් කරගන්නේ. හත්තරට. පරිච්ඡේද කරන්න රූපේ විභූත කරන්න. රූපේ විභූත කරනකොට සංඥා විභූත වෙනවා. ඒක දැකපස්සේ බය වෙන්නේ. ආය ඇති වෙන්නද? ආය පොදින්ද? ආය නැති වෙන ලක්ෂ කෝටි වාරයක් කරනකොට සංඥාවක් ස්කන්ධයක්. ඒක සංඥාවේ සංඥා ස්කන්ධයයි කියන්නේ. ඒකට අපිට බහලා ගන්න ගැත්තේ අපි ඇවිල්ලා මත්තර ගන්න ගැත්තේ ඉන්දින්න අපි දුරක් ඒක නැත්නම් සංඥා විපස්සනා කියන්නේ සංඥා දුරු කිරීම කියලා කටලනවා. දැන් ඒක දුන්නේ ඉන්නේ දැන් ළඟාවෙන්න උත්සාහ කරන්නේ නැත්නම් දුරු කරන්න උත්සාහ කරනවා. ඇතිදේ ඇති හැටියට දකින්න. මේ මොකද නේද කොහේ නින්දනේ කොහේ જાතික දවසක් ගන්නදලා. දැන් ඒ ප්‍රශ්න ගන්න තියෙන අවස්ථාව නැති කරනකම කරන්නේ ඉතින් ප්‍රශ්න අහන්නේ ප්‍රපංච. ප්‍රපංච ධර්ම නිසා. දැන් ප්‍රපංච පිළිබඳ අවදි කිරීමක් හැම කෙනෙක් කරන්නේ. ඒක තමයි අවදි කරගෙනමයි දෙන්නේ. නිසා ප්‍රපංච විපස්සනා තමයි සමාධිය නිකන් තියෙන්නේ. කාංගන් සත්‍යයක් කියන එක අහු වෙන්න ඉඩ තියෙනවා. මොනවම අහු වෙනවා කියන එක නෙවෙයි. ඔය විපස්සනාව කියලා කියන්නේ අන්න ඒක නෑ කියන එක තමයි සත්‍ය පටන් ගන්නකොට කියන්නේ අරමුණට ප්‍රතික්‍රියා කරන්නේ. සල්පියස්ටිස්. ඒක දෙන්න දෙන එකම চৈতසිකේ විපස්සනාවේදී විපස්සනාවේ සමිතේ එන්නේ. සතියේදී විපස්සනාවෙන් ආපු උපදේශයක්. ඒක කියන තාක්කල් දුගා කඩු වරදින්න තියෙන එක. ප්‍රගතිය නැති වෙන්න පුළුවන්. ඒ වරදින්නේ. يعني ඒකාන්ත ඒ කියන්නේ fool proof system එකක්. ප්‍රගමනේ තියෙන්න නැති වෙන්න පුළුවන්. මේ සමතේදී ගිහිල්ලා මිච්ඡා සමාධිය වලට ගිහිල්ලා ඒ ඉතිපාත්‍ය වලට ගිහිල්ලා වැරදෙනවා කියන එක මම දන්නේ මගේ පැත්තෙන් නම් තියෙන්නේ අනන්ත අප්‍රමාණ පෙරතුරු නිදර්ශන ඒක ගිහිල්ලා මේ අය අඳුරට දැලිපිය හරිනවා වගේ වා කැපෙන දරදියක් වගේ වාතුවක්. හැමතිස්සෙම හම්බෙන අර දෙතිගන්න සුගත අරමුණට දැසගෙන විමසුම් නොනක් නෑ. අනිත් දුක වැටීමක් නෑ. අරමුණේ ඉන්ජෙක්ෂන් එකක් ගාලා දීනත් වගේ ඉන්නවා. හැබැයි ඒක accountability. ඒක මොකද උනේ කියන්නේ දන්නේ. හැමතිස්සෙම. විපස්සන තමයි කියන්නේ කොයි වෙලාවකත් මේ අනිත් දුක නැති බැඳින්න වැඩ පිළිවෙල පාවා දෙන්නේ. ඒ විමසුම් නොනේ විතරෝම අවදීන් යන. මේ සමථතාඥ භාවනා කියලා කියන්නේ ආගත්තක් කියලා දෙවි කියන එකක් නෑ. මේ වසන සමාධිය කියන්නේ කන්න දෙන්නට දෙවි කියන එක. ආගත්තදී ඕම දෙයක්. සමහර විටක මේ දෙක අතර යම් යම් මේ තේරුම් කරගන්න බැරි තත්ත්වෙ ඉන්න තියෙනවා. මේක දෙකේ මේ රස දෙකක්. රස දෙකක්. කොහොම නමුත් සමාධිය අත්‍යවශ්‍යයි. සමථ හෝ විපස්සනා සමාධිය අත්‍යවශ්‍යයි. මේ සතු කොන්න ගිලක් ගහනකොට මේ මේක කියන්නේ ස්කැෆෝල්ඩින් දෙන්නේ. මේ කොමන ස්ට්‍රක්චර් එකේ ගහන කලන් සිටින්නේ. අනදෙන තුබෑ ගන්න. මේක අපි අවශ්‍ය වෙන විදිහට ආනන්දි ගන්න කලන්ති අභිෂේක. නිරෝධනේ කලන්ති අභිෂේක. ඊට පස්සේ කොන්න ගිල හැදලා ඉවරයි. ඉඳක් ඉස්සර තන හරි හොක් කියලා ඒ තමයි කලන්ති අභිෂේක. ඒක දැනගන්න. ඒක තමයි කියන්නේ කලන්ති 60. පළවෙනි එක තමයි ඩී වෙන එක. මේ කියන්නේ අතින් මේ කොම්පියුටර් පළවෙනි එකක් හොඳට ටියුන් කරලා තිබ්බනම් ඒක ඕනේ ෂුවරයක් නාද නින්නාද දෙනවා. ටියුන් වෙලා නැත්නම් මම බොල් හඳක් නෙමෙයි. ටියුනින් තමයි. තමයි කියන්නේ හොඳට ටියුන් වෙලා තියෙන්නේ. නැත්නම් තුවක්ක කරන සයිබෝඩ් එකක් කරන නංගලා එල්ල කරලාමයි තියෙන්නේ. ඒක කරපු ගමන් ෂුවරන් ෂොට් ලැබෙනවා මේ ටාගට් එකට ලැබෙන. නමුත් වෙලා කියන දේ මේ තරම් හොඳ දෙයක් දිනු වෙලා තියෙනවා. ඒකට හිතන් කළා තියෙන්නේ. මේ නැත්නම් ලෝකෝ ගත්ත ගමන් අරගෙන ගෙඩි කිප්පු කොයි හරි ලයි ගන්න. අනත නැති හිත අනා බලමක් තමයි තියෙන්නේ. අනා බලන්න. ඒ වගේ ඩිසිප්ලින් එන්නේ. ඒකට හිත දවසෙත් අපිට තියෙන්නේ නම් තමයි තවල් එකට මේ ඉංග්‍රීසියෙන් ඒ සඳහා මේ දෙමව්පිය වශයෙන් හිතන්නේ මොන වගේ මාතෘකාවක් හිතා කරුවොත් හොඳයි කියලා. ඉතින් ඒක කවුද හරි කියන්නේ. මොකද ටොපික් එකේ කියලා මට මතකද? මේ මෙල්බන් වල ඉන්න කාලේ එක දවසක් මේ මම ඒකට සුමානකට එක බණක් කියනවා. මම ආපු දවසම සුමානකට එක බණක් කියන සතිපතා. ඒ දවසක් මේ මම කියන්නේ අපේ හතට පහට ඉඳපු වේගම් වලට. ඒක මම ගන්න ටෙලිෆෝන් ගන්න ඒක මම දන්නේ නැහැ. කවදාකවත් වාසි විස්සම් කරලා නම් කියවම වල කලකට. ඊගත් ස්වාමීන් වහන්සේ භාවනාව භාවනාව ගන්න හාමුදුරුවෝ අලුතෙන් ඇවිල්ලා මොකෝ කියලා. අනේ වාසෝන් මේ සතිපට්ඨාන වැටෙක කියලා මේ දෙමව්පියන්ට සලකන හැටි දරුවන් උගන්වලා දෙන්නේ කියලා. කොහොමද හොඳ හොඳයි කියලා මම ආඩුව හොඳටම කේන්ති කියලා ගැඹුරු බණ වලින් වැඩක් නැහැ. විදිරි ගාඩවක කිසිම කයින් නැති ඉගෙන ගන්න බැහැ අමාරුයි. ඔය කොල්ලෝ නරක කෙරුවේ කවුද? ඔය නොකල ගන්න උගන්නේ කවුද? මම අහන්නේ තමන්ගේ තමයි. නෑ නෑ මං කියන්නේ ඉන්න වෙන කෙනා අහන දෙමාපියන්ට සලකන්න උගන්වන්න නොසලකන්න උන් නරක කිරුවේ කවුද? කටු ගහේ තියෙන කටු උල් කරන්න ඕනේ නෑනේ. උල්. ඒක. දෙංග හොඳම වෙලේ තමයි මහයෙන් ටික හදිස්සියෙන්ම පොඩි නිකන් නේද? ඒකකටත් ජීවනහන් දරුවෝ නැතින දරුවෝ ඉතරනේ සංඝරාරෝ මේ සේවකයෝ ජීවහන් නැහැ. ඉතින් දැන් නැගතනකොට සක්කච්ඡාකාරී වෙන්න ඒක අදුවන් දරුවා සක්කච්ඡාකාරීනේ ඇයි කියන එකවත් ඒක. ඒක සාම්බුවන් කියලා බන් කියලා හරියන්නේ නැහැ. මමයි කරන්නේ ඕන කියලාත් තේරෙනවා. අඩුම ගන්න. අන්තරක් දෙන්න බෑ මේ බිස්නස් එක. ග්‍රාම් කම්පැනි එක හරි මිලක් හරි ජීවිතවල මේ කොහොමද දරුවෝ ටික හදලා දෙන්නේ කියලා. කරන්න යමක් තියෙනවා. අන්සන දැනගන්න බන කියන එක වෙනම දෙයක්. ඔතේ හිතන කරන්නේ ආදාරි කොන්ත්‍රාත් දීලා කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි. තමන් තමන්ගේ කැපකිරීමක් කරන්නේ. මේ ඇමරිකාවලදී ඒ දරුවන්ට උගන්වනවලු උතර පන්ති එක වගේ ඉඳලා කවුරු හරි මොනවද කොමිට් කරනකොට විවිධනකොට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ඒක සාර්ථක වුණාට පස්සේ ළමයින් අහනකොට සාර්ථක වෙච්ච ළමයා කියනවලු අපේ අම්මලා මේ ඉස්කෝලේට ගිහිල්ලා නැහැ කියලා. ඒක තාත්තා එකක් කරනවා අම්මා එකට එකක් කරනවා අම්මා කියන්නේ තාත්තගේ දෙයක් ගන්න කියලා නේද කියලා අපේ පන්ති හයේ ඉතින් පන්තියේ තීත උගන්වනවා මොනවාද කිව්වද නොකර ඉන්නේ කියලා. ඒක අම්මයි තාත්තයි කියන්නේ. ඊට බුදුන් හොඳට තේරෙනවා මේ මේකත් මේ අපි උගන්වන්නේ. මේකත් අපි ආදර්ශ දෙන්නේ මොකද අර කරන එක පොඩි අර හොඳට තේරෙනවානේ කියන එක කොහොමද? ඉතින් හරි ඒකතර බුදුහාමුදුරුවෝ කියන්නේ බ්‍රහ්මාපි මාතා විතරයි. උබ්බාචරියන්ති ඉති. ඉදිනවගේ දරුවන් හම්බෙන්නේ අධ්‍යාත්මික පූර්වාචාරයක දෙමව්පිය. ඉතින් හරස්සතර ගියා නම් මේ සංගීත වෛශ්‍යයන් අඳුනාතිය ගන්න. ඉතින් අර ගුරුවරයෙකුට යන්න බණක් යන ආදී හිතන අනුකම්පාවයි කියනවා කිසි කරන්න හදන නෙවෙයි. මේක හිතන කරන්නේ කියලා ලක්ෂණය. මුද්දම වැඩේ තමයි දරුවෝ හොඳයි කියන්නේ. මොකටද කියනවා කිව්වට හරියන්නේ නැහැ. දැන් තමා වැඩිනේ. දැන් තමා පමා වැඩි. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ ඔය හැදුනොත් ඔය කොහොම සමගිය රැකගෙන වගේ කීකරු කරුව හරියන්නේ නැහැ. ඒක දවසක් ඒ අන්න කෙනෙක් ළඟට ඇවිල්ලා කවන් හතේ හොඳ කිට්ටුවන්ටම නෑදෑයි. ඒ දරුවා අම්මා දරුවෙක් ඉන්නවා යන්නට ඒක දරුවෙක් එක්කම හතේ ගියා කියනවා මාගේ පහයි තාම සල්ලෙට ඇවිල්ලා නෑ. හැදිලා නෑ. මේ වෙනකොට හැදෙන්න ඕනේ. හැදිලා නැත්නම් මේ දරුවා උපදිනකොට මේ හැටි සම්පූර්ණ මෙලෙක් වෙනවා. හැදෙන්නේ. ඒක මාසයක් කල් දීලා තියෙනවා. හැදෙන්නේ නෑ. ඊට පස්සේ අබෝට් කරනවා. ඔබේ කියන ප්‍රශ්නේ දැන් මේ අම්මා පස්සේ දැනගත්තා බඩේ ඉන්න දරුවා වුණා පස්සේ කරා නම් මම කාමල අහුවෙලා ඉන්න කරා. ඉතින් මම දැන් ගිහලා මම ජීවිතේට මම අහලනවා මේ මගේ හම්බෙන් දෙන දරුවා මේ ડોක්ටර් මේසි ඇත්ත වෛද්‍ය විද්‍යාන ගොඩක් හරි මම කන්සල්ට් එක දෙන්නේ. ඒ නිසා ඔබ ඉතින් ඒක මම දැන් කොච්චර දිල්ලක්ක් මොනවා කරත් මට මේ පිට කියනවා. ඊට පස්සේ මම කිව්වා මේ භාෂිතේ කියලා කිව්වා. එකක් තියෙනවා. මේ සුභාසිතේදී නම් සුභාසිත වෙන්න කියලා ඒ රජකෙනෙකුට හරි වෙනවා ධර්මයේ පිටුවක් ආරගෙන. ඊට පස්සේ දරුවා මුළු රාජ්‍යයයි මේ රජුගේ තේරම විනාශ කරනවා. විනාශ වෙන බව පූජිතයා දන්නවා. ඊට පස්සේ රජුකෝ ඒ පූජිතයට කියනවා මේ සිද්ධිය ආරණකුට ලියන්නේ. ඒ නිසා සුභාසිත ලියන්නේ එයා ලියන එක තැනක නිවැරදි දරියේ කුසීත කිරීම සඳහා අම්මා තටමන වෙලාවේ අසුචි පිට වුණා නම් ඒ අසුචි වතුනායි කියලා මේ දරුවා කියනවා. දරුවා හම්බුන කලෙදම ඔක්කොම ඔය හිතන තරම් හොඳ දරුවා හදින්නේ නැහැ. ඉතින් ලක්ෂණ කෙරුවයි කියලා කනගාටු වුණා. දරුවා ආවට පස්සේ හිතුවක් කරවරියක් වුණා නම් අම්මට ওই පිළිදේ කනගාටු වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරේ 100 100ක්ම හොඳ ගැටට යන එකක් නේ. ඉතින් දැන් ඩෙස්ක් එකේ හම්බෙන දරුවෝ දිහා බලනකොට දෙමාපිය වෙන තරම් දෙහිකට ගැටද. ඒ නිසා මේ වැඩ පිළිවෙල විදිහට හරි කරන පිළිවෙලින් බැරි වෙලාවක්. අම්මයි තාත්තයි දෙන්න වික්කහාද වෙලා ඉන්නේ. වික්ෂිතට කියලා කියන දෙන තමයි කරන්නේ. මහතන් වහන්සේනම අක්කවත් අහු වෙන වැරද්දක් කියලා පෙන්නලා දෙලා තියෙනවා. මොනම හේතුවක් නිසාවත්. මඟුල් කාරකම් වලට කඩාවෝල්ට නියෝඩ සම්බන්ධ වෙන්නත් එක දෙන්නේ දෙන්නා නම් වචන කියන්නේ. අම්ම තාත්තා නිසා. ඒක කරන්නේ යන්නේ. ඒක දෙවියන් කියනවා ඉනේකට දහදිනු දෙක මේ වැරද්දට රහතන් වහන්සේ තමයි. පිළිගන්නා කියලා කිව්වද මේ වැරදි. ඕන කෙනෙක් ඉතින් අම්ම වෙලා කරනවා, තාත්තා වෙලා කරනවා දැක්කොත් කියනවානේ. මම දැක්කම ගම ජීවත් වෙනවා හොඳයි කියන එක ඒක කරන්නේ. ඒ තරම මේ වැඩ උනාට පස්සේ හදනවා කියන එක අර ප්‍රතිගන් සාහිත්‍ය කියනවා නැති වන්නේ පිස්සු අද පස්සේ හැඩ කරන්නේ. එහෙම නැති නැති වෙලාවේ හැඩ කරගන්න. පිස්සුනට පස්සේ කරන්නේ. ඒක තමයි කිව්වේ සීල එක වැඩිලා තියෙන්නේ ඒක එහෙම තමයි. ඒක යොන්සුමන්ති කාර්යය කියන්නේ නොවන තැනක. ඒ නොවන තැන දැන් ඉතින් දැන් තමයි වැඩි මොනින් කරන්නේ? ඇඟිලි කරගෙන කවුරුහරි කොන්තරත් එකට අරගෙන දරුවන්ට ගන්න නේද? දෙමාව කියන්න කලක නැහැ. අදුවන උන්ගේ රැඳිල්ල ගෝවෙත් අපිට ගුටිනව කන්නේ. ඒක නැති ඉන්නේ. අපි ඇයිද කියන්නේ මම උත්සාහ කරන්නම් මම උත්සාහ කරේ නොබැදී. ඒ අන්තිම සාර්ථකයි. ඒ නිසා මට මට හැඟීමක් එන්නේ නැහැ. විචක්කාර දරුවෝද මොකාද කියලා. කොයි වෙලාවත් මම දෙල්ලම් බඩුවක්ගේ දෙල්ලම් කරලා තියෙනවා. ඒ මොකක්වත් බන්දේ. ඒක හින්දා නේ දෙමව්පියන්ට හින්දා දෙමව්පියන්ට කියනවා නේ. දැන් කරුණ මනේ නේද මගේ මට මාපි වගේ හිතන් ඉඳලා දෙයක් ඉන්නේ. නේ මම එතකොට මම ප්‍රශ්නයක් මම ප්‍රශ්නයක් අහන්නම්. ඔය ලරුවන්ගේ වයසේ අපි ඉන්න කාලේ අපි ළඟ තිබුණ දැහැදියා. එතකොට දරුවෝ එහෙම දැක්කා. එහෙම අපිනේ කැපැසිටි එකට දෙන්නේ. නමුත් දරුවෙකුට දුන්න නම් අරුචින්ති කාලේ පෙන් කළ දෙහැටි බලන්නගෙන උන්ට වාසික අම්ල ගත්ත ගමන් කවුරුත් නැහැ කිය. සමහර දෙයෙන් අපි දැන් සුද්ධවන්ත වශයෙන් කතා කරාද අර ඥානන්ද සාමිත් කියන්නේ වගේ I can't see any others mistake that it can now not done for myself. ඒ දරුවෝ වැඩි බව තේරෙන්නේ අපි නම් සැකත්ව තියෙන නිසා. ඒ perspective එක තියෙන නිසා දරුවෝ මොකද කරනවා කියන්නේ අපි වැරද්ද අනිවාර්යයෙන්ම කරලා දෙනවා ඒකදී ටිකක් ලොකුයි. නැත්නම් වැරද්දක් හරි ඒක තමයි මම කියන්නේ. මොන මහත් කවදරද මේ භාවනාකෝ ධර්ම පැත්තට හරි. හරි බුද්ධාගම ඉරගත්ත එක වෙනම දෙයක් නේ. ඒක අල බුද්ධාගමනේ. මේ සජීව බුද්ධාගම ධර්ම කවද්ද? කොතරම්. ඔව් එතකොට අවයස කොතරම්. අනේ බලන්න දැන් මේ දරුවෝ ඒක අවුරුදු 20 ගානක ඉස්සරහින් ඉන්නේ. උන් හිත නෙවෙයි අනිදන් තව 20ක් තියෙන උන්ට අපේ මත්තකට පව කරන්නේ. මේ පුංචි කරන්නේ හර කරන්නේ එයා හිතන තරම් දැන් අපි මෙතෙන් ආවට පස්සේ අපිට හිතන එක ලේසියෙන් කරන්න බෑ. නෑ අපේ මේ වෙච්ච පරිවර්තන. අපේ මේ වෙච්ච පරිවර්තන මොනම තාලෙකවත් දිනක කාර්යකම් කරන්නේ ඉතින් හිතනවා ඒක දැන් පිංචි කරලා මේක කතෝලික ආගමකට දෙන්න ඕනේ, මුස්ලිම් අයට දෙන්න ඕනේ, දරුවන්ට දෙන්න ඕනේ, අnderේ හාමුදුරන්ට දෙන්න ඕනේ කියලා. ඒ දන් ඒ කියන්නේ සමන් ධර්ම කවුරු වෙනත් තමයි මේක හේතුව. ඉතින් ඇතිලා තියෙන වෙනස මේක මොනම කාරණාවක් හිතේ කරන්නේ. මේ සංකප්ප කියන්නේ අනිත් වගේ ඇඟේ කිලිකොළ නෙකිය. ඒ කවදාකවත් බුදුලක් වශයෙන් දරුවෙකුට දෙන්න. අන්නර දෙන්න බෑ. මේ බුද්ධ ධාතුන ලක්ෂණ දෙවියන් වහන්සේලා කියනවා කියද ඒක සම්පූර්ණ නිකන් ප්‍රලාප විතරයි. ඉතින් අතනොක්කමකට තමයි හඳලා තියෙන්නේ. ඒක අතර දෙන්න අපි දෙවියන් හිතේ. දෙවියන් සත්‍යෝ දරුව පටන් අරගන්න අපි අර එක්ක ඉස්සරන් ගන්නවා මේ කුරුම්ක ගන්නවා හරි කියලා. එහෙනම් අපි දෙමව්පියගේ කාර්යයක් හඳ කියලා. අපි යන්න හදනවා නම් තව තවත් අපි හදන්න නම් මනන් කියලා ඒකට අපි දෙවියන් අම්මලා කන අනාගතේ තියෙනවා. ඉතින් ධර්මයේ තියෙන නරන්නේ. දුක හදන්න හදනවා කියලා කියන්නේ එහෙම කරන් හදන්නේ. සමාජයේ එහෙම ඒ කරන්න හදනවා. එහෙම ඒ කරනම අති පඬිතුකම පොඩි ගන්න සංසංගකට කියනවා. ඒ චන්ද්‍රාජයේ වෙලාවේදී දවස් තුන එක දිගට මුන්නදාම ධර්ම සාකච්ඡාවේදී කියන්නේ සංඥාසි මේක නෙවෙයි කරන් කියන්නේ අපි හිත දවල්ට පොඩි වෙන කියන්නේ පොඩි වොන්ට බණ කියනවා. ඒ කවුද බාලකදිව හිතත් කියනවා. ඒකත් එක්ක මම මේ පොඩි වොන් දකින්නේ මේ පූජාවල තියෙන මල් වගේ තානත් පිළිසිරියක් කියනවා. නියුක්තිකින් වැඩක්. ඒ දෙන්න අපි ඔක්කොම කරලා දෙන නිසා මේ අපි වැඩිම හඳ තේරෙන අරගත්තේ. ඒ ඒ වාස අපචයන් අනුභව අරින්න බලන කරලා අනිත් සයිකොලොජියකට අත දෙන්නේ. විශේෂයෙන් බලන මේ සයිකොලොජියට අත කියලා. වයර් එකක් මාරු වුණොත් මේ කොම්පියුටර් සර්කිට් එකක වයර් එකක් මාරු වෙනවා. පහ ගහනවා. ඒ නිසා මොන්නේ හරි වෙන ගලන්ට පිරිසිදු හොඳ කොම්බිනේෂන් එකක් තේන්නේ. තේන්න කියලා අර මුල් කට ගන්න දවසේ ගොඩියෙන්ද කරන සෙල්ලමක් තියෙන්නේ. මොකද කරන්නේ? ඉතින් නැති කියලා කාට දෙත්තිය ගන්නේ මුඹ කවද දෙත්තිය ගන්නේ කියලා කියන්නේ නෑ කිව්වොත් හරි කැතයි නේද? ඉතින් නැති කියලා ගන්න උන් මොනවද ගන්නේ? ආයෙත් මේක කිච්ච කාරෙත් දෙන්න දෙන්න කියන කාට දෙත්තිය ගත්තේ. ඉතින් කාට දෙත්තිය ගන්නේ කියන්නේ යනවනම් මේක දීකගේ පවිත්‍රත්වයේ රටෙන් දෙන සුන්දරත්වයේ සාධාරණයි. ඒ නිසා මට දෙන්නේ මගේ කිනිසි කාර්යය. මම ජීවේ මල්ලි. විතරක් නැහැ කියන්නේ උද්ද ඇද ඇද කියන්නේ ඒත් ඒක නම් දෙක කාණ දෙන්නේ. මට තේරෙන්නේ නැහැ. වාතාවරණය දෙන්නේ නම් දැනෙන්නේ නාසිකාවේ කියලා අත දාලා. අපි සර්කිට් එක ගලවලා වයර් එකක් මාරු වුණොත් ඒක කියනවා මේ නදන්න වේදකමිට ගිහින් අපි මොකද කරලා තියෙන්නේ. අපි අර සාමාන්‍යයෙන් මේ ජීවිතේ මැනුවල් එකේ තියෙන පොත්තන් කතා කරලා පස්සේ නෑ. සර්කිට් එක ගලවුණොත් දැනෙන්නේ තිබුණත් කරන්නේ. මේ කම්පැනි වගේ ඉතින් වැඩවලට වෙස්ට් කියන හරියට කරනවා මේ ස්පෙෂල් ලක්ෂණ ප්‍රෝග්‍රෑම් එක ඊම ප්‍රවේශම් කරනවා. ඉතින් පුදු එක දන්නවා අපි දන්නේ කියන නැති වෙනන්නේ ඒක. ඒකත් ඒක මනස කෙලසිලා නැහැ. පුදු එක ඉගෙන ගන්නවා කියන්නේ නැහැ. මම අපි යන්නේ අපි දන්නවා එයාට උගන්වන්නේ කියන්නේ. ඒකකට ගුණා ඉතර වෙන කරත් ගුණා පස්සේ කරන කරත්. ඒකත් වගේම ඒක සතුනක් කියන එක චිත්තක්ෂණයක් කියන දවස් වැඩ කරනකොට ඉස්සල්ලාම තේරෙන්නේ කියලා. මේක මේ බණ අහන අනම්ම නන්නේ මේ වෙච්ච ගමන් මල්ලෙකුට කුට්ටෙකුට දුන්නොත් තේරෙනවා නිවන් කරනකල ඉන්නවා ඉතින් භාවනා කරන්න ඕනේ ඒක දකින්න ඒක විචිත්ත අපි මෙතන රංගපෑමක්ද ඊළඟ වැරදි යන කියනවාද කියන එක ඒ දිගලින් ඉතන කිමිකල් එකටම කියනවා ඒ කියන්නේ කෙලිකටි සිස්ටම් එකක් තියෙනවා ඒ පොඩියෙන්ද මම සාහරින ඩිරෙක්ට් කරලා එන එකක් නිසා අපි ඔයලා හරි කන්ටෙන්ට් ඉන්නවනම් සම්බල තියෙනවා ඒ වාගේ කුරු මනසෙන් ඉඳගෙන බන කතා කරනවනේ එයා දන්නවා වයර් මාර්ගය. පොඩි වෙලාවට තේරෙනවා. ඒ පොඩියෙන් භාවනා කළා නේ. ලොකුත් වෙනවා. මේ කරේ මේ මම ඉතලා හිතරේ කතාව ගියාට පස්සේ කියන පණ්ඩිත සංඝනාථගේ නෑදෑ කුලයක මේ ජෝඩුවක් මේ හම්බෙච්ච වෙලාවක බලපෑම් කරලා දෙනවා උඹලා දෙන්න ඇවිල්ලා භාවනා කරන්න. ඒක ඒ දිනම් මැරෙන්න ගා ගන්න කරන්න වෙලාවක් නැහැ. ඉන්දැසි දෙන්නව බලපෑම් කළා කියලා දෙන්නට කියලා තියෙනවා. මම කියන්නේ නෑ දැන්. ඔබ ළමයි දෙන කන්නේ මිනිහා. ඉන්දැසි මිනිස්සු දවස් 10 කට පිටේ ඉන්න දෙදෙර ගිහලා දවස් 10ක් බලපන් වයිට් එක. ඉතින් දවස් 10 10 කොහොම හරි නිකන් අරවල අතේ ඉරේකින් කතා කරලා හය කරනවා වගේ පොර. දවස් 10 කරලා ගියාට පස්සේ මම අවුරුදු 4 කට පේන්නවත් ආවෙ නැතිව බලනවා. ඊට පස්සේ ආය දවසක් හම්බුනාට පස්සේ මෙහෙම මෙහෙම කියලා කතා කරනකොට මේ හැංගෙනවා. ඇයි කියලා ඒකට බඳුළු දැන් වාන්සේ දරුවෝ හතර දෙනෙක්. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේට බොහොම වැඩ වැඩි නිසා ස්වාමීන්ට එන්න විදියක් නැහැ. හොඳයි තමයි නෝ කරන බෑ ප්‍රැක්ටිකල් නෑ. ඒක නෙමෙයි නෑ. ඒක නෙමෙයි මම කතා කරේ. මට දැනගන්න ඕනේ මේ භාවනා කරන්න ඉස්සෙල්ලා හම්බෙච්ච දරුවෝ දෙන්නයි. තාක්ෂි හම්බෙච්ච දරුවෝ දෙන්නගේ ගුණ විශේෂයක් දැනෙනවා. ඉලියක් ගන්න. භාවනා කරලා පස්සේ හම්බෙච්ච දරුවෝ පුදුමාකාර කීකරේ කියලා හිතාගන්න බැරිලු මේ වගේ දෙයක් අපේ භාවනාවෙන් දරුවන්ට වෙනවා කියන්නේ. ඒ කායද කියලා කියන මම මේ දරුවා දිහා කරනවක්වත් බණ උගන්වන්නේ මේ පරිශ්‍රණය කරන්න ඕන නිසා මෙල වෙන මේ ආවිද. එළියේ ඒක මේ ළඟදී කියන දේවල් ගන්න දරුවාගේ මනසක්. මේ ජීවිතේ එක දවසක දෙවිලා කර දවස් 10ක භාවනා කරන මිනිස්සුගේ චිත්ත සංකායකයේ ඒක වෙනස දස්කොලෝටත් ඒක කොයි වෙලාවක හරි එකක් දෙක වයිකේ ගියා හෝ මොකද ආයේ භාවනාවකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ අලුත් දැනීමක් කරගන්න. ඉතින් බුදුහාම තරම් පොඩි වයසක පුළුවන් නේ රිට්‍රීට් කරන්නේ නම් රිට්‍රීට් කරන්නේ කියන්නේ ජීවිතෙන් පන්ති අනම්මනම් කියවලකදී පැයක්වත් කළා. ඒක ප්ලෑන් කරන්න බෑ. ඉර කරන්න බෑ. ඒ කල්පිරි ගන්න දෙන්නේ. ඒක මේ ඉන්න වැඩ පිළිවෙල කියලා හිතා ගන්න. ඒක කරන්නේ අපි පුළුවන් තරම් ආදර්ශය දෙනවා. මේක අපිට ඇක්සලරේට් කරනවා වෙනවා අපි ඒක අපිට වෙනවා ඉතිරි. يعني පුංචි මල් වගේ තියෙන හිත් හැඩගස්සන් ගන්නවා එහෙනම් හතරක් විතර රින්වන් ගන්නවා රින්වපු ගමන් අනිත් හැරෙනවා බෙදීනවා ඉස්සා ගන්නවා ඒ මම අන්දරාගියා අන්දරාගින් වෙලාවේදී ඒ ගොබනක් කිරේ මල්ලිකයි මේක ඉතින් ඒ දෙන්න ඩාගේ දෙල්ල දෙන්නේ කියලා දෙන්නේ දින විදිහට ආදාහක බාහන කරන්නේ නැහැ මාව දකින්නේ නෙමෙයි මට හොඳටම තේරෙනවා මම ඔය වගේ මට ආම්බේ කියනකොට කොහොම නේ චේන්ජ් යනවා කියලා මම හිතුවා අර මම කියන කාබනත් ඉන්න පුළුවන් ඊට පස්සේ කිව්වා අනිවාර්යයෙන්ම යන්න කියලා එක දවසක් එක පැයක් වෙන දවසක වෙනවා කෙනෙක් නේද කතා මොකද ඉතින් කරන්න එපා දෙන්නේ නෑ නෑ මම කැමති කරලා ඇයි කෙල්ලෙකුන් නෑ නෑ ඉන්නේ යාළුවෙක් අඬ ගහන වෙන්නේ කතා කරනකොට මල්ලි ගා හිටගෙන මොකද උඹ බලන්න කියන්නේ මේක මම කියන්නේ කියලා මේ ආයතන පුරාම මම ආයෙත් ආයෙත් ඉන්නේ කියලා ලොකු කෙල්ල කතා කරලා තියෙන ඉස්මහා වෙලා කියන ස්වාමීනාට ඉතින් ඉතල හැන්ද වෙනක හැම වගලොත්ම ඇඟිලි ගන්නවා උගන ගන්න කියනවා අරක කියනවා කියලා ස්වාමීන් කියන්නේ කියන්නේ යන්න පටන් ගත්තා මම ඉතින් ඇවිල්ලා ඉන්නේ මම ගමෙන් ඔබ කලින් යන්න දෙවිදලේ මං ඇහුවා මේ ස්වාමීනාට අපි ඉතුරුයි අපි අයියලා කතා කරන්නේ ඉතින් ඇති නෑ අපි හැම දෙයකම ඇඟිලි ගන්නවා ස්වාමීන් අපි නිකන්නේ ඌඩියට දාලා හදන කුකුල් කතාව අනේ කෑම තීන්දුව කරලා තියෙන යන යෑම තීන්දුව කරලා තියෙන ඔක්කොම තීන්දුව කරලා අර දෙන්නෙකුත් ඉතින් මං කියේ අර දෙන්න කරනකොට කියන්නේ එන්නේ ඒක ඉතින් මම කියන්නේ දෙයක් නෑ සංඥාක විතර කෙනෙක්. ඉතින් මං කිව්වා දෙල්ල කියලා කියන්නේ විකුණන්න තියෙන වීදුරු භාණ්ඩ කොල්ලේක විකුණන්න තියෙන වීදුරු ලැබෙන. විකුණනකම් අම්මලා තාත්තලා බලාගෙන පරිවිරක් යන්න තියෙනවා. දීක්කට පස්සේ ඕනේ දූතකද. ඒ නිසා උඹලා විකුණනකම් උඹලා දෙකක් ඉස්තිරි ආවම නම් ගන්න. උඹලා කරන්න තියෙන්නේ ෆිසික්ස් කරලා. ෆිසික්ස් කරලා. organistic කරගෙන ඉන්නවා. ඒ නිසා උඹලා you are destined to this situation. මේක තමයි ඥානකම් කියන්නේ. කොල්ලන්ට ගහන්නේ කොල්ල පිටු දෙන්න පුළුවන් අභිරේදම ලංකාව. මේක නෑ. ඒ නිසා මේක පිළිගන්න ගන්නවා. මේක දී ඇහිපත්. ඒක නිසා මේ පැත්තේ තියෙන අනිවාර්ය එක එක කොන්දක් නම් දෙන්නේ. මෙල මම හිතන්නේ මගේ මෙලෙවි කියලා. මෙල මම කරන්නේ අපි කියන්නේ දන්නේ ඒ නිසා උඹලා දන්නේ මේ වෙන්නේ මොකද්ද? ඒක කවුද කෙරුවේ? එයි නම් වේදිනේ කියලා. ඒ නම් මෙල දැන් පෙරිලා ඉන්නේ. ඉතින් මම කවදා හරි මේක ඉන්දස්සේ දරුවෝ උඹලගේ දරුවට උඹ ඕක නොකරුවෝ මෙන්න කර. උඹ යදින් කියන කන්දේ දැන්. අක්කා නැහැ. ඉතින් මේක මේ සාහගන්න අපරාධය. උඹලටවත් තේරෙනවා උඹල දැනගන්න මේ පාපේ මේ පාපේ දරුවන් කොමුදෙන් දැන්වත් සහන කරපන්. සහන කරලා මේ මම විදිහ හැටි විඳවන හැටි තේරුම් ගන්නවා. විදිහ මල්ලිකාව. ඒක මම කියන්නේ පැත්තකට වෙන්න ගන්න මේ නේද? පිටිත්තර සම්පූර්ණ දෙන්න අරින්නේ කියලා. ඒක ඉති දෙන්නට එන්නේ පිළිගන්න ඒතාවක වුණා කෝල් එකක් දීලා දෙනවා. ඊගා මම යන දැන ඉන්න ස්වාමීන් වහන්සේනවා කියලා යුනිවිට ඔක්කොට මෙන්න ගන්න බලනවා. ඒක නිසා ඒතාවල යනකොට කෙල්ල ඔක්කොම ඇවිල්ලා වාඩි වෙලා හිටිය මොකද කියන්නේ කියලා. ඊට පස්සේ මල්ලිකා කියනවා ගමින් හරි ආවම ස්වාමීන් වහන්සේට භාවනා කරන්න ඕනේ කියලා. මම කිව්වේ බුල්ලුවන් තරම් අවුතනවා. ඔගේ අංගල දාතලා කරන්නේ හිර කරන එකනේ. ඔයගොල්ලෝ දන්නවා නේද? දැන් ඔයගොල්ලෝ ඒක කරන්නේ. ඒ ක්‍රමෙන් කරන්නේ. මේ වෙන ක්‍රමයක් නෑ. අපි කරන්නේ අර දෙවියන්ට හිර කරගත්ත හරක් ටිකක් වගේ ඉහිට යන්න දෙන්නේ නැහැ. ඉතින් අංගල පිටපැත්තට ගහනකොට මේ අපි දෙවියන්ට ගේන්නේ ඉස්සරහට යනවා. එන්නේ අනේ රත්තුන් කියලා හිතනවා. උන්ද නැද්ද ළමා කාලේ. උන්ද නැද්ද උන්ගේ අදහස් ගන්න අපි ඒක අපිට උන් ගන්න අපේ මොඩල් එක හැටියට සීරියස් වෙන්න දෙන්න. ඒක දක්ක කෙනෙක් කරන්නේ. ඉතින් ඒක අපිට කටින්න නැත්තත්. ඉතින් ඒ නිසා මම කියන්නේ ඕනෙනියට නිදහස යන්න කරලා කරන ගමනේ මේ දේ කවුරු කරන දෙයක් නෙවෙයි. අපි නැතිකම නිසා අපි අනුන්ට ඇක්ටිවේට් කරන දේ කරන්නේ. හරියට කරනවා. ඉතින් ඕකම නෙවෙයි ඇත්තටම. මේ මේ ඇත්ත ඇති හැටි නගන්න කොහොමද කියන්නේ. මේ කොල්ලන්ගේ නැතුව නෙවෙයි මේ කොල්ලේ කොහොමද හරි පිටපත. මේවක් හරි කිව්වක් කියලා අන්න ලක්ලා ගන්න තින්නේ කතා ගන්න ලක්ලා නැත්නම් විදිහට මම වගේ කෙනෙක් මහාන වෙන්න හම්බුනේ. මහාන උනේ දෙලින්ම අම්මයි තාත්තයි යුද්ධය තියෙනවා. නැත්නම් කරන්නේ. නැත්නම් කරන්න ගන්නේ මේ මේ කීවරි කාන්ද දාන්ත පුතෙක් හදන්න ගන්න හැලා. මගේ යෑම කිසිවක් කරන්න කිව්වේ. ඒක නිසා මේ දෙල්ලන් කවදාද භාවනා කරලා මොන හරි කරලා හිතාද බඳින්නේ නැහැ කියලා කිව්වොත් අම්මලා රෙකෙන්නේ. ආ එන්නේ නැහැ කියන අනුදාම වෙනවා කියලා මම දහන් දෙලා කම්බන්දි කරගන්නවා. ඔස්සන කෙරේ. ඒක කරන්නේ මේ කුඹුරෙන්. හතරක් හදලා අන්නට දාපු කන්නේ. ඉතින් ඒක දැක අම්මා. ඒ විදිහට වාඩි වෙනකොට මේක රිපෝට් එක දෙනවා රාත් වෙනවා ගන්න කරන්නේ මම ඉතින් කාන්දර කියලා රබර් කට්ටිය පතලා. ඉතින් නැගිටින එනකොට ඉතින් දෙන ගලකටකොට ඒවා බල්ලෙක් කුරුද ගන්නවා ඒ ගලමුල කියලා. හරිදියා කරලා බිඳුවාන් තරම් භාවනා කරලු දෙන්නේ. ඒක අම්මලාට ගන්නන්නේ. ඉතින් සක්මන් කරනකොට අයියෝ. දැන් ඉතින් සක්මන් කරන්නේ නැහැ. ආන්දරට කියන්නේ භාවනා ගන්න බල්ලා ඇඳලා තියාගෙන ඉවර හගෙන භාවනා කරනවා. ඉතින් සීලෙන් අද එදා report එක දෙන්නත් අම්මා ඒක කියන කන්නට හේතුව අන්තිම අඳන අඳන අඳන අඳන ඕක. මේකින් ඉතින් නදින අනිත් ස්වාමීන් වහන්සේ දෙල්ල දීල දෙනකන් ඉන්න ස්වාමීන් වහන්සේ දැන් මේකේ කතාව වන්නේ දැයි. කියලා මට නදී. මේ දෙල්ල නැති කරන්නේ මම දෙන්න හිතන්නේ මට බඳින්න අදහසකුත් නැහැ මේ දෙල්ල. එහෙනම් මේකේ බැඳා කියලා මට ගානකුත් නැහැ. කරගන්න දෙයක් කරා. ඕගොල්ලෝ කියන විදිහට මේ දරුවන්ට බණ කිව්වොත් එහෙම අන්තිම ඕගොල්ලෝ මට බයි. මේ කට්ටිය ඕගටි ඕක කරන ෆුල් බොයිල් බෑ හාෆ් බොයිල් කරලා කියන්නේ. ෆුල් බොයිල් දීපුවාම කවුද? ඒකට හාමුදුරුවෝ දෙකට කියනවා. හාෆ් බොයිල් කරලා දෙන්න ඉන්න. මුරුනේ කවුගේ දවසල සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබුණ බුද්ධහම ගන්න. තාමත් අහන්න. මොකද හිතේ බුද්ධහම ගත්තාම ශිෂ්‍යයෝ හාමුදුරුවෝ මේකට ගන්නවා ආන්දෙ දෙද්ද ගන්නවා. අපි තහනවා නිවැරදෙන කියන බුද්ධහන් නිමේ තහන. මොකද උනේ අන්තිම කුඩු ගන්න. බඳ ගන්න. ආදී ආදායම් විලඳන් වැඩි. දැන් කියනවා හාමුදුරුවන්ට ඉතින් කල්තරු ලෝකෝ ගන්නත් බාල්කෙන්නේ. මොකද ඒකෝ දැනගත්ත වැඩි බුද්ධහන් කියන්නේ ආගන්තුක. ඉතින් ඒ අම්මලාව දඟලුවාට අන්නේ අපේ දරුවා හදලා දෙන්න කියලා හරියට හැදුවොත් මහාන වෙනවා කියන්නේ ඔය කොක. ඈ එහෙම කියනවා. ඒ මොකක් හරි කරන්න බැරි එකක් කියනවා. හාෆ් බෝයිල් කරලා තමයි ඉන්නේ හැම වෙලාවෙම ෆුල් බෝයිල් දැම්මොත් අස්සේ. ඉතින් දැන් මගේ ළඟට ආවොත් ආයේ අනම්මනම් මොකද නේද කොහේ හිතාට ගන්න කොච්චර කරනවද මේ නන්දහම කියන කරපු දෙක හිතන්න විදිහමද නන්දහම ගන්න දෙය කරන බණ්ඩ මේ කාරණා ෂුවර් මේ මානවයිකවත් සම්බන්ධයෙන් නම් ගියා. ඉතින් මේක රජ වෙන්න හිතේ කියන, මේක බඳින්න හිතේ කියන, මේක දෙවදින්න හිතේ කියන. බුදුහන්නේ හිතා ගන්නවත් බෑ කොහොමද කියන්නේ. එහෙම දැක්කොත් ඕගොල්ලන්ගේ දරුවන්ට මොකද වෙන්නේ? ඒක එහෙම කියමු. එහෙම කියලා අතිශේත් වෙන එකයි කියන්නේ. එහෙම නැතුව දරුවන්ගේ තන අපිට ගිහින් බල බාහනා කරනකොට ඇත්තටම දැන් තියෙන ප්‍රධාන බාධා තමයි තාත්ලාවලටදී අම්මලා. අම්මලා ගන්න තියෙන මේ දරුවෝ මේ ඉගෙන ගන්න කාලේ අනම්මන. ඒගොල්ලෝ කිසිම සීලවන් කෙනෙක් කරන්න පුළුවන් ඕන ගණක් දෙන්නේ. ඉතින් එහෙම කරේදී හරියම අදින් ගන්න නැන්නේ යන කාලෙට යන්නේ. ඒවා කියන අහුවෙන නේද කියන්නේ මොකක්ද ඇවිල්ලා කියන භාවනා කරන්නේ කොහේ රයිට් එකේ ඉඳි ටික ටික ටික ටික. කවදාකවත් ඔක නොහිතන මතේ හෝ දැනතේ නැති වෙන්නේ. මේ සුළු ගානකට යන දෙක ප්‍රඥාවක් අසයන් ගන්න. මයන් දැම්මොත් ඈ ඉතින් හරි අහුවෙලා තියෙන විදිහට යන්නේ. මේ 17 වෙනවා. ඒක ඒක තමයි ඈ බබාල හදන්න බාර දෙන්න හදන්න නරක මිනිහයි කොයි අතට යයිද කියන්නේ කොයි අතට යයිද කියන්නේ මට ඔක්කොම තෙල්ලම් බඩේ ඉතින් දැන් වෙලාව 10 මාරයි මම මතක් කරන්නේ ඉන්දීසි ඒක රෑ හතමාට අතහමාට විතර දාතයි ඒකටනේ ඒක තමයි මේ දැන් ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එක. එතන බණ කියන එක ඉංග්‍රීසියෙන් කරන්නේ දරුවෝ ගැන කල්පනා කරලා. ඊට පස්සේ දැන් අපි හතහමාට හරි ඉතින් වෙනව ගන්න. ඒක තමයි. හතහමාට ඒ දෙකම කියන්නේ බලන්න. ඒක තමයි ඈ අපි පොඩි උන් ආවේ පොඩි උන් ආවේ අන්න දාත්ත තාමත් කියන්නේ පොඩි කන්නේ. හොඳයි එහෙනම් අපි අද දවසේ වැඩසටහන මාව සටහන් කරන මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා නායක ස්වාමීන් වහන්සේ සමාප්තිය සටහන්.